ධර්ම මාතෘකාවක් තියෙනවා නම් කරුණාකරලා මතු කරන්නයි කියලා. එතෙක් අපි ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න මතින් සාකච්ඡා පටන් ගනිමු. ස්වාමීන් වහන්සේ ආනාපාන සති ආනාපාන ආරම්භයට පෙර චතුර ආරක්ෂාව කිරීම සුදුසුද? අපි ඇත්තටම ආනාපානේ පටන් අරගන්නේ අම්මගේ බඩෙන් ඉපදෙනකොටම. එතෙන්දී චතු ආරක්ෂාව කරන්න ගියොත් වැඩේ වරදිනවා. නිසා අපිට ඕන වෙන්නේ ආනාපාන සතියට කලින් තමයි ඔය ආන චතු ආරක්ෂාව ඕන කරන හුඟ දෙනකොට හරි ප්‍රශ්නයක් තමයි ඔය භාවනාව පිළිබඳව. ඉතින් මම එහෙදිත් ඔය ධර්ම සාකච්ඡාවට කට්ටිය අමුණ ගන්න ඕනෙච්චාම අවශ්‍ය ගන්න ඕනෙච්චාම දානෙට ආපු කට්ටියකින් අහනවා මේ කවුද භාවනා කරන්න කියලා. දාන කට්ටිය හුඟක් වෙන කට්ටිය අඩුයි භාවනා කරනවා. ඉතින් කලාතුරකින් තමයි කවුරු හරි අත උසන්නේ. ඉතින් එහෙම වෙච්චාම මොකද්ද කරන භාවනා කිව්වහම ඉතින් ඔය චතුරාර්යක භාවනා ආනාපාන සති භාවනා ආරෙමි කියනවා. ඉතින් මම වැඩියෙන් උනන්දු කරනවා පුළුවන් වෙලාවට ආනාපාන සතියට යොමු කරන්න. ඉතින් එතකොට මේ ආනාපාන සති භාවනා ගැන කවුද දන්නේ කියලා අහුවාම එක්කෙනෙක් දෙන්නෙක් මේෙන් සාමාන්‍යයෙන් අත උසන්නේ. මේ මෙතන කවුරු හරි ආනාපානෙ කරන්නේ නැති කෙනෙක් ඉන්නවද කියලා අහුවාම ඉතින් ටිකක් අන්දමන්ද වෙනවා සමහරු ඒත් අත උසනවා. ආනාපානෙ කරන්නේ නැහැ කියලා. ඉතින් මං කියන මේ ආනාපාන කියන්නේ උප්පත්තියත් එක්කම හම්බෙච්ච දෙයක්. ඕකට තටමඬ දෙයක් නැහැ. ඕකට සතිය එකතු කරන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි ලෝක ශ්‍රේෂ්ඨම ජනතාව බවටපත් වෙනවා. සතිය නැතුව ආනාපාන කරපුවා තිරසම්පත්තට වැටෙනවා. ඒක පොඩි වෙනසයි තියෙන කියලා ඊට පස්සේ ආනාපානයට සතිය එකතු කරන හැටි තමයි අපි මේ කරන උපදේශ පන්ති යන්නේ. දැන් මෙතන තියෙන්නේ අපි මේ ප්‍රශ්නේ සකස් කරන්න ඕනේ ආනාපාන සති භාවනාව ආරම්භයට පෙර චතු ආරක්ෂාව කිරීම සුදුසුද කියලා. මේක ඇත්තට දැනට සම්ප්‍රදානුකූලව පවතින බොහෝ ජනමතය අනුව නම් ඔව් මොකද හේතුව හැමදෙනාම ආනාපාන සති භාවනාව කරු කරනවා බොහොම ශ්‍රේෂ්ඨ භාවනාවක් විදිහට නිසා සාමාන්‍ය භාවනා කර්මාන්තයකදී කළ යුතු සේරම පූර්ව කෘත්‍ය ලකලෑස්ති වීම විශේෂයෙන්ම ආනාපාන සති භාවනාවට කලින් මොකද ඒක තමයි කරුගාම්භීරම් භාවනා විදිහට සලකන්නේ කළ යුතුයි කියන අදහසක් ඒකට අපි විරුද්ධ වෙන්න ඕනේ නැහැ ඒක කරනවා නම් හොඳයි. නමුත් ආනාපාන සති සූත්‍රය ගත්තාම ඒකට පොඩි ඉඟියක් තියෙනවා. ඒ ආනාපාන සූත්‍රයේදී සර්වඥාන්සේක දේශනා කරන්නේ වස් අමාරු වීමත් එක්කම. වස් අමාරු වෙනකොට කල්පනා කරලා බලනවා සර්වඥාන්සෙත් එක්ක වස් සමාදන් වෙච්ච කට්ටිය ඒ වෙනකොට හොඳට දැන් ආනාපානේ අල්ලගෙන යන වෙලාව. ඉතින් කල්පනා කරනවා දැන් මම හිත වස් පවාරණය කිරුවොත් චාරිකාව යන්න වෙනවා. චාරිකා කියනවා මේ මට භාවනා එකලස කැඩෙනවා. ඒ නිසා සරුවචනන්සේ චාරිකා ගමන නොවෙන්නත් භාවනා දිගට යන්නත් තව මාසයක් මේක මෙහෙම දික් කරමු කියලා ඒ චීවර මාසයත් භාවනා සඳහාම යොමු කරන අනාඥාවක් පනවනවා. අනික පනවන්නේ ඉස්සල්ලා එක එකනා භාවනා කරන කට්ටියගේ චිත්තසංතාන පරීක්ෂා කරලා බලලා ඒකේ සූත්‍රයේම සඳහන් වෙනවා එතකොට සමහරත්ෝ රහත් වෙලා සමහරු අනාගාමී වෙලා සමහරු සකදාගාමී සමහරු සෝතාපන්න සමහරවරු මාර්ගස්ථයි ඒ එක එක නාම ලෝකේ තියෙන නැත්නම් අපේ ථේරවාදී තියෙන හැම භාවනා ක්‍රයක්ම කරමින් ඉන්නවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බුද්ධානුසති ධම්මානුසති චංගානුසති චාගානුසති දේවතානුසති අනුසති භාවනා මරණානුස්සති ඒ වගේම නවසීවතික පබ්බ සේරම කරමින් ඉන්න කට්ටිය ඒ වගේ සමහර කට්ටිය මේ ධ්‍යාන ලැබපු අය. ඒක හොඳට මේ සූත්‍රයේ දිග ඡේදක සඳහන් කරලා තියෙනවා. මෙතන ඉන්න සමහරක් මේ මේ මේ මේ භාවනා කරනවා කියලා. නමුත් ඒ ඔක්කොටම දේශනා කරන්නේ ආනාපාන සති භාවනාව. ඒ ආනාපාන සති දේශනා කරන්න ඉස්සෙල්ලා මේ මේ මේ කරපු අයට විතරයි මේක කියන්නේ කියලා එහෙම වෙන් කරන්නේ නැහැ. ඒක නිසා පේන්න තියෙනවා එහෙම නැති වුණත් මේ චතුරාර්යක භාවනා නැති වුණත් ආනාපාන සතියම පටන් ගන්න පුළුවන් කියලා. ඒක පිළිබඳ සැකෙන් තමයි මේ ප්‍රශ්න නගන්නේ. ඉතින් අනිත් එක තමයි මම මේ ගිනින තර්කයටම තව සාක්ෂි දෙකක් දෙන්න පුළුවන්. ආනාපාන සතිය කරගෙන යනකොට යම් කෙනෙකුට ආනාපානිය සීදි වෙන්නේ නැහැ. එයාට ඒ භාවනාව අතරමඟ නතර කරලා චතුරාර්යක භාවනා කරන්න ඕනේ නම් ආනාපාන සතිය තුලින්ම තේරෙනවා මට භාවනා කරගන්න බැරි රාගය නිසාද, ద్వේෂය නිසාද, කම්මැලිකම නිසාද, වැඩපස්ස දාන්න නිසාද කියලා. අන්නේ හතර දැනගත්තට පස්සේ තමයි ඒකට බෙහෙතක් වශයෙන් චතුරාර්ය භාවනා රාගේ නම් ප්‍රශ්නේ අපි අසුබ භාවනා කරනවා. ද්වේෂේ නම් ප්‍රශ්නේ මෛත්‍රී භාවනා කරනවා. කම්මැලිකම හේබාන තත්ත්ව නම් බුද්ධානුස්සතිය කරනවා. වැඩපසට දාන ගතිය තියෙනවා නම් මරණානුස්සතිය කරනවා. ඒ නිසා ආනාපාන සති භාවනා කරලා ඒකෙදි කරගන්න බැරි දුෂ්කරතා බාධක එනකොට අන්න ඒ බාධක හරියට තෝරගන්න පුළුවන් නම් ඒකෙන් දැනගන්න පුළුවන් මම මේක බහා තබලා කලියුත්තේ කුමන චතුරාර්යක භාවනාවද කියලා. අන්නේම දැන ගැනීමක් නැකින් තොරව චතුරාර්යක භාවනා කරනවා කියලා කියන්නේ ලිඩේ දන්නේ නැතුව බේත් කරන්න හදනවා. තියෙන බේත් ටික සේරම බීගෙන බීගෙන බීගෙන යනවා ලෙඩ එයි කියලා. ඉතින් ඒක නිසා ඒක මේ චතුරාර්ය කියලා කියන්නේ අකුසල කර්මයක් නෙමෙයි. ඒක බොහොම හොඳ භාවනාවක්. නමුත් එව්වා prescription drugs. ඒක කවුරු හරි prescribe කරන්න ඕනේ ලෙඩ බල්ලා මේ ලෙඩේ තියෙනවා මෙන්න බේත කියලා. ඒක නිකන් over the counter drugs වගේ පාවිච්චි කරන්න ගත්තොත් prescription drugs කියලා කියන්නේ වැරදියට පාවිච්චි කරොත් වෙන ලෙඩ මතකයි. ඉතින් ඒක නිසා රාග චරිතය මෛත්‍රී භාවනා කරන්න ගියොත් මෛත්‍රී ස්වරූපයෙන් රාගෙ මතුවෙන්න පුළුවන්. ද්වේෂ චරිත කෙනෙක් නා අසුභ භාවනා කරන්න ගත්තොත් සිය දිනසා ගන්න ඉඩ තියෙනවා. Taman කර ද්වේෂයක් එන්න ඉඩ තියෙනවා. යටින් අනුසය වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒ වගේ ඒ දැන් බුද්ධ අනුසතිය එහෙම වැරද්දක් වෙන දෙයක් නැහැ. මරණානුසතිය තියෙනවා. ඉතින් ඒක නිසා ඇහුවා පුරුද්දට කෙරුවට මම කියන්නේ කෙරුවා කියලා අකුසලයක් වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්න හදන්නේ හොඳම ක්‍රමේ නම් ලෙඩේ දැනගෙන වෙහෙදෙන එක. ඒ නිසා ආනාපාන සතිය ලෙඩේ හඳුනා ගන්නත් උදව් කරනවා. සමහර ලෙඩ චතුරාර්යක භාවනා වෙනුවට ආනාපානයෙන්ම සුද්ධ කරගෙනත් යනවා. සුව කරගෙනත් යනවා. ඒ නිසා විශේෂයෙන්ම කාර්ය බහුල ඇත්තන්ට ඒ චතුරාර්යක භාවනා කරලා ආනාපානෙ කරන්න ඕනයි කියලා හිතුනොත් දවසට එක පැයක් විතර නම් හම්බ වෙන්නේ ඒ පැයේ විනාඩි 30ක් 40ක් චතුරාර්යක භාවනා කරපුවාම ආනාපානට යනකොට හිත වෙහෙසයි කම්මැලි ආනාපාන කරලා ගුණයක් ගන්න අමාරුයි ඒක නිසා භාවනා කරන අයත් කැමති නම් කෙලින්ම ආනාපානෙ පටන් ගන්න පුළුවන් එතකොට පටන් ගන්න තැන ඉඳලාම ආනාපාන යනකොට හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ ඒ භාවනාව කරනකොට මතුවෙන බාධාවෙන් තමයි දැනගන්නේ මං කළ යුතු චතුරාර්යක භාවනා මොකක්ද කියලා. තව බාධාවත් එක්ක තරහ වෙන්න එපා. බාධාව කියන්නේ තමන්ගේ චරිත ලක්ෂණය. බාධාව කියන්නේ තමන්ගේ රුචි අරුචිකම්. ඒ නිසා ආනාපාන සති නිකන් මේ කේන්දරේ බැලුවා වගේ. අතබල්ල සාත්‍තර කිව්වා වගේ ආනාපාන කරනට යන බාධාව හරියට අඳුනගත්තා නම් තමන්න කොක්ක වැදිලා තියෙන තැන අහුවෙලා ඉන තැන අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ ආනාපානෙම සනීප කරන්න පුළුවන් නැත්නම් චතුරාර්යක භාවනා ක්‍රමෙත් කරන්න පුළුවන්. වහන්සේ කියන්නේ කොයි වෙලාවෙද ආනාපාන සතිය කඩ ඒකෙන් අතෑරලා චතුරාර්යක භාවනාවක් තෝරගන්නවා කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් විකම දේශ සිතිවිල්ලක් එකපාර දෙපාරක් ආවට ඒක ආනාපාන සතිය තමයි හදාගන්න පුළුවන්. ඒකෝන එතකොට ඉන්නේ කරමුණ පෙරලගෙන ආවොත්ද එහෙම නැත්නම් වාඩිලා ඉන්න බැරි තත්ත්වයක් ආවොත් කොහොමද ඒක ඔය ඔය ඔක්කොම ඒ කියන්නේ ඒතර ඒතරතුර ටිකෙන් තමයි අපිට උත්තරේ නිස්සාරය කරලා ගන්න වෙන්නේ මම නිදර්ශනයක් වශයෙන් කිව්වොත් මේ සද්දවලට බාධා වෙනකොට අපි දන්නවනම් ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ ආනාපානෙ කැඩෙන්නෙම සද්දවලට කියලා යටින් යන්නේ द्वේෂෙම තමයි. සද්දවලට කැඩනවා කියලා කියන්නේ ඒකට පිළිබඳ द्वේෂය. ඉතින් ඒක නිසා වෙස්ටර්නර්ස් කතා කරලා කියනවා සද්ද කියන්නේ ඒගොල්ලන්ට මනුස්ස කටහඬ විතරයිලු. කුරුල්ලෝ කොච්චර ගැහුවත් කෑ ගැහුවට භාවනාවට බාධා වෙන්නේ නැතිලු. දියැලක් වැඩෙන සද්දෙට භාවනා බාධා වෙන්නේ නැතිලු. කෝච්චියක්ගේ සද්දෙට එන්නේ මනුස්ස සද්දෙට විතරයි ඒ තරම්ම द्वේෂයක් තියෙනවා මනුස්සයත් එක්ක. ඒක එයා දන්නේ නැහැ. එක දවසක් අර එක්කෙනෙක් මේ පැත්තේ පිටියට හිටලා භාවනා කරනවා. එහා පැත්තේ එක්කෙනෙක් වයර් එකක් දාන්න බටයකට කඩනවා පිටියේ. ඒ මන දෙන්නම බොහොම අමාරුවෙන් නිවාඩු දාගෙන ආපේ කෙනෙක්. මෙයා පැත්තේ වාඩිලා හිටපෙක නා සුද්දා. අනිත් ආපේ කෙනා ගුරුවරයෙක්. ඒ මනුස්සයා භාවනා ගෙඩිය කඩලා කඩලා කඩලා අතනින් යනකොට දැක්කා ඒ කඩන පිටියේ අනිත් පැත්තේ සුද්දෙක් වාඩිලා භාවනා කරනවා. ඉතින් හරිය කනගාටුවක් ඇති වෙලා කිව්වා මේ ස්වාමීන් වහන්සේක මම දන්නවනම් කවදාකවත් කරන්නේ නැහැ ඒක නිකන්. දේවදත්ත වැඩක් උනේ අනේ මට හරි හිතට අමාරුයි කියලා. ඊට පස්සේ මං කිව්වා මේ මනුස්සයාට ඒක ඍජුනද නැද්ද කියලා අහලා සමාව ගනිමු කියලා. ඊට පස්සේ මං ඒ සුද්ධාපේලායි කිව්වා මේ මහත්යත් ඉන්න වෙලාවක අනේ මේ භාවනා මධ්‍යස්ථානික වේගියුත්තක් නෙවෙයි බොහොම ඇමරිකාවේ ඉඳලා මෙහි ආවේ නිසද්ද වින්ද. නමුත් අපේ තියෙන දුර්ලභමකට මේ මේ මහත්යත් ආවේ ස්විච්චා වැඩකට. මේක කඩලා දෙනකොට කවද්ද කොහෙද මට එහෙම බාධාවක් උනේ නැහැ කිව්වා. කියන මිනිහාගේ ඔළුවට ගහනවා ඩෝන් ඩෝන් ඩෝන් ඩෝන් ගාලා. මිනිහගෙන මට මනුස්සකට අහන්න විතරලු ප්‍රශ්නේ. පිටි කැඩුවට ගානක් නැතිලු. ඒ නිසා අපි භාවනා කරනකොට සමහරු ඉන්නවා ඒ අතන්ද දැන් අපේ නිසරණමනේ භාවනා කරනකොට ඒක හාමුදුර කෙනෙක්ටම ඔර්ලෝසුයි ටිට්ටික් ගන්න සද්දෙ මොන්නම තාලෙන්වත් ඉවසන්න බෑ. අනිත් සද්ද ඔක්කොම නැතෙච්චම ඔර්ලෝසුයි සද්ද. ඉතින් කිව්වානේ සද්ද නැති ඔර්ලෝසකෙද්දී කියලා. ඒකත් අමාරුයි. ඊට පස්සේ පෙට්ටිය කයි කරලා දුන්නොත් ඒ පෙට්ටියට තුවායක් හයි කරලා يعني කුෂන් කරලා ඒකේ දාලා තියාගෙන මට ඕන එකක් පුළුවන්. මදුරුව කෑවත් පුළුවන්. ඉති වෙනක ප්‍රශ්න නැහැ සද්ද බං. එතකොට අපි දන්නවා යට වැඩ කරන්නේ පටිඝානුසය කියලා. එතන ගියාම සමහරුන්ට එක එක සම්බන්ධකම් මතක් වෙනවා මම අහලාට එන්නේ කිව්වා අහලාට මේක කරලා තියෙනවා අරක කරලා තියෙනවා කියන මේ සම්බන්ධතා නිසා ඉඳගත්ත ගමන් ඒවට හිත යනවා ගොඩාක් වෙලාට රාග අනුසයට වැටෙනවා. ඒ ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාවෙන් නම් මම හිතන්නේ නෙවෙයි තියෙන්නේ මේක. අදුවාවෙන් ඒක මතු කරලා පෙන්නනවා. ඒක ගාතාව තමයි අප්පකාතේ මනුස්සේ සූතේ ජනාපාර ගාමිනෝ අතායන් ිතරාපජා තිරමේවානු දස් තිරමේවානු අනු දස්සතිය. ඒක සරුවචනන්ද පොඩි හින්ට් එකක් ගන්නවා. ඒකෙදි කියනවා මේ දිග කතාව සවැත් නුවර ජේතවනාරාමේ සරුවචනාංශ වැඩින කාලේ සවැත් නුවර හිටපු එක වීදියේක මුදලාල්ලා ඔක්කොම එකතු වෙලා කිව්වලු අපි ජේතවනාරාමයට දානයක් දෙමු කියලා. ඉතින් බොහොම ටික දිනක් එකතු වෙලා දැක්ලා දෙන සංඝයා වඩිනවා පිටිපස්සට ගිහිලා දානේ වලදලා භාවනා කරනවා සමහරු ගිහිල්ලා දෙනවා අපි කරමු කියලා. ඉතින් ගියපු ගමන් ඒ වීදියේ ඉන්න ඔක්කොම මුදලාල්ලා කිව්වලු අපි සම්මාදම් වෙනවා කියලා. ඒගොල්ලෝ ගෙදරට ගියාට පස්සේ අමුදරුවෝ කිව්වලු අනේ අපිත් එනවා අපිත් කරනවා කියලා. අන්තිමට බලනකොට මහ විශාල සහයෝගයක්. ඉතින් ඒගොල්ලෝ ගිහිල්ලා දරුවචනන්සට වැඳලා දිනයක් වෙන් කරගෙන ලිප් බැඳලා මඩු හදලා ගිනි මොලවලා සරත් නෝරම පැත්තක දානශාලාවක් හදලා දානේ හරි ගැසලා තියෙනවා. දානේ හරි ගැසලා දාන දෙන්න හදනකොට පුදුමාකාර සහයෝගයක් පුදුමාකාර සම්මාදමක් හැම කෙනෙක්ම ඇවිල්ලා ඊට පස්සේ දාන දුන්නාට පස්සේ බණ ටිකක් අහනකොට අර සංවිධානය කරපෙන්නාට හිතනවලු මේ සහයෝගය හම්බ වෙච්ච වෙලාවේ මේගොල්ලෝ ආයෙත් දැන් විසිරියන්න දෙන්නේ නැතුව මම මේගොල්ලන්ගෙන් අවසරයක් ගන්න අද මුළු රැයම බණහඬ මේ ਸਰවරාත්‍රික ධර්ම දේශනාවට ආරාධනා කරන්න ඕනයි කියලා. ඉතල එයා සංවිධායකයන් කතා කරලා කිව්වලු දැන් මේ තරම් මෙච්චර සාහව වෙයි කියලා අපි හිතුවේ නෑ. ඒ නිසා මේකෙදී අපි හොඳම වැඩේ තමයි සංවිධානය කරන්නේ. ඉතින් අරගොල්ලෝ කිව්වලු ඔයා ඉස්සර වෙලා කෙරුවොත් වැඩේ හරියනවා. අපි සහයෝගයි කියලා. ඊට පස්සේ පිරිසෙන් කතා කරලා ඇහුවලු මෙච්චර සහයෝගය හම්බෙච්චලා මොකද කියන්නේ? අපි දැන් ආයෙ ගියොත් ආයෙ මේ හොදාගත්ත රෙද්ද මණ්ඩිය දාන එකයි කරන්නේ. ඇන්ද බණහම කිව්ද ටික වල හොඳයි කියලා. පස්සේ ගිහිල්ලා සංඝයාට වැඳලා තුන් යන රාත්‍රියක් මුළුල්ලේ බණවර හතරකට සංඝයාට ආර්දන කළා තියෙනවා. ඉතින් හැන්දෑ 6ට ඉතින් ඒ කට්ටිය විසිලා ගිහිල්ලා හැන්දෑ 6ට දැන් කට්ටිය එන්න ඕනේ. ඇවිල්ලා බලනකොට ශාලාවෙත් ඉන්නේ ගස්තටලු සෙනග. විශාල සෙනගක්. ඉතින් මම සංඝවංශ වැඩියලු. ආයේ ඉඳලා 10 වෙනකන් මුල් බණවර. ඒ මුල් බණ බාර වෙනකොට ඉතින් අටුවචාන් වහන්සේලා පෙන්ලා දෙනවා කතාව. කට්ටිය කතා කරලා කියනකොට එක්කෙනෙකුට මේ අද ඊයේ හැන්දෑවේ ඉඳලා මට එක්කෙනෙක් හම්බෙන්න ඕනකම තිබුණා. ඉතින් දැන් දවල්වත් බැරි වුණා. දැන් මේ රෑ 10යි වෙලාව මට කොහොමද යන්න ඕන ඕගොල්ලෝ එන ඉඳලා බණ අහලා ඉන්න මං හිමීට යන්නම් කියලා එයා සලු අකුලගෙන හිමීට යනවලු. තව කෙනෙක් ඇවිල්ලා කියනවලු අරක තියෙනවා මේක තියෙනවා කියලා රෑ 10 වෙනකොට තුනෙන් දෙකක් විතර කට්ටිය ළඟ ඉන්න කට්ටියට කුසු කුසු කුසු කුසු ගාලා ළඟිටලා යන්න පටන් ගත්තා. ළඟිට ගියාට පස්සේ දැන් ශාලාවේ ඉඳ තියනවලු. කට්ටිය එකතු වුණාලු. එකතු වෙලා දැන් රෑ 10යි පාන්දර 2යි අතර බණ කියනකොට කට්ටියකට තද වුණා. මේක පිං කරනවා කියලා මේක බැඳගෙන මේව කරන්න ගියාම දැන් හෙට දවසත් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේක දැන් රිදිත් නැහැ. අර කයි මේකයි කියලා කියන්නේ මලතො නැගිටලා යන්න පටන් ගත්තා. ඒගොල්ලෝ ගියාට පස්සේ බොහොම සුළු පිරිසක් ශාලාවේ හිටියලු උරු ටෝච් එක ගේන්න බැරි කට්ටිය වයසක කට්ටියයි. ඒගොල්ලෝ පිටිපස්සෙලා බුදියන්න පටන් ගත්තා. ඉතින් ඉස්සරහට වෙලා ඉන්න කෙනා සංවිධායකයයි තව තුන් හතර දෙනෙක් උදේ වෙනකම් බණ ඇහුවා. ඉන් දානේ දයිවරයි පහුවෙන්ද සංඝයා පිටපත ගිහිල්ලා ඇවිල්ලා ඒ ශාලාවෙම රැස් වෙලා සාකච්ඡා කරන දෙනවා තරහ වෙන්න එපා කිව්වට මේකට කියන්නේ ගිහි සද්ධාව කියලා අපි. මේක තමයි ගිහි සද්ධාව. මුකුත් නැහැ. රොද්ද බැඳගෙන ඉන්නේ සද්ධාවේ. හැබැයි එක දෙක යනකොට කුට්ටි පිටින් කඩා හැලෙනවා. ඊට කියනවා මේක තමයි ස්වභාවය. මුල්ම කට්ටියට රාගය නිසා විවිධාකාර සම්බන්ධකම් නිසා ඒගොල්ලෝ ගියා. දෙවෙනි කට්ටියට ද්වේෂය නිසා ගියා. තුන්වෙනි කට්ටිය මෝහය නිසා පුදිය ගත්තා. ඒක අයින් කරුවට පස්සේ බණ හැව්වේ කවුද? බණ ඇවිල්ලා සංවිධානය කරපු ටික විතරයි. ඒක යනකොට මේ පිරිස මෙහෙම යනකොට සරුවචනහන්සේ එතනම ගන්ධකිලියේ මේ දවල් කරුණා සමාපත්තියට සමවැදෙන නැගිටලා ලෝකේ දිහා බලන වෙලාවදී දැකලා තියෙනවා මේ සංඝයාගේ කතාව. ඊට පස්සේ දැකලා තියෙනවා මේක හොඳ අවස්ථාවක් මේ මනුස්සයාගේ හිත ගැන බණක් දේශනා කරන්නයි කියලා සරුවචනහන්සේ වඩිනවා ධර්මශාලාවට. වයින්වල සංඝයා නිස්සද්ද වෙලා සරුවචන ආසන සලසලා සරුවචන අහනවා මම එනකොට උඹලා මොන වගේ කතාවක්ද කතා කරගෙන හිටියේ මම පැමිණීම නිසා කොවැනි කතාවක්ද අඩාලුනේ කියලා. ඉතින් කියන ස්වාමීන් වහන්සේ අපි මේ දේශපාලනේ කතා කරා නෙවෙයි වෙන දෙයක් කතා කරන්නේ මෙතනම වෙච්ච දෙයක් මේ කතා කර හිටියේ කියලා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ වෙච්ච වැඩේ අපි දැක්ක හැන්දෑවේ ශාලාව ඉදමන්. පැය 10 වෙනකොට තුනෙන් දෙකට වැඩි ගියා. දවල් 1 වෙනකොට දෙක පාන්දර 2 වෙනකොට අර ය아가න්න බැරි කට්ටිය විතරයි කරන්න දෙයක් නැති කට්ටිය විතරයි අනික් කට්ටිය ගියා ඒ කට්ටියත් පැත්ත කරලා බුදිය ගත්තා. එතින් සර්වචන්ද කියනවා අපකාතේ මිනිසෙසු තේ ජනා පාරගාමිනෝ අථායන් ඊතරාපජා තිරමේ වානු තිරමේ වානු දසතිය. ඒ කියන්නේ මේ මහා ජන ප්‍රජාවගෙන් තාමත්ම සුළු පිරිසයි මේ මාරදේය වෙන මේ ගඟ ඊතර වෙන්නේ. අනික් කට්ටිය අර ගඟට බහැලා දම්බි ගහන කට්ටිය දැකලා ගොඩ ඉඳගෙන දිය කට්ටිය පීනනා වගේ ගොඩ පීනනවලු අනික් කට්ටිය. වතුර බහන කට්ටියත් උපදේශුත් දෙනවා. ඔහොම නෙවෙයි ස්ට්‍රෝක් එක මෙහෙම කරන්න ඕනේ. එතකොට පීනන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ ගොඩ. තන්නේ කර අදත් ඕක තමයි බුද්ධ ආගම. බහැලා පීන පිරිසක් ඉන්නවා. බොහොම සුළු පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ජීවිත පරදුවර තියලා බහැලා පීන අනික් කට්ටිය ගොඩ ඉඳලා ඒගොල්ලන්ට උපදේශ දෙනවා. පීනන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒකෙදි පේනවා මේ එක එකනට එක එකනට එක වැඩක් දිගට කරගෙන යන්න බැරි එක්ක රාගෙ මතුවෙනවා එක්ක ද්වේෂෙ මතුවෙනවා එක්ක මෝහෙ මතුවෙනවා ඒගොල්ලෝ ඒකට මේ මගේ චර්ිත ලකුණක් කියලා නෙමෙයි ඒක බලන්නේ බාහිරින් ආපු කරදරයක් කියලා ආනාපාන සතිය බලනකොට එහෙම කරන්න හොඳ නැහැ මට මේක කරගෙන යන්න බැරි නම් මොකද ආසන්න කාරණාව ආනාපානට තියෙන වැටෙනවා මොකටද වැටෙන්නේ සද්දෙකට ආයසරයක් තියෙනවා වැටෙනවා මොකටද වැටෙන්නේ සද්දෙකට ආයසරයක් තියෙනවා වැටෙනවා. මොකටද වැටෙන්නේ සද්දෙකට. ඕම යනකොට 10 15 සරයක් වැටෙන්නේ සද්දෙට නම් හිතා ගන්න පුළුවන් මගේ චරිතේ හිතවිලි චරිතයක් නෙවෙයි වේද වේදනා චරිතයක් නෙවෙයි සද්දෙට කලබල වෙන චරිතයක් කියලා ඒක හරියට ගුරුවරයෙකුට කියන්න පුළුවන් නම් ආචාර්ය ස්වාමීන් වහන්සේ මම ආනාපානි කරා කරනකොට කරනකොට මට ආනාපාන රැලි හතරක් පහක් බලන්න පුළුවන් එතකොට වැටෙනවා වැටලා බලනකොට හේතුව සද්දයක් එහෙම නිතර සද්ද එනවා නම් ඒ ගුරුවරයා කියනවා නැවතත් භාවනා කළා ඒකමද හේතුව කියලා බලන්නයි කියලා. නැති කරන්න යන්නේ නැහැ. සද්ද නැතිනට යන්න කියන්නේත් නැහැ. බලනකොට එයා කියනවනම් ඒකමයි කියලා එතකොට එයාගේ චරිත ලකුණක් අහුවෙනවා අපට. එයාගේ තියෙන මේ ජම්මාන්තර ගති ලකුණක් අහුවෙනවා. මෙන්න මේක භාවනා කරන කෙනාට කියන්නේ භාවනා කරලා වැරදුනත් හරියනවා. වැරදුනත් Taman කවුද කියලා දැනගන්න පුළුවන්. එහෙමනම් යාට කිය හැකි මේ ඒ සද්ද ගණන් ගන්න තු පුළුවන් නම් යන්න බැරි නම් මෛත්‍රී භාවනා ටිකක් කරලා ඉන්න. ඉතින් ඒ වගේ මේ චරිත ලකුණු අල්ලා ගැනීම ගෝලයට විතරක් කරන්නත් බෑ ගුරුවරට විතරක් කරන්නත් බෑ. සාකච්ඡා කරනකොට වෙච්ච දේ වෙච්ච හැටියටම ඉදිරිපත් කරනවා නම් දක්ෂ ගුරුවරයා ඒකෙන් තමයි චරිත ලකුණු කියවන්නේ. අපි හිතන්නේ අපේ චරිත ලකුණු කියවෙන්නේ භාවනාව හරියනකොට කියලා. හරියනට වැඩිය වරදින කොටයි මේකෙන් ඒ තේල් ගහ ගන්නද ගුණා යන්නේ පොල් ගහ ගන්නද කියලා ගුණා යන තාලෙන් තමයි අල්ලන්නේ. ඒ නිසා අර ධර්ම සාකච්ඡාව වැදගත්. ඒ වගේම Taman හොඳයි කියන දේ විතරක් නෙවෙයි කියන්න ඕන වෙච්ච දේ වෙච්ච හැටියෙන් කියන්න ඕන. කියන්නේ Tamanගේ කට උත්තරේ සාක්ෂිය ඇති හැටිය කියන මිසක් මේ Taman හොඳයි කියලා හිතෙන් ටික කියලා නරකයි කියන ටික නොකිය ඉන්න එක නෙවෙයි තියෙන්නේ. අනිත් එක Taman හිතන හේතු කාරණා වුණේ නැහැ. වෙච්ච දේ වෙච්ච හැටියට කියනවනම් ගුරුවරයාට ඒක දිහා බලලා පිළියම් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා මේ පිරිසුදු කර ගැනීම හොඳයි. ඒක වැදගත් වෙනවා. ඒකත් ද්වේෂයක්ම තමයි වැඩ කරන්නේ. ද්වේෂයක් වැඩ කරන්න කියලා කියන්නේ මගේ දවසකුත් මට මතකයි අර බ්‍රිස්බේන් යනකොට මම කිව්වා ඒ නිල්ලඹ ඉන්න කාලේ ඒක කාලයක් වෙනවා මෑස්ටර් කාලයක් වෙනවා මදුරු. ඉතින් ඒ කාලාව ඇතුළේ හිටියත් මදුරු පිටේ හිටියත් මදුරු ඒකේ දෙන්නේ කොහොමදත් කනවා. ඉතින් ඒ වෙලාවට දතර තියලා හපන්න හිතන මදුරුවා මේ ඔච්චරම අනුවෙන් රට රාජ්‍ය ගෙවාගෙන මේ කන්දුරට නැගලා බහනා කරන්න හදනකොට සේරම හරි රූගා රූගා. ඉතින් අල්ලනවා මේ කණෙන් මිරි කන්න පුළුවන්. තද හරියට කේන්ති යනවා. ඉතින් ඒක දැනගෙන මේ නෝන මහත්තයෙක් පිටරටින් ආපෙ එක්කනේ මැස්සොයි වඳුරුයි. ඉතින් ආ හිතලා තියෙනවා දැන් කාලා හිටියයි කියලාත් වඳුරුවනේ. දැන් මම එළියට ගිහලා බාහන කරනවා කණ යකේ කාපන් කියලා. ඒ කියන්නේ හුලඟවත් වදිනවනේ කියලා. ඉතින් ආ භාවනා කරනකොට මදුරෙක් ඇහුවලු. ඉතින් ආතලු හරි මම මේක පුළුවන් තරම් කරබන් ඉන්නවා කියලා. ඉතින් ඒක හොඳට භාවනා ශක්තිය නිසා යට ගියා. ටිකලා ගන්න තව එකෙක් ඇහුවා. ඒත් බලන්න කියලා. තුන්වෙනි සැරේ පැවලු එන්නේ එන්නේ එන්නේ මෙයාගේ අර භාවනා තැන උනන්දු අඩු වෙනවා. චිත්ත ශක්තිය බහිනවා. ඒ කියේම කර කර ඉනවල දැන් තව එකෙන් දැන් බහලා. ඉතින් මෙයා දන්නා තා පොඩ්ඩක් මෙයා විදිනවයි කියලා. වහගෙන ඉන්නකොට මෙයා උත්සාහ කරලු මෙයාටත් මං කන්න දෙනවයි කියලා බැරිලු. හිත හිත යුද්ධේ දැන්. ඇස් දෙක අරලා මෙයා පිහනවද කියලා. ඒක ඇස් දෙක අරලා බලනකොට වහලා ඉන්නේ සමනලියෙක්. හැබැයි හිත වද වෙලා ඉවරයි වෙනකොට. ඒ මහාන වැහිල්ලට මේ හිතුවේ මధుරෙක් කියලා. ඉතින් ඒ නිසා මధుරවාගේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ අපේ හිත ආකල්පයක් ඇති වුණාට පස්සේ මෙතන මහා මధుරු ඉන්න තැනක් කියලා. හුලං වැදුනත්, මැස්සෙක් වැහුවත්, සමනලෙක් වැහුවත් මදුරෙක් කියලා අපි හිතා ගන්න. මොකද ඒ වෙනකොට අපේ හිත ඔද්දල් වෙලා ඉවරයි. ඉතින් යාට සන්තෝ සතුටක් ඇතිලා තියෙනවා මේ මේක මංගල ලක්ෂණයක්. මොකද මැස්සේ සමනලෙක් සමනලෙක් මේක වහන්නේ නැහැ. බයයි. මේක ඉදනකොට ඒකල් වල ඇද්ද කරලා බලනකොට ඒ කන්දේ තව ජර්මන් ලේඩි කෙනෙක් අතංගුවක් අරගෙන එළෝ නොළු සමනලෙක් පස්සේ අල්ලගෙන යන්න රට ගෙනියන්න. ඉතින් ඒත් එක්කම තරහක් ආවලු මේ අක්කු ආවේ භාවනා කරන්න කියලා මේ ඉන්න මතුරු වල්ල මේ මැස්සවල් මොකද්ද සමනලිය වල්ලන්න හදනවා කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ලියලා තියෙනවා. මෙන්න මෙහෙමයි අපි අපේ හිත වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ වගේ අර මදුරුව හෝ මැස්සා අපි හිතනවා විස බීජ ගේනවායි කියලා. අපි හිතනවා ඒක තිබුණොත් එහෙම අපිට විස බීජ ගෙනේ කියලා. ඒ නිසා අපි එනකොටම ලොකු අකමැත්තක් පානවා. ඒකෙදිත් බලන්න අත්වල වැහුවට වැඩිය මූණේ වැහුවම අමාරුයි. මොකද මූණේ සෙන්සිටිව්. මදුරුවාට මූණ අතපය ඌට ගන්න අපේ සෙන්සිටිවිටි එක තියෙන මදුරුවාගේ නෙමෙයි. ඒ නිසා මූණේ වහපුවාම අපි ඒකට වැඩියෙන් සංවේදී වෙනවා. නමුත් මේ ඇඟේ කෑලි. ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් සමහර සමහර ඉන්ද්‍රිය තියෙනවා බොහෝමත්ම සංවේදී. සමහර ඒවට නැහැ. කූඹි යනකොට බලන්න පිටිපතුලේ කූඹි යනවා තේරෙන්නේ නැහැ. නගිනවා තේරෙන්නේ. මොකද පිටිපැතුලේ ඔළුව උඩ යනකොට දැන් තට්ටේ ගන්න ඕනේ ඒක තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ ඔළුව උඩ ඇවිදිනකොට තේරෙන්නේ පැත්ත යනකොට ඌ අර මේක මොකද හයිකින් කරන කෙනෙක් කන්ද එල්ලිලා නගින් ඔක්කොම පහුරු ගෑවෙනවා උඩ යනකොට ගන්නන්නේ මේ ෆ්ලැට් එකේ ඉන්නේ ඉතින් මේ හැම එක එක පැති එක එක ඒ ඇන්ගල් වල හැටියට කුඹිය යනකොට එක එක සංනිවේදන තියෙනවා හොඳට බලන්න හිටියොත් මම ඒ දවසක් කන ඇතුළ ගිහලා කම්බරේ හාරනවා මම අහගෙන හිටියා හරිම අමාරුයි ඌ මෙතනින් ඇතුළට යන්න හදනකොට මෙතන මේ ධාරෙන් ඇතුළට පයින්නකොටම කන ඉලෙක්ට්‍රිෆයි වෙනවා. කියන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මේක යනවා යනවා යනවා කියලා. ඌ ඊට පස්සේ ඇතුලේ තියෙන මයිල් ඔක්කොම ඇතුලට නැමිච්චා. ඌ ඒව අයින් කර කර අර කනේ තියෙන කංකරඬු සාමාන්‍ය සාතාට අප්පිරියදායකයි. ඒක හදලා තියෙන්නේ සත්තුන්ට නොයන තමයි. ඌ ඒවත් පහු කරකට පහුර දැන් හිතනවා දැන් මේක ගඳ නිසා අපව වැරෙයි. මයිල් නිසා අපව වැරෙන්නේ නැහැ. මූ කඩාන කඩාන යනවා ඇතුළට. ගිහිල්ලා ඇතුළේ මෙහෙම ඇවිදින්න හදනවා. ඒක නිකන් මේ හුද්දටම බේස් කරපු ඩ්‍රම් එකක් ගන්නවා වගේ. එන්න පටන් අර ගන්නවා. එතකොට මොනවක්වත් කරන්න බැරුව මෙහෙම මෙහෙම ගහලා ගහලා ගහලා දැන් කරුවාට ඌට දැන් එන්න බෑ. සදාට එන්න බෑ. ඉතින් බලාගෙන ඉන්නකොට ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා අපි තියෙනවා යම් මට්ටමක ඉවසා දරා ගන්න පුළුවන්. ඒ මට්ටමින් එහාට ගියම බොඩි නොලෙජ් කියලා එකක් වැඩ කරන්න පටන් ගන්නවා. අපේ ඇඟේ තියෙනවා මෙකැනිසම් එකක්. ඒක එකපාරට ඉස්සලා අපේ හිතට ඉඩ දෙනවා. මෛත්‍රී කරපං ආනාපාන කරපං කියලා හිත දෙනවා. අපි බැලුවේ නැත්තම් ඇඟ ගැන ඇඟ ගන්නවා අතට. අයිතිවාසිකම ඇරලා එයා වැඩ කරනවා. එතෙන්ට යනකොට අපි දන්නේ මොකද උනේ කියලා. අපි පාට එක මඳුරවා ඉන්නවකෝ තලනවා මැස්සෙක් ඉන්නවනම් එලවනවා ඔය සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙවුවා අපි දැනගත යුතු தত্ত্ব අපි ගැන. එනකොටම අයින් කරලා හෝ එහෙම නැත්නම් මඳුරෝ නැත්නම් එක කෙරුවට ඒ ඒ ලකුණු දැනගන්න අමාරුයි. එනිසා ඔය මේ කවුද ඇමරිකන් යෝගාවචර රාහුල් හාමුදුරුවෝ ඒක දැනගෙනම ගිහිල්ලා අර නයිකුඹේ ඉන මේකක් උඩ වහලා ඉඳගෙන තියෙනවා. උන් එනේන තැන කනවා. ඉතින් ඒ ශාන්ති ඉන්නකොට දැන් මේක එක එක ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා කනවා කනවා කනවා කනවා කනවා කනවා ඉවසන්න බැරි. එතකොට මේ හාමුදුරුවෝ හම්බෙන්න කවුද ඇවිල්ලා තියෙන කුටියට. හාමුදුරුවෝ නැත්නම් හොයලා බලනකොට ඒ හාමුදුරුවෝ ඉන්න තැන මඳුරු කනවා. මේ කූඹි කන ඊට පස්සේ තට්ටු කරලා ඇහැරවලා තියෙනවා. ඒවල තමයි කෑව වැඩි අපරාධ මම මේ බල බල හිටිය කොච්චරක් මට ඉවසන්න පුළුවන්ද කියලා මේ තට්ටු කරපු නිසා මටයි තට්ටුනේ කියලා. සමහරව ඒකම කරලා බලනවා. හැබැයි වෙනසක් තියෙනවා. අහම්බෙන් ඇවිල්ලා සතෙක් කනවට වැඩිය ලෑස්ති වෙලා ගියොත් සතා වෙනස්. දැන් මම යන්නේ මදුරෝ කනවා බලන්නමයි කියලා ගිහිල්ලා කෑවොත් සෑහෙන මදුරෝ කනක් ගාන ගානක් කනක උහි ඉවසන යන ඊට පස්සේ තමයි ආපි ඉවසීමේ ශක්තිය නැති වෙන්නේ. ඉතින් ඔය මේ සිතාතු කුමාරෝ රජසැප විඳපු කෙනෙක් නේ. රම්‍ය සුරම්‍ය සුබ කියලා. නමුත් ගිහිල්ලා ඒ දුෂ්කර ක්‍රියා කරනකොට ඒ ගත කරපුවා විස්තර පොඩ්ඩක් සඳහන් වෙලා තියෙනවා ඒ සීනාද සූත්‍රේ. හිතන්න බෑ පොතක ලියන්න බැරි දේවල් තියෙනවා. ඒ වුණා තාම ඒ ඒක බව මේ මිනිස්සෙක් බව පෙන්වන්නත් ඉතිහාසගත පුරුෂයෙක් බව පෙන්වන්නත් ඉතිහාසගත වෙලා තියෙනවා. ගත කරලා තියෙන හැටි. රජසැප විඳපු මිනිස්සෙක් ගිහිල් ඉවරලා ඒ දුෂ්කරතාවල්දි මතුවලා වැඩ කරපු හැටි. ඉතින් මේක දුක්ඛ සත්‍ය කොටසක්. මං කියන්නේ මේ පටවගෙන කණ්ඩේ කියලා. තමන්ට පටව ගන්න කියන නමුත් මේ එන්නේ ඒ කර්මානුරූපව අපේ ලෙඩේ හැටියට තමයි කසාය තැඹිලා තියෙන්නේ කසාය හැටියට තින් තිත්තයි. ඉතින් යම් ප්‍රමාණයකට ඉවසගෙන ඉන්න පටන් අරගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන් හරකෙක්ගේ ඇඟේ තුවාලයක් ඇවිල්ලා මැස්ස ඉඳ තිබ්බට පස්සේ ඒ හරක් කරන ඉන්න හැටි සමහරුන්ගේ අඟ කැඩිලා අඟ මිහිඳ තියලා ඔය කෙලින්ම මොලේටම බහින්නේ තියලා උගේ වැඩේ මෙහෙම මෙහෙම කරනවා කන ගසනවා ඉතින් කණ්ඩත් බෑ මොකක්වත් බෑ ඒක ඉන්නවා දකින්නකොට පේනවා ඉතින් කොහෙද ඉතින් හවු හරන අපිට තමයි මේ මැස් එක්ම හපුවාම හරි අමාරු ඒ නිල වින කාලේ මధుරෝ මధుරෝ ප්‍රශ්නේ ඉතින් එයා ගොඩින් මහත්තයා තමයි බලන්නේ මේ මහත්තයා ඕනේ මధుරනේ යකෙක් කෑවල් මොනවාක ගණන් ගන්නෙත් නැහැ සාකච්ඡා ඉතින් කෙනෙක් කියලා තියෙනවා මට මහරි ආසාවෙන් භාවනා කරන්න එන්නේ නමුත් ගොඩින් කරන්න බෑ මధుරෝ කියලා. ඊට පස්සේ එතකොට ওই JVP කලබල තියෙනවා. එයා කියනවා මේ මේ JVP එකේ කට්ටිය ජනතා විමුක්තිය සඳහා කැලේට ගියාට පස්සේ එක දවසකවත් මధుරෙක් කෑවා කියලා පොතකවත් තියනවද කියලා ඇහුවා. බත් නෑ කෑම නැතුම් කැලේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ළඟ මම යාළුවොත් ඉන්නවා. අපේ බැච් එකේ කට්ටිය ඉන්නවා වැඩි කරේ. අපේ වයස කට්ටිය කවදාකවත් මధుරේ කාල නැහැ. මොකද ජනතා විමුක්ති විනය. Tamange විමුක්ති විනය කරන්න ගියාම මధుරාගේ මුත් ඉසන්න බෑ කියලා කියනවා. නැතුව මේ ගමනක් යන්න බෑ. මම නැවතත් කියනවා මේ සඳහා මధుරෝ කවුව ගන්න යන්න එපා. මధుරවන්ට වරෙන් කියන්නත් එපා. ආවට පස්සේ බලන්න ඕනේ උයේ ඉති මధుරෙක් නේ ඔක මැරෙන්න දෙයක් ඈ. කූඹියෙක් නේ කාලපලයක් මැස්සෙක් නේ මොකද අපේ ඇඟ ඊට වඩා කොච්චර ලොකුද? දැන් අලියකට ඉන්දියාප්පයක් තිබ්බා වගේ ගණන් ගන්න දැන්. හපල කණේයි තියෙන්නේ. පුළුවන් නම්. ඉතින් බැරි නම් බැරි කට්ටිය ඉතින් ඒ ඒ ඒ ඒ ක්‍රම වලට වැඩ කරන්න වෙනවා. පුළුවන් කාර්කම කියලා කියන්නේ ඒ එන සත්තුන්ට උපක්‍රම කරලා එලවන්න පුළුවන් කාර්කම නෙමෙයි. කද්දි පලාතක් කද්දි ඉවසන්න පුළුවන්කමයි පුළුවන් කාර්කම කියන්නේ. අපේ ක්‍රමය හැටියට පුළුවන් කාර්යයක් කරන්නේ AC කරගෙන සද්ද ඇහෙන්නේ නැති වෙන්න ඔක්කොම දානවා බාහ පුළුවන් කාර්යය කියලා අපි කියන්නේ. පුළුවන් කාර්යය නෙවෙයි කිසිම කොන්දක් නැති මිනිසෙක් හුලකටත් බයයි. අවුවටත් බයයි. මැස්සටත් බයයි. ඇටමැස්සටත් බයයි. එහෙම කරන්න බෑ. අද මොකද වෙලා තියෙන්නේ වෙස්ට් එකේ කිසිම ඉමුනිටි එකක් නැහැ කිසිම කෙනෙක්ගේ ඇඟක. ලෙඩේ එනකොටම ගිහිල්ලා මේ ඇන්ටිබයොටික්ස් ගහනවා අරක මේක කරනවා ඊට පස්සේ AIDS කියලා කියන්නේ acquired immunity deficiency syndrome. ආගේ immunity එක බහිනවා ඒක නිකන්. કૃතිම වැඩ. ඊට පස්සේ කැස්සක් හෙම්බෙසක් ආවත් මරලා යනවා. නමුත් immunity level එක යම් කිසි ප්‍රමාණයක් තියෙනවා නම් ඒ පුද්ගලයා 100%ක්ම ලෙඩ නොවෙනව නෙවෙයි. නමුත් ලෙඩ සෑහෙන ප්‍රමාණයක් දරන්න පුළුවන්. මේ ළඟදී ඔය එකහත් වලේ ටෝක් එකක් දීලා තිබුණා මේ ස්වයින් ෆ්ලූ කියන ලෙඩේට මයින්ඩ්ෆුල්නස් භාවනාව කරලා ඉමියුනිට් ලෙවල් එක පොඩ්ඩක් නගලා තියාගෙන ඉන්න එහෙම නැතුව ඔය ලෙඩක් එනවයි කියන ගානට මේකට ඇන්ටිබයොටික්ස් දාන්න දාන්න මොකද වෙන්නේ? අපේ ස්වභාවයෙන් වකුගඩු වලට තද බල බරක් වැටෙනවා. ඒ වගේම ඉමියුනිට් ලෙවල් එක බහිනවා. එක සැරයක් ඇන්ටිබයොටික්ස් ගත්ත අවුරුද්දක් යෝගට් කණ්ඩේ කියලා කියනවා. මොකද ඇන්ටිබයොටික්ස් නිසා මුළු මුළු ශරීරෙම තියෙන සේරම ජර්ම්ස් මරනවා. සෑහෙන ජර්ම්ස් අපිට අවශ්‍යයි. ඉතින් ඒව ගන්න ආයතනල කිරි මේ යෝගට් අරම කන්නෝ. ඒක නිසා එහෙම රිස්ක් අරන් කරන්න කියනව නෙවෙයි. භාවනා කරනකොට Tamanට විශ්වාසයක් එනවා ධර්මයේ කියලා එකක් තියෙනවා. ධර්මෙන් ආරසා වෙයි. Taman පිරිසිදු ඉන්නවා. ඒක වෙනම දෙයක්. මොකද හැම දෙයකට මෙච්චර සැලෙන දෙයක් නැත්තේ. සැලෙනවා නම් ඒක Tamanගේ චරිත ලකුණක් කියලා මතක තියාගන්න. සැලෙන සුළු මනසක් තියෙන්නේ. ඉතින් ඒක භාවනාවේ යනකොට සැලෙන ගතිය අඩු වෙනවද? නැත්නම් සැලීම නිසා බාහිර ආරක්ෂක වටවලලු ආරක්ෂක හමුදා වැඩි කරනවාද කියලා බැලුවොත් යන්නේ කොහටද කියලා දැනගත්තයි. ඉතින් මේක ඇත්තට හුඟක් අමාරු වෙස්ට් එකට කියන්න ගියාම මේගොල්ලෝ දැන් ඇඟේ තියෙන ඉමුනිටි කියන මාතෘකාව අමතක කරලා ජීවත් වෙන්නේ. ඔක්කොම පරිසරයෙන් කෙරෙන්න ඕන, රජයේ වග බලා ගන්න ඕන, ඉන්ෂුරන්ස් කම්පැනි මේව කරලා දෙන්න ඕන කියන හැඟීමෙන් ඉන්නේ. ඒ නිසා ඇතුලේ ඉමුනිටි එක හරි අඩුයි. මෙන්ටලි ෆිසිකලි දෙකම නැහැ. ඉතින් ඒක මේ මානවය අනෙක් සතුන් එක බලනකොට දුර්වල වෙගෙන යනවා. දුර්වල වෙන්න හේතුව මේ සබහා ධර්මෙ පැනලා යන්න හදන නිසා. භාවනා නොකලත් ඒක ඇත්තක්. සතර සතිපට්ඨාන සූත්‍ර දේශාවෙන ආනාපාන කොටස ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සේ විරති බහිද්ධා වා කායේ කායන පස්සේ විරති යන්නේ අජ්ජත්ත බහිද්ධා යනුවෙන් අදහස් කරන්නේ කොමක්දයි කරුණාකර පැහැදිලි කර දෙන්න. මේක ඇත්තට හුඟා ගැඹුරකට ගෙනියන ප්‍රශ්නයක්. මේ අජ්ජත්ත බහිද්ධා කියන එක දෙවේ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ බවුන්ඩරි එක. අපි සාමාන්‍යයෙන් ඉඳ ගන්නකොට මේ ආනාපාන සති කරනකොට කියනවා මේ වාඩි වෙලා මේ ශරීරයේ අධ්‍යාත්මයේ වශයෙන්ුත් අනික් හරිය බහිද්ධා වශයෙන්ුත් ගන්නයි කියලා. මේ ආනාපාන සති සතිපට්ඨාන සූත්‍රයේ අසුබ භාවනා කොට සිටි පෙන්වන්නේ උද්දං අදෝතලා උද්දං පාදතල අදෝ කේශමත්තක තච පරියන්තං කියලා. උද්දං මේ පාදතල පාතලයෙන් උඩ කේස්මත්ෙන් පල්ලෙහා සම සීමා කොට ඇත්තා වූ ප්‍රදේශය. ඒ තුලේ තමයි අපි දෙතිස් කුණප බලන්නේ. ඒක අපි සාමාන්‍යයෙන් ගන්නවා ආධ්‍යාත්මික කය කියලා. ආධ්‍යාත්මික කය. ඉතින් ඒයින් පරිබාහිර දේවල් බහිද්දා. නිසා වාඩි වෙලා හද්දක අර වහගෙන මේ හැම සංවේදීව හැම පිරමීඩයක හැඩයට තැම්පත් කරලා චෛත්‍යයක් වගේ කරලා චෛත්‍ය ඇතුලේ ඉඳගෙන ඒ චෛත්‍ය පිටපොත්ත ගැන කල්පනා කරනවා වගේ තමන් ඉන්න ශරීරයට හිත යොදනවා. ඒතර මේ හැම තමයි අජත්ත බහිද්දා දෙක වෙන් කරන සීමාව වෙන්නේ. හැමෙන් පිට බහිද්දා වෙනවා. ඇතුළත අජත්තා වෙනවා. දැන් අජත්තයේ හිත නැමීම සඳහා අපි කියනවා බාහිරේ පාවා දෙන්නයි කියලා. බාහිරේ දීලා දාන්නයි කියලා. බාහිරේ අමතක කරන්නයි කියලා. මේකවත් බොහොම අමාරුයි. දාන කතාවේදී සාමාන්‍ය දානානිසංශ කියනකොට කියන ගාතාවක් තියෙනවා මම හිතන්නේ ඒක සංග්‍රහ ගාතාවක්. ධනං චජේ ජීවිත ධනං චජේ ජීවිත අංගමාහු අංගං චදේ ජීවිතං රක්කමාහු ධනං ච අංගං ච ජීවිතං ചാපි සබ්බං නරෝ චජේ ධම්ම මනුස්සරන්තෝ කියලා. ඒකෙදි කියනවා මේ ශරීරයේ කොටසක් අපිට කපන්න වුණොත් කපන්න වෙනවයි කියලා මානසික සාහරික දෙයක් ආවොත් දොස්තර මහත්තයා කිව්වොත් දැන් මේ විදියට ගියොත් මේ අත කපන්න වෙනවා මේ කකුල කපන්න වෙනවා නහයක් කනක් කපන්න වෙනවා කියලා ඒ වෙනුවෙන් අපි නොකපා බේරා ගන්න ඕන තරම් ධනෙ දෙනවලු ශරීරංගයක් බේරීම සඳහා ඕන තරමක් ඉඩම් බූදල් විකුණලා හෝ දෙමව්පියෝගේ වස්තු ඉල්ල ගන්න අයට හරි අරගෙන අපි ධනං චජේ ජීවිත අංගමා අංගමා හෝ ජීවිතාංගයක් රැක ගැනීම සඳහා අපි ධනෙ නිර්ලෝභිය පරිත්‍යාග කරනවා අංගං චජේ ජීවිතං රක්කමාහු එහෙම සල්ලි දීලා බෙහෙත් කියලා පස්සේ දොස්තර කිව්වොත් කොහොමඩක්ක කකුල කපන්න නැත්නම් මැරෙනවයි කියලා අහනන් කියනවා කකුල කපලා හරි කමන්නේ පණ බේරලා දෙන්න කියලා නිසා පණ වෙනුවෙන් ඇඟේ කොටසක් හරි අපි දීලා දානවායි කියලා ඊට පස්සේ සරුවච්චන් ආංශයේ දේශනාවක් ඉදිරිපත් කරනවා යම් කිසි කෙනෙක් ධර්මයේ අනුසරණය කරනකොට නැත්නම් ධර්මය සීපත් කරනකොට නැත්නම් භාවනා කරනකොට මුදලුත් ශරීරංගත් ජීවිතයත් කියන මේ ඔක්කොම දීලා දාන්න වෙනවා. අංගං ධනං අංගං ජීවිතං සබ්බමාහු. අංගත් ධනයත් ජීවිතයත් කියන මේ සේරම දෙන්න වෙනවා. නරෝ චජේ ධම්ම මනුස්සනන්තෝ ධර්මයේ අනුසරණය කරන්නා වූ ධර්මානුකූලව භාවනා කරන්නා වූ මනුස්සයා මේ සේරම දෙන්න වෙනවා කියන්නේ. අන්න ඒක වැදගත් දීමනක් තමයි අපිට පුළුවන් නම් ඇස් දෙක වහගත්තට පස්සේ මේන් පරිබාහිර සේරම දීලා දාන්න පුළුවන් නම්. ඒක ලකූම ඥානයක් තමයි. හරි මේකට අපි පිළිගත්තයි කියමු. ඊට පස්සේ මෙහෙම වාඩි වෙලා ඉන්නකොට හිතවිලි වේදනා සද්ද නැත්තම් ආනාපානට හිත ගියොත් අපිට වැටෙනවා ආනාපාන සිද්ධ වෙන උඩුකය විතරයි කියලා උඩුකයට අරගෙන යටිකයත් අපි දීලා දානවනේ. ඒකට මොකක්ද අජ්ජත් බහිද්ද වෙන්නේ? උඩුකය අජ්ජත් වෙනවා ශරීරෙම යටිකය බහිද්ද වෙනවා. ඊට පස්සේ එතන භාවනා කරගෙන ඉන්නකොට හැපෙන තන හිත තියාගෙන උඩුකයක් දීලා දානවා. ඒකට අජ්ජත් බහිද්ද වෙනවා. හැපෙන තන අජ්ජත් වෙනවා ශරීරයත් බහිද්ද වෙනවා. ඒක නිසා මෙතන මේ එnde end වෙන්නේ අර බවුන්ඩරි එක මරියාදාව සීමාව එnde end end end ලඟ වෙලා එනවා. එතකොට අපිට අජ්ජත්තං වා කායේ කායන පස්සේ වීර්ති බහිද්ධා වා බාහේ කායේ කායන පස්සේ වීර්ති කියලා කියන්නේ මෙතන හිත ධාන භාවනා කරනකොට එතන උණුසුම් සිචිල කම්පන චංචල උණු ගති වැටෙනවා. ඒත් එකම අතේ පැත්තකත් කම්පන චංචල උණුසුම් ගති වැටෙන්න පටන් ගන්නවා. එතකොට දන්නවා ආනාපානෙ ඇතුලේ වැටෙන එක ආධ්‍යාත්මික වශයෙන් උණුසුම් සිචිල කම්පන චංචල චලන චලන ගති. එතකොට දැන් ශරීරයේ බාහිරෙත් ඉතින් අරමුණෙන් පිට ඇඟෙත් ඇටෙනවා. එතකොට දන්නවා මේ ඇතුලේ එක වැටෙන එක හොල්ලා පෙරලා ගන්න නැතුව බාහිරේ පෙන්න එක බැක්කට කමන්නේ හැබැයි අභ්‍යන්තරය එක තමයි රකින්න හැබැයි මේක හොඳට හිත ප්‍රනීත වෙනකොට බාහිරේ වැඩි වෙනසට වැඩිය ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. එතකොට ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකම ගලපපලා ගියාම මේකත් පටවි ධාතු මේකෙත් පටවි ධාතු දෙකම පටවි ධාතු විතරයි. අන්තිමට මේ කයට ගත්තාම කයේ තියෙන පටවි ධාතු මේකත් පටවි ධාතු. කවදාවත් මේකට අපි ආත්ම සංඥාව ගන්න නැහැ. අතුලෙකට විතරයි ආත්ම සංඥාව ගන්න. නමුත් මේකටත් තියෙන අයිතිවාසිකමක් ඕන නම් ආත්ම සංඥා කරගතයි. දැන් අපි ඔය පේස්මේකර්ස් කැලිය අතුලට දාලා මහගන්නේ. මෙවුවට පස්සේ ඒක ආධ්‍යාත්මික වෙනවා. කොහොද යන්නේ කරකැලලක් තමයි. අරගන්න. ඒ වගේම ආධ්‍යාත්මික බාහිර කියන එක අවස්ථානුකූලව අපි සීමා කරගන්න. ඒක බොහෝ යහට මෙහාට යන එකක්. ඒක නිසා මේ සීමාව තුලින් තමයි අපිට මේ ප්‍රශ්න මතු කරන්නේ මම උඹ කියන එක. අපි තොපි. අපි සිංහල බෞද්ධයි උඹලා දෙමළ. ඒක තද්ද බල හතුරෙක් සිංහල බෞද්ධය කියන්නේ මිතුරෙක් කියනවා. අපි එක එක විදිහට ඒ සම්ප්‍රදාන කුල අනුව එක එක සංස්කෘති අනුව මරියාදාවල් සීමා කරගන්න. අපේ දේශ සීමා සීමා කරගන්න. නමුත් මේ දේශ සීමා දැඩි කරලා ඒකටම රකින්න තමයි දේශ සීමා අරගල කරන්නේ. භාවනා කරනකොට වෙනවා දේශ සීමා එක විතර පුංචි වෙනවා ඒක මිට ලොකු වෙනවා. ඒතකොට මේකේ කොයි එක ආධ්‍යාත්මික වෙන්නේ කොයි එකද බහිද්ද වෙන්නේ කියන එක අවස්ථාවේ ඒ පසුබිමට සාපේක්ෂ වෙන එකක්. ඉතින් මේ වගේ අපි ජීවත් වෙන්නේ අපේ ඒ ඒ වෙලාවේ හදා ගන්නාලද බලකොටුවක් ඇතුලේ අපි ජීවත් වෙන්න මොකද බලකොටුවේ බලකොටු තාප්පය ස්ථිර සාරයක් නෙවෙයි. වෙනස් වෙන සුළු එකක්. ඒ නිසා කායේ කායන පස්සේ වීර්ති විකිනකොට හුස්ම අරගෙන ජීවත් වෙනකොට Taman හොඳට හුස්මට හිත වැටලා දුවර සමාධුණයි කියන්නේ. සමාධි වෙච්චාම එනවා හිතක්. හිතවිල්ලක් ඇවිල්ලා ගියත් කැඩෙන්නේ නැහැ. හිතවිලි ගියාට පස්සේ ආපහු ගන්න පුළුවන්. අන්න ඒ වෙලාවට හිතවිලි එනවා දැන් මම මේ ඉස්සරහින් මිනිස්සයාට හරි ගිහිල්ලා නැහැ ආනාපානි. එයා දඟලනවා. එයා කහිනවා. එයා තරබර ගන්නවා. ඒතර තේරෙනවා මෙයාගේ ආනාපානේ මගේ ආනාපානේ වෙනසක් නැහැ. මට සතිය තියෙන නිසා ඒ කලබල තියෙද්දි මට තැම්පත් වෙන්න පුළුවන්. එයාට බෑ. කියලා මගේ මෙහෙමනම් එයාට කවදාරිය කරුණ ටික આવොත් එයාත් තැම්පත් වෙයි කියලා ආධ්‍යාත්මික බාහිර සංසන්දනයක් ගන්න ගන්නවා. ඒ වගේම දැන් මම භාවනා කරනකොට මට සත්‍යයිල වැහිලා මම කලබල වෙලා. ඉතින් මම ඇස් දෙක අල්ල බලනකොට සේරම ගල් පිළිමගේ භාවනා කරනකොට මට හිතෙනවා මේක දැන් මම කරදර කළොත් මේ කටියට බාධා වෙනවා කියලා. අනේ ඒගොල්ලන්ට හොඳ නම් මාත් මෙහෙම ඉන්න ඕනේ කියලා අර බාහිරේ තියෙන සමාධිය ඇතුළතත් එනවා පොඩි ආරෝපණයක්. කලබල කරන්න හොඳ නැහැ මමත් භාවනා කරන්න. ඒ වගේ භාවනා යටට යන්න යන්න පිටින් ඇතුළටත් ඇතුළට පිටටත් එක එක විදිහේ විද්‍යුත් චුම්බක තරංග ගමන් කිරීමක් වෙනවා. මේක ඇමරිකාවල කියන්නේ good vibes කියලා. දේශක් භාවනා කරන තැනක හිටියත් එයාට ලොකු මේ සෞඛ්‍ය සම්පන්න ආවේග රාශියක් එන්න පටන් ගන්නවා කියන්නේ. ඒ වගේම දුෂ්චරිත කරන පිරිසක් අතර කොච්චර හොඳ කෙනෙක් ගියත් එයාට ඉබේම අර කම්පන චංචල ඇවිල්ලා රාග ద్వේෂ අවිසෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ අජත්ත වහිතා වෙනස අපි කැමති උනත් නැතුණත් දැනගත්තත් නැතත් පුදුම විදියට එකිනෙකා කෙරේ ආරෝපණ ඇති කරන ගතියක් තියෙනවා. ඉතින් ඒකෙදී අපි ආරස්සා වෙන්න නම් අපි ඇතුළත ඇතුළත පුළුවන් තරම් සෞඛ්‍ය සම්පන්න වූ ඇතුළට නැමුණා වූ අත්ත්‍ය කරන්නා වූ ස්වාත් ස්වාර්ථයේ සලකන්නා වූ කම්පන ටිකක් ඇති කරගන්න දැනගත්තොත් අනික් කෙනෙක් අපිට නරකක් දුන්නත් ආරස්සාවක් තියෙනවා. ඒ නිසා මේ ආධ්‍යාත්මික බාහිර ભેදය ඇඟෙන් පිට ඇඟෙන් ඇතුලේ කියන එක තමයි සාමාන්‍යයෙන් අටුවාව විස්තර කරන්නේ. නමුත් අපි අර ගත්ත නිගමනයේ හැටියට බලනකොට අරමුණට යනකොට යන්න යන්න සීමාවල් පුංචි වෙනවා. අනිත් වෙලාවට ලොකු වෙනවා. ඒ නිසා මේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කිව්වේ අජ්ජත්තයේ බාහිර සීමාව බහිද්ධාවේ ඇතුළ සීමාවයි. එච්චරයි කියන්නේ. දැන් අපි හෙවනල් එකට ගිහිල්ලා අවුවට තින් තැනකට වාඩි වෙන්නේ වායුවල හෙවණල්ල දිහා බලන්න. මේක හෙවණල්ල මේක අවුව. ඒ දෙක මැද තියෙන රේඛාව අල්ලන්න බලන්න. තියුණු රේඛාවක් නැහැ. මැද තියෙන ග්‍රේ ඒරියා එක. මෙතන ආලෝකය මෙතන එළිය කියන දෙයක් නැහැ. ඒක හිමීට හිමීට හිමීට හිමීට බ්ලර් වෙලා ගිහලා එළියක් බවටපත් වෙනවා. එළිය තිබෙන කන්දකාරයක් බවටපත් වෙනවා. හරීම මේ මේක සීමා කරන රේඛාවක් කියලා ගහන්න බෑ. ඉතින් බුදුජානක කියන්නේ මේ වගේ බොහෝම හෙලෙත්තාඩු දෙයකට අපි ඉරක් ගහගෙන ඒක තෝ මේක මං කියන්නේ ඉතින් රණ්ඩු කරනවා. නමුත් ඒ රණ්ඩු කිරීමට ගහන මේ බවුන්ඩරි එකත් එහෙම නැත්නම් ඒ මරියාදාව සීමාවත් ඒ වෙලාවේ අපි දෙන අර්ථකථනයක් අනුව පිළිහිදෙන එකක් මිසක් එහෙම ස්ථිරසාර දෙයක් නැහැ. දැන් ඉන්දුචීන දේශ සීමා අරගලියට කොච්චර රටවල් දෙකක් ගැටෙනවද? එතකොට කැනඩාවයි ඇමරිකාවයි අතර එන විශාල දේශ සීමාවක් තියෙනවා කිසිම ගැටුමක් නැහැ. සොල්දාදුවෙක් මේ කකුල් දෙක දෙපැත්ත රටවල් දෙකේ තියන ෆොටෝ එකක් අරන් තියෙනවා. එක් කකුලක් කැනඩාව, එක් කකුලක් ඇමරිකාව. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වගේ මෙව්වට ඇති කරගන්න ප්‍රශ්න සංකල්පමේ ප්‍රශ්න උත්තර හොයන්න බෑ. නමුත් මේ අජත්ත බහිද්දා බැලිල්ලෙන් පේනවා මේක අපි මවාගත්ත ප්‍රශ්නයක් අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. අජත්ත බහිද්ද විතරක් නෙමෙයි මැද තියෙන මරියාදාවත් සීමාවත් බවුන්ඩරි එකක් වෙනස් වෙන සුළුයි. අන්තිමට බලන්න බැරි වෙනවා ආනා ආස්වාසේ කෙලවර සහ ප්‍රස්වාසයේ පටන් ගැනීම අතර තියෙන මරියාදාව බලන්න යන්න. අල්ලන්න බෑ. ආස්වාස් ප්‍රස්වාස දෙක අල්ලතයි. ආස්වාසේ සම්පූර්ණ ඉවර වෙන තැන සහ ප්‍රස්වාසයේ පටන් ගන්න තැන ඉර වලන්න ගියොත් අපේ සෙන්සර් එක වැඩ කරන්නේ නැහැ. අපේ මීටර් ඒ හැදියට යනකොට වළංගු නැහැ. නැත්නම් අපි ඇහුවොත් කියනවා මං ආනාපානේ ආස්වාසි මෙහෙමයි ප්‍රස්වාසි මෙහෙමයි දැක්කයි කියලා. වෙන් කරන ඉරක් කොහෙද තියෙන කියලා අහන්න බෑ. කොහොක්වත් නැහැ. ඒ නිසා මේ වැටකටළු හදාන දෙපා වේලි බැඳගෙන ඉතිං රණ්ඩු. මහා පොළොව hina වෙනවලු. මැරුණට පස්සේ ඔයා කාට හතර දිනක් විතරයි අයිති වෙන්නේ ඉන්නකම් පොළොව බෙදා ගන්න බැරෙනවා කිය. හතර hina වලින් එකක්ලු මහ පොළොව hinaලු බඩ බදාගෙන hina වෙනවලු ඉන්නකම් මේ මිනිස්සු අයිතිවාසිකම් සඳහා සටන් කරනවා එක එක්කත් හිතන්නේ මරණයට පස්සේ උන් ඔතනම වල්ලන්න වෙනවා හතර පේනයි අන්තිමට උට අයිති වෙන්නේ කියලා. ඒක දන්නේ නැතුව ඉන්නකන් නිව ගන්නවා උරුට්ට වෙනවා රණ්ඩු කරනවා උසාවි යනවා දඟලන්නේ මේ රට කඩළු සීමාවල් සඳහා. ඒක නැතුව ජීවත් වෙන්න කියන එක නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙන විහිළුව දැක්කනම් කරගන්න දේ කරගත්ත හැබැයි Taman ඔකට එච්චර පෙට්‍රල් පුච්චන්න නැතුව ඉන්න පුළුවන්. ગැප් එකක් තියෙන්න බෑ. හරි ෂාප් ලයින් එකක් තියෙන්න ඕනේ. මේ බෝඩර් එකක් නම් එහෙම ගන්නෑ. අපිට වෙන්නේ ග්‍රේ ඒරියා එකක්. ગેප් එක කියන්නේ ඒක ඒක තේරෙන්නේ නැහැ. ඒකේ මරියාදාව තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකෙන් මේකට මාරු වෙනකොට රිලේ රේස් එකේ බැට් එක මාරු කරන වෙලාව තියෙනවා. බැට් එක මාරු කරන වෙලාවනේ අමාරුම තැන. ඉතින් අපි මාරු කරන තැන දන්නේ නැතුවනේ මේ රිලේ කරන්නේ. ඒක තනි කර ආම්බයක් වෙන්නේ. ආනාපානෙන් ඇවිල්ලා බැරි වෙලාවත් ආස්වාසේ ඉඳලා ප්‍රසවාසයට මාරු නැත්නම් ලෙඩා මලේ එච්චනේ කියන්නේ බැරි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආස්වාසේ ඉඳලා ප්‍රසවාසයට ඔය හරි මාරුව නොවුනා නම් මොකද වෙන්නේ මල ඔය හොඳ වෙලාවට ප්‍රසවාසයේ එනකොට අම්මා ලොකු ආස්වාසයක් ආස්වාදයක් බවටපත් වෙනවා මේ ආස්වාසින ප්‍රසවාසයට අපි දන්නේ නැතුණාට බැටන් එක මාරු වෙලා තියෙනවා ප්‍රසවාසයෙන් ආස්වාසයට අපි කොච්චර සතියින් ඉන්න ගියත් අන්ධකාරයේ මැට් එක මාරලා තියෙන නිසා භවයේ ගැට ගහලා දුන්නට අම්මේ කෙලෙස් වලට පුදුමාකාර පිම්පමුණනවා යන්තම් ඒක උදේ පාන්දර නැගිටපුවාම අද්ද ගැරලා බලලා තමයි ඉන්න තැනමද කියලා බලලා ඒ ටික එහෙමනම් ආ ලොකු සතුටක් ඇති වෙනවා. ඒ මොහොතකට ඉස්සෙල්ලා සක්කාය දිට්ඨිය තිබුණේ නැහැ. දැන් මේ සක්කාය දිට්ඨිය ඇති වුණා. ඇති වෙච්ච ගම වටපිට බැලලා මේ Taman දන්න තැනද කියලා බැලුවට පස්සේ ਉਹ දන්න තැන එහෙනම් දැතින් දක්ම දින එක තමයි දැන් තියෙන්නේ ඒ ඉතුරු ටික. හැබැයි එහෙම නොවුණා නම් මොකද වෙන්නේ? ඒ තරම් අපි මේ මරියාදාවල් වලට සලකගෙන ගත කරන ජීවිතයේ අනික උපහාසයක් ඒක. විහිළුවක් මෙතන තියෙන්නේ රහතන් වහන්සේගේ ඇහෙන් බලනකොට. ආර්ය ඇහෙන් බලනකොට අපි මේ අපිලා අපිට හම්බෙච්ච මේ කුණු ගොඩ කෙලස් ටික මේ ආකාරයෙන්ම රකින්න පුදුම ෆයිට් එකක් නේ දෙන්නේ. මේක අතහැරියට පස්සේ හොඳ එකක් හම් වෙන්නේ. ඒ අපායට වැඩිච්ච මනුස්ස සතා, නිරිසතා ඕනම කෙනෙක් දන්නවා ඒකින් එකක් මැරුණොත් එක්ක ප්‍රේතනිකායට එන්නේ නැත්නම් අසුරනිකායට නැත්නම් යක්ෂනිකායට නැත්නම් තිරිසන් නැත්නම් මනුස්ස. නමුත් ඌ බයයි කියනෝනේ අපාය මැරෙන්නේ. අපාය නිරිසතා හරි බයයිලු මැරෙයි කියලා. මරණයට පස්සේ ඌට හරියන්නේ ඇත්තට හොඳ තැනක්. ඒ වුණත් తත්‍ර తත්‍රාభిනන්දනීය කියලා දරුවචාන්සේ දේශනා කරලා තියෙනවා. එතන එතන අභිනන්දනය කරනවා. එක දවසක් ඒ ජාතක කතාවක තියෙන රජුරු කෙනෙක් ඔය මේ තාජ් මහල් මන්දිරේ හදපු ඒ සාජාන් හන්දු රජුරු වෙන්න ඇති. වගේ වෙන්න ඇති. එයාගේ මුම්තාස් මහල් මරණයට පස්සේ මුළු බූදලෙම වියදම් කරලා මේ හැදුව එක දන්නවනේ. ඒ වගේ රජුරු හරියට කනගාටු වෙනවලු දෙවින්නාංශ මැරිලා. කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, රාජ්‍ය විමසන්නෙත් නැහැ. බොහොම කනගාටුවෙන්. පුරোহিතයන් තියෙන බෝසතාන් වහන්සේ. ඉතින් පුරোহিතයා රාජසභාවට එනකොට රජුරවන්ට කිසිම දෙයක් කරගන්න බෑ මේ මුසුප්පු වෙලා මේ පශ්චාත්තාප වෙලා. ඊට පස්සේ රජුරෝ ගෙන්නලා ඉවරලා මේ ඇයි කියලා වල ඊට පස්සේ කවලු ඕක කවෙන කාටවත් තේරෙන්නේ නැහැ මට විතරයි තේරෙන්නේ. ඒ තරම්ම ඉන්නකොට මයිත් එක්ක සතුටින් හිටියා ආභාවේ නැතුණයි කියලා. ඊට පස්සේ ඇහුවලු දෙවින්නාංශෙත් එක දැන් කතා කරන්න පුළුවන් නම් කැමතිද කියලා ඇහුවා. ඒගොල්ලෝ මට ඊට වැඩිය සතුටක් නැහැ කිව්වා. කියලා රජුරණ දැන් ආය එන රාජසභාව කැඳවන්නේ කිව්වා. ඉතින් රාජසභාව කැඳවලා රජුරු ආසනය අරගෙන ඔක්කොම ඇමති මණ්ඩලය ආවට පස්සේ බෝසතාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරාලු දෙවින්නාංශෙට එන්න කියලා. පොළොව පලාන ගොමු කුරුමිනියෙක් ආවලු ගොම්බෙට්ටක් උක පැත්තෙන් තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන එහාට යනකම්ම ගියාලු. එතකොට ඔය තමයි දෙවියන්න්සි කිව්වා. රජුරෝ පිළිගත්තේ නැතිලු. ඊට පස්සේ මම ඊගාව ඉර්ධියක් කරන්න ගොම්බිට තල්ලු කරන ගොම්ගිරුවනේ ගහවලු. තොට මේ වෙලාවේ වටින්නේ මේ රාජසභාවේ ඉන්න උත්තම පුරුෂයා වෙන රජුරෝ නැත්තම් ගොම්බෙට්ටද කියලා. මට මගේ ගොම්බෙට්ට ලොකු වින්ද තමයි කිව්වලු මේ ඉක්මනට ඉක්මනට යන්න හදන්න. ගොමුකුරුමේ කුණාට පස්සේ ගොම්බෙට්ට තමයි ලොකු රජුරෝ නෙවෙයි. ඒ වගේ අපි මේ වටිනා කියලා දෙයකට ගියාට පස්සේ පොඩ්ඩ ගැස්සුණාට පස්සේ ඔය කොම්බිනේෂන් එක වෙනස් වුණාට පස්සේ ඉන්නකන් තමයි මේ සේරම. ඉන්නකන් දිවෙන් දිව ගාගෙන බලාගෙන ඉන්නවා. පොඩ්ඩක් වෛරක මාරු වෙච්ච ගමන් නැත්තම් මේක පොඩ්ඩ හැලහැප්පිච්ච ගමන් අපිට හිතා ගන්න පුළුවන් මාර්ගවල නෙමෙයි මේවා සිද්ධ වෙන්නේ. අපි එහෙම හිතන්නේ නැහැ. අපි තනේ මරුණා දේවිනාංශ මං ගැන තවි තවි දැන් එහෙට වෙලා ඇති කියලා. දෙවින්නාන්සේට ගොමුකුරු බෙනියා හිටනාට පස්සේ ගොම්බෙට තමයි ලොකම දේ. ඒකත් පුක පැත්ත උඩ තියාන දැකලා තියෙනවද ගොම්බිරි උඩ තල්ලු කරනවා. මීසිකල හරියට ඉන්න. මීසිකල රීලව් කක්ක කළ දාගුවම කොතන දැම්මත් මතු වෙනවා ඒකේ. උන්ගේ හැටි ඒක ලෙවල ලොකුවට එකක් හදාන ඌ කියනවලු මට අද ලොකු තෑග්ගක් හම්බුනේ කියලා. ලොකු ගොම්බෙට්ටක් හම්බෙලා. ඒ වගේ තමයි තියෙන්නේ අපි ඔය මනුන් කිරුම් කරන්න ගියාට ඔය අපි හිතානින රාමුවේදී තමයි යෝගේ අගයන් ආඩම්බරෙන් ඒ රාමුවෙන් පොඩ්ඩක් පිට පැනපු ගමන් ඕක සම්පූර්ණ වෙනස් දෙයක් වඩටපත් වෙනවා. කියනවා මේ අපි මේ ගමන් කරමින් ඉන්න පෘථුවිය ඒකේ උණුසුම වැඩි වෙලා උත්තර ද්‍රවයේ තියෙන අයිස් දිය වෙලා මුහුදට ගලලා ගියොත් මේකේ සම්බර භාවය පොඩ්ඩක් වෙනස් වෙනවා කියන්නේ. වෙනස් වෙච්ච ගමන් මේකේ කක්ෂය එතන ඉන්න බැරුව එයා පනින්න වෙනවලු. ඒ කක්ෂයෙන් පිට කක්ෂයකට යනවා අඩු ශක්ති සහිත කක්ෂයකට මාරු වෙනවා කියලා. ඒ කක්ෂය මාරු වෙනකොට ඇති වෙන කම්පණයේදී ජල ගැලුම් සුලිසුලන් භූමිකම්පා පුදුමාකාර ප්‍රදේශයක් වෙනවයි කියනවා. ඒක වෙනකොට මේ ඉන ජනගහණයෙන් තුනෙන් එකක්වත් ඉතුරු වෙයිද කියන්න බෑ කියනවා සමූල ඝාතනයකට ලක් වෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ කොයි වෙලාවෙ මේක වෙයිද කියන දන්නේ නැහැ. දැනනවත් ලෝක පිළිඅරන් තිනවා මේ ඒ අයිස් කැප් එක දීවි දීවි යන්නේ කියලා. ඒතකන් තමයි අපි මේ ආලවට්ටම් පවා මේ සෙල්ලම් කරන්නේ. කොතනක හරි එහෙන් අනවුන්ස්මන්ට් එක ආපු ගමන් ටෙලිග්‍රෑම් එකේ එනකොට ලෑස්ති ලයින් එකයි තියෙන්නේ. කොයි අතර කොයි එක නෑයි දන්නේ එතකන් තමයි මේ අපි අර ලිපතිය මොලවන තෙක්දිය සැලියේ තපයක් නයි නයි කකුලුව දියේ කෙලියේ ඉතින් එතකන් අපි එක එක නට රණ්ඩු කරගෙන ඊර්ෂ්‍යා කරන මේක මගේ මේක උඹේ කියාගෙන මේ කරන නාඩගම පැත්තක ඉඳලා බලන ඉන්නවනම් මොනතරම් පුංචි ලුණු සිවියක් වගේ දෙයකට මේ නැටුව නාඩගම තියෙන කියලා බලනකොට හරි සංවේග පහළ වෙනවා අනේ අපි අත්තල මුත්තල කිත්තල කිරිකිත්තල දත්තල පනත්තල කාලේ ඉඳලා ගෙනාවු ජෝක් එකමනේ අපි තාම කරන්නේ එකෙකුටවත් ඇසරෙන්නේ නැහැ මේ මෙච්චර මේ වෙනස් වෙන දෙයක මේ යන්නේ ඊ타මත්ම ක්ෂණයක් අපි මේ ජීවත් වෙන්නේ ඒ ක්ෂණ සම්පත්තිය පෙන්නට පස්සේ කොයි අතර වැටෙනවද කියලා කියන්න බෑ කියලා. එතකොට හරි මේ සංවේගය පහළ වෙනවා. ඉතින් හුඟ දෙනෙක් හිතනවා ඒ වගේ දේවල් කියලා සංවේගී ඉපදවීම නාස්තික දෙයක් කියලා. මෙච්චර ලස්සන ජීවත් වෙන්න තියෙන සුන්දර ලෝකේ මොකටද මේ ඕන නැති වුණු හරපගෙනක් දාගෙන ඔළුව නරක කරගන්නේ කියලා. ඉතින් සරුවචනන්ද කියන්නේ මේ යථාර්ථවාදයක් කතා කරන්නේ මේ මවල මිනිස්සු බය කරන්න හදනව නෙවෙයි අපායක් මවල මිනිස්සු සුචරිතපත් කරන්න හදනව නෙවෙයි කරුණා කරලා මේ ඉන්නේ අර ලිපේ ගින්දර ටික මොලවනකන් තමයි එතකන් ওই පෙන්කෙලිය කෙලියට අනිත් පැත්තේ මොලවපු ගමන් බඩ පැත්ත උඩට දාලා පාවෙන්න පටන් ගන්නවා පෙන දාන්න පටන් ගන්නවා එතකන් තමයි මේ ටික තියෙන්නේ පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම එහෙම බලනවා නම් ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ හොඳට තේරෙන්න පටන් ගන්නවා දැන් මම දැක්කේ මේ හරිය නගිනකොට ඌ අර කොක්කු ගහනවානේ. හොඳට තේරෙනවා උගේ බර. උඩට ගිය ගමන් උගේ බර අපිට ගාණක් නැහැ. පිටිපතුලේ ඇවිදිනකොට මැස්ස අපිට තේරෙන්නේ නැහැ. පිටිපතුලෙන් ඇවිල්ලා මෙතෙන්ට ගොඩ වෙනකොට ඌට අර මේ හුක් ගහන්න වෙනවනේ. එතකොට තේරෙනවා. එතකොට මේ හරිය මැස්ස හිටියට ගාණක් නැහැ. මම හොඳට බලන්න හිටිය දවසක් මේ මේ මැස්ස මේ කූඹියා මට තේරෙන්නේ උඩ හරියදි විතරයි. බලනකොට මං හිතුවා මේ පිටිපතුලේ ස්නායු මැරලා වෙන්නද කියලා. ස්නායු මැරලා නෙවෙයි බර ගහනක් නැහැ. ඌවර මෙහෙම කොක්ක ගහන තැන තමයි ආවේ. මොකද සභාව හිතන්නේ? ප්‍රබල නැ ඒක දිහා බලන්න. ඒක දිහා බලනවා. එතකොට අපි බලනවා. එහෙම නැතුව අපි හිත මෙහෙම කරලා කරලා අපිට හිරු වුණා දැන් මැස්සෝ ඉනවා. මැස්සෝ වෙන ගාණක් නැතුව තියෙද්දි ආවොත් එන හැම මැස්සෙම බලන්න ඕන කියලා ඒකට පියාවටස වෙන්න ඕනේ නැහැ. පුළුවන් නම් ඒක සාමාන්‍ය දැන හුලං වදිනවා. හුලං වදිනකොට බලන්න දෙයක් නැත්නම් අපි හුලං වදිද්දිම ආනාපානෙ කරනවා. නමුත් ඒක පාරටම හෙම්බිරිස හැදෙන විදිහට අද හුලඟක් ආවොත් අපිට ෂීට් එක පොරව ගන්න වෙනවා. අපිට එතකොට ඒකට ඒක නිසා ඒක අපිට පූර්ව නිගමනයකින් කරන්න බෑ. ඉම්ප්‍රොවයිසේෂන් ඉම්ප්‍රොම්ප්ටු කරන්න වෙනවා. ඒ වෙලාවේ හැටියට එන ඉම්පැක්ට් එකේ හැටියට එන එන කම්පැනි හැටියට තමයි තීන්දුව කරන්න වෙන්නේ. තීන්දුව කිරීමේදී අපි යම්තාක් දුරට මූල කර්මස්ථානයේ තරම් ඒ අරමුණ ඒ සංවේදනය ඒ සිග්නල් එක ප්‍රකට නැත්නම් අපි මූල කර්මස්ථානේ තමයි මූලස්ථානේ තියානේ යන්නේ. යම් වෙලාවට ඒක ඇවිල්ලා මූල කර්මස්ථානේ අකාමකා දාගෙන ගොඩ වෙනවනම් අපි හිත නරක කරගන්න නැතුව ඒ ආපු යකා දිහා බලනවා. ඒක අපි දකින්නේ කොහොමද? ධාතු මනසකාරයක් විදිහටද නැත්නම් මේ සතා මට විෂ බීජයක් ගැන ලෙඩ වෙයි වගේ කියලා අපි හිතනවාද? ඒ බලන විදිය බලනවා. එතකොට හොඳටම ඒක මූල ධර්මානුකූලව මතක් කරන්න පුළුවන් දේ තමයි ඒ වගේ දෙයක් එනකොට මේ මූල කර්මස්ථානයේ අතහැරන එකම පරාදයක් විදිහටත් මේ ඇවිල්ලා කෙරුවේ කරදරයක් විදිහටත් කල්පනා කරන නිසා හිත බොහෝ විට ද්වේෂ අනුසයෙන් තමයි ප්‍රශ්න දිහා බලන්නේ. අන්න ඒකට තමයි අපි එක දවසකින් දෙකකින් ද්වේෂාංශය අහුවෙන්නේ නැහැ. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කලර් එකනේ ද්වේෂාංශය කියන්නේ. තිරේ නටන එක නෙමෙයි. වේදිකාවේ නටන එක තමයි නළුවා. පසුබිමේ තියෙනවනේ මේ පසුබිම වේදිකා තිරේ අන්නේ තිරේ මොකද්ද කියලා බලාගන්න අනුන්ගේ දෙයක් වගේ බලන්න කියනවා. තමන්ගේ द्वේෂය එන්නේ එහෙම නෙවෙයි මේ द्वේෂය එන්නේ ඔයාට ලෙඩ වෙයි කියලා මම මේ ඔයාට උනන්දු කරන්න හදන්නේ නැත්තම් මේ කියලා ඒකේ ඉන්නේ බොහොම මිත්‍යා ස්වරූපේ. ද්වේෂය වැඩ කරන්නේ මිත්‍ර ප්‍රතිරූපකෙක් විදියට. අපිට ඒක එහෙම නැතුව මේ වැඩ කරන්නේ මේ සතා වහන එක නෙවෙයි ප්‍රශ්නේ මේකට කෙරෙහි ආපු द्वේෂය කියලා දැක ගන්න නම් द्वේෂයේ සබ්ජෙක්ට් මැටර් එකක් කරගන්න ඕනේ. द्वේෂය අපේ එල්ලයක් කරගන්න ඕනේ. ඒ සඳහා කියනවා අනුන්ගේ දෙයක් විදියට බලන්න පුරුදු කරන්න. මේ නාටකමක් බලන්නේ මම වේදිකා තිරේ මෙහෙමයි ඉස්සරහින් නළුවා මෙහෙමයි කියලා දෙක වෙන් කරලා දැනගත්ත දවසේ අපි මෙතෙක් කල ජීවිතය ගැන නොදැක්ක අනුසය කෙලස් වැඩ කිරීම පිළිබඳව යම් කිසි ලේෂ මාත්‍රයක් දැනගන්න. ඒ කියන්නේ මේ පොළවේ ගුරුත්වාකර්ෂණය හිටපු එක්කනා ගුරුත්වාකර්ෂණය මිදුනට පස්සේ වැඩ කරන එක පිළිබඳව හිතන්න පුළුවන් කරන්න බෑ. ඒක අත්දකින්න හම්බෙන වෙලාවක් වගේ තමයි ද්වේෂ අනුසය වැඩ කරන එක ඒක සම්පූර්ණ මේ ධර්මම කාරණාවක් කරගන්නවා මිසක් මම මැස්සෙක් මම මැස්සා විසින් එළවිය යුතුයි කියන වගේ ධර්ම වලට ඉඳ තියන්නේ නැතුව ධර්මත ධාතු මනස්කාර වශයෙන් හෝ අනුසය වශයෙන් දැක ගන්න පුළුවන් නම් ඒව ඇත්තටම අපේ භාවනා ජීවිතේ වටිනා සම්දිස්ථාන වටිනා ජයග්‍රහණ හැතපුම් කරන වෙනවා ඒක නිසා දවසක ස්තුති කරાવી මේ මැස්සෝ ඒ කහින කට්ටිය දොරවල් හයිය වහන කට්ටිය නැත්තම් කවදාවත් බාහන වැඩෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි අපිට කියලා දෙන්නේ උඹේ උඹේ සතිය උඹේ සමාධිය කැස්සටත් කැඩෙන සමාධියක් කියලා අපිට උච්චං කරනවා. පහුවෙනකොට කියන ඕන කෙනෙක් කෑගත්තා මට ගානක් නැහැ මම ඉහළ මට්ටමේ ඉන්න කියන දවසේනවා අර මනුස්සයා තමයි මට මෙතෙන් එන්න උදව් කරුවේ කියලා ඒ බාධා කරපේකන තමයි අපිට උදව් කෙරුවේ කියලා අපිට වේලාවක ස්තුතිවන්ත වෙනවා අපේ ඔය කේමනන්ද සංසි භාවනා කරනකොට ඒ සංසි කියලා තියෙනවා මේ මෛත්‍රී භාවනා කරනකොට මේ මුළු ලෝකෙත් මේ ලෝකෙ ඉන්න සියලුම සත්වයොත් ඉපදලා තියෙන්නේ මට මෛත්‍රිය උගන්වන්න කියලා. අතුරු මිතුරෝ මදහත් සේරම ඇවිල්ලා තියෙන්නේ මට මෛත්‍රියට කර්මස්ථානයක් දෙන්න. ඒ භාවනා කරනකොට එන අතුරු බාධක සෑම දෙයකින්ම අපිට පොඩි ඉඟියක් දෙනවා ඕක පන්නන්න පුළුවන් කියලා. එතකොට අපි අභියෝගයක් කරගන්න මිසක් ඒක අවාසනාවන්ත දෙයක් කරගන්නේ නැහැ. ඒක තමයි මේ බාධක සාධක කරගන්නවා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී වේගයේ වැඩි වූ විට සතිය පවත්වා ගැනීමට අපහසු වේ. ආදුනික යන් වෙන්නදී එම වේගය පවත්වා ගත යුත්තේ කෙසේද කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. ඒ කියන්නේ වේගයේ වැඩිවීම කියනක මතු කරලා දුන්නාට පස්සේ ප්‍රශ්නේ හරි ලේසි. ඒක නිසා වේගය වැඩි වීම භාවනා වශයෙන් සක්මන් කරනකොට විතරයි සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් මේ යනකොට ඕක වෙන්නේ නැහැ. අපි භාවනා කරනවා කියලා විශේෂ හැඟීමක් ගත්තට පස්සේ තමයි දැඩි මනසක් ඇති වෙලා වේග කරන්න පටන් ගන්න නිසා භාවනා කරනවා කියලා යන්න එපා. සාමාන්‍ය ඊවිනිං වෝක් එකක් යනවා. නිකන් එහාට මෙහාට යනවායි කියලා සාමාන්‍ය වේගිත මේක කියනකොට මම කියන්නේ මේ කියන්නේ හුඟව දෙනකොට මේක විශාල වශයෙන් ගරු ගම්බීර කරන්න ගියාට පස්සේ හුස්ම ගන්න බෑ හොස් හොස් ගන්න පටන් ගන්නවා. ඇවිදින්න බෑ වේග වෙන්න පටන් ගන්නවා. නිසා සක්මන් භාවනා ගැන උගන්වන්න ගියාම එහෙම කටියට මම කියන්නේ නිකන් පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි භාවනාව. එහෙම සින්දුවක් තියනවා හරියද? එතන ඉතින් ඕක මහා ලොකු භාවනාව කරනවායි කියලා අනම්මනම් මොකොත් නැතුව අපි කොහොමද එහා මෙහාට යනකොට ඇක්සලරේටර් එක පාගනවද බ්‍රේක් එක පාගනවද කියලා ප්‍රශ්නයක් නැහැ නේ අපිට. යන්නේ ඒ විදිහට නිකන් ඇවිදින එකයි තියෙන්නේ. භාවනා කරනවා කියන මේ ඇඳුම ඇඳගත්තට පස්සේ තමයි කෘත්‍රිම වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම නැතුව යන්න පටන් අරගත්තාම මොකක් මොනවාක්වත් නැතුව භාවනා මොකක්වත් නැහැ මම නිකන් එහාට මට ඇවිදිනවා කියලා විනාඩි 5ක් 10ක්ම ඇවිදින එකයි තියෙන්නේ. ඒසකට බලන්න වේගය වැඩි වෙනවද අඩු වෙනවද කියලා එහෙනම් කියන්නේ නිකන් පැහෙන්නේ නැතුව හිටපන් නිකන් ඇවිදපන්. දැන් කඩියෙක් බිම්මල් පිට පාවඩ පිට යනවා නිකන් ඵලයන් කියලා නිකන් ඇඟට ගන්නවා නිකන් බඳින්න එපා නිකන් භාවනා කරනවා කියලා නිකන් ඵලයන් කියලා නිකන් බිමට බසන එකයි තියෙන්නේ ගස් නගින්න දෙන්නේ නැතුව. එහෙම නැතුව වෙන කෙනෙක් නෑ අපිට වේගය අඩු කරලා දෙන්න, වැඩි කර දෙන්න. මොකද වැඩි කරන්නේ Taman නම්. ඒර භාවනා කරනවා කියන හැඟීමට ආවට පස්සේ තමයි මේක හිටින්නේ. අපිට විභාගෙට ගියාට පස්සේ ඒ උසාවියට ගියාට පස්සේ උසාවියේ විශාල රාජ උෂ්ණක් මතුවේ. ඉතින් අර දාලි දාන්න පටන් ගන්නවා. විභාගෙට ගියාට පස්සේ විභාග ශාලාව හරි බය උපදවන දෙයක් වෙනවා. ඉතින් ඒක නිසා අපේ සාමාන්‍ය ස්වරූපේ නැති වෙනවා. ඒ නිසා මේ ටික භාවනා මුලදී හැම කෙනාටම වෙන බොහෝ කොට කිරීමෙන් ඕක ඉබේම අමතක වෙලා නැවත නැවතත් ඒකම කරනකොට අර තියෙන සිලිලා අරගත්තේ නැති වෙලා භාවනා කියන එක කන බොන දෙයක් අඳිනවනානවා වගේ දෙයක් බවට පත් කරගන්න ඕන. ඒක මුලදී එනවා. අර කෝල ගති කියලා මේවට කියන්නේ කෝඩු ගති කෝල ගති කියලා. ඉතින් ඒක නැති කරන්න තියෙන්නේ දසදහස් වාරේ කරන්න. බොහෝ කොට කරනවා. ආශේවේති භාවේති බහුලී කරෝති කියලා. එතකොට මේ ආස්වාද ප්‍රසවාස කිරීමේදී සමහරවිට හරි ටෙන්ෂන් එකක් එනවා. සමහරුන්ට ඇවිදිනකොට එක්ක උගෝක් වේගය අඩු වෙනවා එක්ක වේගය වැඩි වැඩි වෙනවා. අන්න එහෙම වෙන කෙනා නැවත නැවත කිරීමෙන් මේක එදිනදා සාමාන්‍ය දෙයක් වටපත් කරගත්තාම අර තියෙන මේ કૃත්‍රිම වෙන ගති, කෝල ගති, කෝඩු ගති අඩු වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි දන්නවා අර මේ මොකට බයිසිකලයක් හරි පුස් බයිසිකලයක් හරි පදින්න පටන් ගන්නකොට පුදුම අමාරුවක් තියෙන බයිසිකලෙකට නැගලා ඒක බැලන්ස් කරගන්නකම්. අත් දෙක අල්ලන්නේ අර හැන්ඩල් එක අල්ලන්නේ හැන්ඩල් එකට වැඩි යකඩේ වගේ හිත හිර කරගෙන බඩල මේක කපන්න බැරි වෙන සාරයෙන් බදලා අල්ලගන්න. ඉතින් ඒක නිකන් දඬු වෙනවා බයිසිකලේ මේ ආධුනිකයන් නගිනකොට. තුන් හතර දෙනෙක් ඕනේ බයිසිකල කෙලින් හිටව ගන්නත් මොකද අර මනුස්සයා මේක උඩ නැගලා පුදුම දඬු විල්ලක් දඬු වෙනවා. ඒක මේ කවුරුත් හිතලා කරන දෙයක් නෙවෙයි. ආධුනික කාලේ හැටියෙම නමුත් හොඳට පුරුදු වෙනකොට පුරුදු වෙනකොට බොහොම සැහැල්ලුව තනි අතකින් ඕක හැන්ඩල් කරන සමහරට අතක් අතහැරලා දාලා නලවලා බයිසිකල් පදින්න පුළුවන් තරමට එන්න පටන් ගන්නවා. ඉතින් අර මුල් වෙලාවේදී ඒක ඒ දඬු කරගන්න නැතුව නැගපන් කිව්වොත් වෙන්නේම නැහැ කවදාකවත්. මොකදෙන් හරි කමක් නැගලා ටික ටික ටික ටික පුරුදු කරනකොට පැටලලා යනවා. නිසා මෙන්න මේ වගේ දේවල් මේ වගේ බය ඇරෙන ගති, කෝඩු ගති, කෝල ගති අයින් කරන දේවල් කවදාකවත් ලෙඩ වුණාට පස්සේ වයසට ගියාට පස්සේ මරණ මොහොතේදී කරන්න බෑ කියනවා. මොකද ඒකත් මහා ආවේගයක් නේ. නිසා පුළුවන් තරම් තරුණ වයසේදී කරනවා. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා අපි මේ පොඩි කාලේ අපේ මව් භාෂාව උසුරුවන් ඉගෙන ගන්න කාලේ අපිට මේ භාෂාව ඉගෙන ගන්න කොහොමද කියලා අම්ල තාත්තලා දන්නේ නැහැ පොඩි උන් දන්නේ නැහැ. නිකම්ම භාෂාව උරු වෙනවා. නමුත් වැඩි මහල්ලලා දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ගියාම මොන තරම් ටෙන්ෂන් එකක් තියෙනවද බලන්න. ඕනම දක්ෂයෙකුට ඕනෙම කෙනෙකුට දෙවෙනි භාෂාවට ගියාට පස්සේ ඒක ටිකක් අමාරුයි. අර පොඩි වයසේදී වගේ නෙමෙයි. ඒ ලංකාවේ ඉන්න මිනිහෙක් ගත්තොත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම ටෙන්ෂන් එකනවා දෙමළ ඉගෙන ගන්නකොට නෑ. දෙමළ නිකන් දෙමළගේ භාෂාවනේ. ඉංග්‍රීසි නම් වචනයක්වත් වරදින්න බෑ. හරියට ග්‍රැමර් තියලා කතා කරන්න ඕනේ ඉතින් කවදාකවත් කතා කරන්න. දෙමළ ඉගෙන ගන්න ගියාම මොකක්වත් නෑ. හොඳම වැඩේ මොකක්ද දන්නවද භාෂාව ඉගෙන ගන්න. මේ භාෂාව තියෙන කුණු අර්ප ටික ඉගෙන ගන්න ඕනේ. පට්ට ගන්නකොට අල්ලන. ඕනෙම භාෂාවක් ඉගෙන ගන්න ඕන. ඔය දෙමළෙන් තියෙන කුණු අර්ප දෙක තමයි ඉගෙන ගත්තාම ටක් ගාලා අල්ලන ඕනේ භාෂාව. මට ඒ දාතර හොඳට දෙමළ පුළුවන් දැන් බෑ. මේ හරුප ටික ඔක්කොම දන්නවා. ඔව්. පැහැදිලිවම. ඒ වගේ නිකන් මේක සාමාන්‍ය දෙයක් බාටපත් කරගන්න ඕනේ. පටන් ගන්නකොට තමයි ඔය සිල්ලිලා අරගති තියෙන්නේ. බොහොම මේ කෝඩු ගතියෙන්නේ. ඉතින් ඒක ඒක ඒක ස්වභාවයක්. අපි අපි ළඟ තියෙනවා තද fear of uncertainty and fear of freedom කියලා එකක්. ඒක නිසා අපිට මේ සත්‍ය තිබුණට යන්න බැරි එකට යනකොට අපි ලොකු ලොකු මේ chance එකක් ගන්නවා. ඉතින් ඒකට හොඳ වැඩේ තමයි familiarization. ඒක නිකන් හුරු නිතර දෙයක් බවට පත් කරන විශේෂ ඒක හොඳටම සිද්ධ වෙන්නේ තම කොච්චර භාවනා නොකරපු කෙනෙක් වුණත් භාවනා කරන පිරිසක් ඇතුළට ගියාම අර ටෙන්ෂන් එක නිකන් බැහිලා යනවා. තමන් ගොක් තනියෙන් භාවනා කරනට වැඩිය භාවනා කරන පිරිසකට ගිහිල්ලා ඉඳගත්තාම අනේ මේ මිනිස්සුත් මිනිස්සයනේ මට වැඩිය බාල කට්ටියත් වෙ ඉන්නේ වැඩිමල් කට්ටියත් ඉන්නේ අබෞද්ධයොත් ඉන්නේ කිව්වට පස්සේ මම විශේෂ සත්ත්ව සත්ත්ව జాතියක් මට බැරි වෙයි කියන එක මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මැඩුමට, මේ තලයට අහු වෙනකොට ඉබේම ඒ ගති අර හිතෙන්මවා ගත ගති ටික නිකන් අයින් වෙලා යනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර සේවනයේ තරම් ඒ වගේ කෝල කෝඩු ගති අයින් කරන්න වෙන කියන්න බැරි විදිහේ පුදුම මේ සමතුලනයක් සිදු කළ දෙන්න. ඒ බුරුමෙට ගියාට පස්සේ අවුරුදු 8ක් 18ක් අතර කෙල්ලෝ දේශපනායි කොල්ලෝ දේශපනායි මහාන කරනවා తాවකාලිකව. මාසෙකට. ඉතින් අපේ ලංකාවෙන් ගිය කට්ටිය යන්නේ භාවනා කරන්න කියලා. ඉතින් ඒක ඇත්තටම බුරුමි කියලා භාවනා කරනවා කියනවා ඒක මහ විශාල දෙයක්. අර පොඩි කොල්ලෝ කිසිම ගාණක් නැහැ. පැවිදි කරපු දවසෙලා හැන්දෑව මොනක කන්නේත් නැහැ. අර බණ භාවනා කරනවා ඉන්න බලනකොට අර වයසක මිනිසුන්ට නිකන් උලම් බහිනවා. මේ නිකන් මේ ඊයේ පෙරද මේ පැවිදි වෙච්ච කොල්ලෝ බොහොම ලස්සනට වාඩි වෙලා භාවනා කරනවා. උන් පිසු ගලින් ගහමත් පිසු නටනවා ඉතින්. ඉතින් පොඩි උන්ගේ හැටි. ඉතින් ඒක නිසා ඒ අර බය, ඒ අර තියෙන අර කෝල ගති නැති කරලා දාන. ඉතින් ඒ නිසා අපි අර හැම දෙයකටමගේ සම්බන්ධ වෙන මනුස්සය ඒක නිසා හුරු ඉබේම අර මේ තියෙන සිලිලාර ගති අයින් කරලා මේ සාමාන්‍ය දෙයක් වඩටපත් කරනවා. අන්න ඒ ටික පුළුවන් තරම් ජීවිතේ කලින් කරගන්නයි කියලා කියනවා. අවසාන වෙලාවට ගියන කරපුවාම හරි අමාරුයි. ඒ ලදරු කාලේ සාමාන්‍ය ගෑරේජ් එක වැඩ ඉගෙන ගත්තත් බාල වයසේදී ඉගෙන ගන්න කියනවා. වැඩිමහල් වෙලා ගිහිල්ලා බාසුන්නේ කුණුවර දෙයක් කියලා කියනකොට වාසුණයට ගහනවා. ඒ දන්නවනේ දෙක අතර ගෑරේජ් වැඩි ඉගෙන ගන්න නම් බාල වයසට යන්න කියනවා. මොකද වාසුණයට තද වෙච්චාම අඬුවෙමයි ගහන්නේ. කුණු හරපෙමයි බලන්නේ. ඒතර පොඩි එකාට ගාණක් නැහැ ඉතින් ඒකේ. ලොකු වෙලා ගියොත් බා ශාස්ත්‍ර ගන්න හම්බෙන්නේ බාස් එක ගැටෙනවා. නිසා ඕනම ශිල්පයක් ඒ දරා ගැනීමේ ඒ අර ඇමෙනබිලිටි එක ඒකට ඇඩප් වෙන ගතිය අපි එන්ඩෙන්ට නැති කරගෙන යන්නේ වයසට යන්න යන්න දිරච්ච කෝටුව නමන්න බෑ කියලා කියනවානේ මෙලෙක් කාලේ නමන්න පුළුවන්. තම පුළුවන් තරම් කල්ැතුව ඒ ඒ ගති ටික හුරු කරගත්තාම ඒක අහක යන්නේත් නැහැ. ජීවිතේට ලොකු ආඩම්බරයක් වෙනවා. එහෙම කියවට මමත් පමා වෙලා තමයි ඔය පටන් අරගත්තේ. නමුත් මම මේ වචනෙට කියන්නේ. මම මම ලස්සනයි දක්නාදේ තවත් සමයකට ලස්සන නොවන්නේ මන්ද කරුණාවෙන් පහදලා දෙන්න. ඉතින් මම මොකද කොහොමද දන්නේ? කෙනෙකුට රස කෙනෙකුට රස වෙනවාලු. මේක ස්වභාවය. ඒක නෙමෙයි මටම ලස්සන දේ මට මේපා වෙන වෙලාවල් යනවා. මටම ලස්සන දේ මට මේපා වෙන වෙලාවල් එනවා. එතකොට තමයි අපිට මේක අර මුළු චිත්‍රෙම කෙටි කරලා ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා අපි මොන හරි වෙලා අහේනියක් වෙලා වේලක් දෙකක් හඬ නැතුව හෝ මොකක් හරි වෙලා හුදුටෝම මේ පිපාසාවෙන් සාපිපාසාවෙන් පෙළෙන වෙලාවේදී අපිට කවුරු හරි හොඳ බත් පිඟානක් දුන්නොත් අපි අර බලවෙනි බත් පිට කනකොට ඒකේ කොච්චර යෝජාවෙන් අපිට මූණ ටෝපයක් ඇවිල්ලා රස ඇවිල්ලා කොච්චර සාදර වෙනවද අහන පළවෙනි පිටට. මුත් ඒ බත් පිඟාන කාගෙන ඉවරනකොට තව කෙනෙක් තව බත් පිඟානක් ගෙනත් දුන්නා. ඒකේ පළවෙනි පිටේ ඒ තරම් ආසාවෙන් කන්න බෑ. තුන්වෙනි එක ආවොත් බනින්න හිටියා. දැන් කෑවා අය තවත් ගෙනත් දෙන්නේ මොනවද කියලා. දැන් සංඝයාට දාන බෙදන්න ගියාමත් ඕකනේ වෙලා තියෙන්නේ. පළවෙනි වත් පිට දෙක බොහොම සාතක ඊට පස්සේ කියනවා ඔන්න පැත්තකින් තියන්න. හැබැයි හෙට පාන්දර රාජිසේ බඩගින්න ඉඳලා ගෙනත් දෙනකොට නෝ එන්න මේක හොඳටම කියන්නේ මේ නෝන මාත්‍යාදියා බඳින්න ඉස්සර බලපු හැටි බැඳලා පස්සේ බලපු හැටි බලනකොට වැණිකෙට සාරිද ඕනේ, වැණිකෙට වලලුද ඕනේ, ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ බැලඳලා පස්සේ සාරියක් ඉල්ලලා බලන්නකො මොකද වෙන්නේ කියලා. ඉස්සර නම් කහසාරි කියලා කියන්නේ. පහු වෙනකොට කහසාරියක් දුන්නත් හරියන්නේ. ඉතින් මේක මේක ලෝක ස්වභාවය. මොනම දෙයක් හෝ වෙහෙසෙන් ඉන්නකොට ලැබෙනකොට පළවෙනි එක පුදුම ආශාවක්, පුදුම ගෞරවයක්. අන්තිමට ඒකම කරදරයක් බවට පත් වෙනවා. ඉතින් ඒක සරුවචනංශ කියන්නේ සිද්ධියක් ඉවර වෙනකම් බලන්නේ කියලා. ලස්සන පැත්ත විතරක් නෙමෙයි පටන් ගන්න පැත්ත විතරක් නෙමෙයි මුළු එකම බැලුවොත් හැම දෙයකම මේක තියෙනවා. ඕනම දෙයක මේක තියෙනවා. අපි දැන් මෙතන ඉන්න හුඟ දෙනකොට අදාළයි නිදර්ශනේ. අපි ඉස්කෝලේ යන කාලේ එකේ පන්තියේ විභාගේ එකේ පන්තිට අපි සූදානම් වෙනකොට කොච්චර ලොකු දෙයක් වුණාද කියලා හිතන්න අපිට. ඉස්කෝලේ ගිහිල්ලා පළවෙනියම තියෙන විභාගෙට මුන්න තරම් ලෑස්ති වෙනවද කියලා. නැහැ නිදි මරාගෙන ලෑස්තන මේ හෙට විභාගේ කියලා. ඒක පාස් වුණාට පස්සේ ඉතින් දැන් පොඩි ළමයෙක් දඟලුවොත් මේකේ විභාගෙට කියලා මොනවද එකේ පන්තියේ ඕක මොකද්ද කියලා අහන අනුංගයකට. අපි කරන කාලේ. ඒක හැම දෙයක්ම ඒ පටන් ගන්නකොට ඒක විශාල සිලිලාරයක් නොදන්න තාක්. ඉතින් ගියාට පස්සේ ඒක සම්පූර්ණ ආපෝනිය හුලම් බහලා ගියා වගේ ගතියකටපත් වෙනවා. ඒ නිසා ඕනම දෙයක සිලිලාරේ ලස්සන තියෙන්නේ නොලැබෙන තාක්කල් තමයි. ලැබිච්ච ගමන් ඒ සම්පූර්ණ ඒ ඒක පිළිවන් තියෙන ආකල්පය අනිත් පැත්ත හැරෙනවා. ඒක දන්නේ නැතුව නිසා අපි නිතරම නොලැබෙන දේවල් කෙරෙහි ආශාවල් ඇති කරවීම වෙළඳ ව්‍යාපාර කරින් නැත නැවත නැවත බඩුවල මොඩල් එක වෙනස් කරලා ෂේප් එක වෙනස් කරලා මිල වෙනස් කරලා නැවත නැවත නැවත නැවත දෙනවා. ඒක එකම දේ ටෙම්පරල් දෙමිල්ල තමයි. නමුත් අපි අසීමිතව අලුත් මොඩල් එකකට කැමති වෙනවා. ඒ අලුත් මොඩල් එක පරණ මොඩල් එක ගන්න කාලේ ඒක බොහොම ලොකුයි. දැන් අලුත් මොඩල් එක ආවට පස්සේ ඒක පැත්තකට. අර මේ පැත්තේ වැඩ කරන අපේ කැපකාර මහත්තයෙක්ට ඒ පරණ ගුරුවරයෙක් ඉතින් අර පරණ අර පරිමේෂණ ක්‍රමයට හැදිච්ච මිනිසෙක්. ඉතියාගේ දරුවෝ මේ කියනවලු ඒ තාත්තගෙන් යපෙන්නේ ඒ අලුත් ඇඳුම් වස්ත්‍ර ඕනයි කියලා. ඉතින් මෙයා කියනවා මම විලි වහ ගන්න දැනටමත් අරන් දීලාලු තියෙන්නේ. නමුත් දැන් එයාට ඒ අලුත් වස්ත්‍රය ඕනයි. ඉතින් එදා ඉඳලා ගෙදර සාමයක් නැතුළු. ඉතින් කොහොම හරි කරලා අර අලුත් මොස්තර ඇරන් දුන්නාට පස්සේ ආ බලනවලු පරණ කලිසමට කමිෂන් මොකද කරන්න කියලා. කුසියට ගෙනිලා වලන් අල්ලන්න පාවිච්චි කරනවා. මොනම දෙයක්වත් වෙලා නැහැ. මොඩල් එක මාරු වෙච්ච නිසා. ඉතින් කියනවා ඉතින් මේ මේ ගෙදර සාමයක් ඇති කරගන්න ඕනේ සමම් මේවා කරාට අපි කොච්චර අර පරිමිතම පාවිච්චි කරුවේ කියලා මටම හරිම ශෝකයි වුණා. ඉතින් මම ඒක ප්‍රශ්නයක් කරගන්නේ මොකද නැත්තම් ගෙදර සාමේ නැති වෙනවා කියලා. ඒ වගේ මේ දේවල් අතහරන දිහා බලනකොට ඒක ගන්නකොට පුදුම ආශාවකින් ගන්න. මම ළඟ තියෙන එකක් තමයි මම පොත්වලට ආසයි. නිසා සාපුවට ගියාම හරියට පොත් ගන්න. අරගෙන ගෙනල්ලා බලන්න කියවන්නෙත් නැහැ. ඒ ගන්නකොට තියෙන පොත නැති වෙලා හම්බ වුණාට පස්සේ පුදුම ආශාවක් තියෙනවා කොහොම හරි කරලා මේක ගන්න. ගත්තනේ. ගත්තට පස්සේ ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මේ වගේ මේ දේවල් වල අගයන් ආඩම්බරයෙන් ආවස්තිකයි. ඒක තියෙන්නේ මේ අවස්ථානුකූල දෙයක් මේකේ තියෙන්නේ. ඒක නොලැබෙනකොට ලොකු දෙයක්. ලැබුණට පස්සේ දෙයක් නැහැ. මේක සරුවචනන්සේ දේශනා කරන්නේ කුමරු කුමරියන්ගේ වැලි සෙල්ලම් මාලිගා වගේ කියලා. සරුවචනන් සඳහන් කරනවා බීච් එකට පොඩි ළමයි යන ගහන යන එක දැන්ඩත් කරනවානේ. ඉතින් ගියාට පස්සේ ඒගොල්ලෝ අම්මලත් නැහැ තාත්තලත් නැහැ. ඒගොල්ලෝ අර වැල්ලේ මාලිගා හදනවලු. සෙල්ලම් ගෙවල් හදනවලු. ඉතින් මේ සෙල්ලංගේවල් හදලා යා සෙල්ලම් කරන වෙලාවේ තාත්ත හරි ළඟ යනකොට ඒ මාලිගාවට පය වැදුනොත් එහෙම පුදුම විදියට ඉෂාත බඳගෙන අඬනවලු ඇත්ත මාලිගාව කරනවට වැඩිය. ඒ තරමට මේගොල්ලෝ ඒකත් එක්ක ජීවත් වෙනවලු. ඉතින් ඒ වෙලාවේදී තේ බොන්න දෙන්න කිව්වත් බෑ. බත් කන්න දෙන්න කිව්වත් බෑ. මොකද එයා ඒ අර මාලිගාව කියන එකේ ඉන්නේ. ඉතින් කොහොම හරි ඒගොල්ලන්ට එපා වෙලා හැන්දෑවේ යන් කියලා කියාට පස්සේ එයාම කඩලාලු යන්නේ. සරුවචන සඳහන් කර තිනවා කුමරු කුමරිකාවන්ගේ වැලිමාලිකා සෙල්ලමක් වගේ තමයි කියලා කියනවා මේ වැඩිහිටියන්ගේ අපි ඔය ළඟා වෙන බලාපොරොත්තු වෙන සෑම විශාල මේ දේවල් විශේෂම ආමිෂ කිසිම දෙයක් තියාගෙන ඉන්න gedara ගෙනියන දෙයක් නෑ වයි. අර ගෙනාවු ආශාව තණ්හා ඉවර වෙච්ච ගමන් ඒකේ වටිනාකම බිඳුවට බහින. ඉතින් ඒක මේ ලෝක ස්වභාවයක්. එහෙම නැතුව මේ එක්කෙනෙකුගේ දෝෂයක්වත් කෙලෙසයක්වත් නෙවෙයි. අපි ඒක දිහා දකිනවා ආසාව ඉෂ්ට වෙන්න ඉස්සරලත් ඔකට ඔච්චර මැරෙන්න දෙයක් නැහැ කියලා අරකේ අර ටෙන්ෂන් එක බස්ස ගන්න මේක හොඳයි. ඒ වගේම ආසාව ඉෂ්ට වුණාට පස්සෙත් ඔක ওই තරම් ඉක්මනට ප්‍රතික්ෂේප කරන්න එපා. දවසකට හරි ප්‍රේම කරපු දෙයක් නෙමෙයි. ලබන්න ඉස්සර වෙලා කියලා ඒකට ඒ වටිනාකම පැවැත්මක් තියෙනවා. ඒ නිසා මේ ආනාපානේ ඔය පටන් ගන්නකොට හුස්ම රැලි හතරක් පහක් එක දිගට පවත්වන්න පුළුවන් වෙනකොට වෙනකොට වෙන්නේ නැහැ නේ ඉස්සලා හරි අමාරු වෙන්නේ. වෙච්ච දවසේ ඒක පිළිබඳ පුදුම සතුටක් එනවා. දිගට මට ආනාපාන විනාඩි 5-10 පවත්වන්න පුළුවන් කියලා ඒකෙන් ලොකු ප්‍රීති ප්‍රමෝදෙ එන්න පටන් ගන්නවා. නෝ දිගට දිගට යනකොට නිතරම එන්න පටන් ගත්තා. ඒකෙන් කිසිම අර විදිය උද්දීපනයක් දෙන්නේ නැහැ. ඒ වගේ ඒක ඒක පැත්තකින් ප්‍රගමණයට ප්‍රධාන අවශ්‍ය සාධකයක්. එනමුත් මේකෙන් මේ කෙලෙස් උපදවා ගන්න නැතුව ස්වභාවයේ බව දැනගන්න එකයි අපර කරන්න කියන්නේ. ඒක තමයි සරුවචනanse කියන්නේ ජිනේ කදරියන් දානේන කියලා. කෑදරයට දීපන්. දීපු ගමන් ඒ කෑදරකම යනවා. අපිත් ඒක අපිත් ලබා ගත්තාම කඩේ ඉවරයි. ඒක ඒක අපි කියන්න කැමති නැතුණාට ඒක තමයි වෙලා තියෙන්නේ. ඒකයි අපි ගෙවල් වල මෙච්චර බඩු. ඔය ඉතින් හැම බඩුවක්ම පාවිච්චි කරනවද කියලා බලන්න. සර්වේ එකක් කරලා බැලුවොත් ඔය කියන එකෙන් හයින් එකක්වත් අවුරුද්දක සැරයක් පාවිච්චි කරන්නේ නැතිලු. ඒ දේවල් ගන්න ගියාම අල්ලපු ගෙදර තියෙන නිසා ගන්නවා. ගෙනල්ල එක තියලා ලස්සනට බල බල හැඩ කරනවා. ඊට පස්සේ ආයෝගේ දූවිලි පිහන්න විතරයි පාවිච්චි කරන්නේ. ආයෙ ගන්නෑ. ගාක් බඩු ඇඳුම් ඒ වගේ ආශාවට ගත්තට පාවිච්චි වෙන්නේ නැහැ. ඒක නිසා ඊටාම අඩු ප්‍රමාණකින් පාවිච්චි කරන එකනාගේ වස්තුවේ යුටිලිටි වැඩි එක වැඩි. ගොඩාක් තියෙන එකනාට ඒ වස්තු හැඩ ගහන්නයි හරි ගස්සන්නයි දූවිලි පියන්නමයි කාලෙ මැදි. කොහොම කරදරයක් වෙනවා. ඒක නිසා මේ කොහමද ඒ ඒ සිද්ධිය හොඳටම දන්න මිනිහා තමයි ඔය ඇඩ්වර්ටයිස්මන්ට් කියන සබ්ජෙක්ට් එක දන්න මනුස්සයා. එයා දන්නවා මනුස්සයෙගේ මෙහෙම ගතියක් තියෙනවා. ඕකම වෙනස් කරලා එයාටම ආපහු දෙන්න පුළුවන්. අපේ ඒ දවස්වල කියනවා මේ ඒ අක්කයි මල්ලි එක ළඟ ගේකලු හිටියේ. ඉතින් මේ මල්ලි කසාද බැඳලා ඉතින් මල්ලිගේ පවුල උයලා දුන්නාම එයාද කියනවලු කොච්චර කෙරුවත් අක්කලා ගෙදර උපේක රසයි කියලා. ඉතින් බත් කන්නලා හැත්තලේ ඉවරලා බත් එක බෙදාගෙන දුවට කතා කරගෙන ගිහලා ගිහලා නැන්දලා ගෙදර ගිහලානේ මොනවාට තියෙන්නේ උයලා තියෙන්නේ බලන්න කියලා එදෙට ගියාට පස්සේ අක්කත් පොඩි මාළු දීශයකට දාලා මොනවාට ගෙනත් දාපුවාම අර නෝන මහත්තයා උපේක පැත්තක දාලා අරගත් එක බත් කනවා. ඉතින් ටික දවසක් යනකොට පුරුදු වුණාට පස්සේ මේ පොඩි එකා එහා ගෙදරට ගියාම එයා ගෙදර උයලා නැතිලු තාම. පිටිපස්සෙන් ඇවිල්ලා අම්මට කියනවලු අම්ම නැන්දලා ගෙදර ගියාම මොනවා කයි මේකෙන් ටිකක් දාන්න කියලා ඉස්සරහ දොරෙන් ගෙනත් දෙන්න කියනවා. ඒකත් එක බත් කනවා. අර පොඩි උන් අඬනකොට රබර් සූපුව දෙන්නේ ඒක එක පුචු පුචු පුචු ගගා උරෝර ඉනවා අම්මගේ තනයට වැඩි ඌට ඒක ලොකුයි. ඒ වගේ තමයි මේකේ ආණ්ඩුව දන්නවා ෂෝක් එකට ඔය කතාව. ඡන්දේට ඉස්සරලා ඕන දෙයක් දෙන්නම් කියලා කියනවා. දෙනා කියලා පොඩ්ඩක් හරි මොකක් හරි කිම් මායම දාලා අවුරුදු 5 යනකොට ඒක මතක නැහැ. ඊගා දවසේ ආයෙත් අර බරුවම කියනවා ආයෙම කරනවා. ස්වාමීන් වහන්සේ අපගේ කරුණාවෙන් අන්තර්භාවය තිබේද අපිට පැහැදිලි කරන තේක්වා ඒෂේ නොමැතිනම් ඔවුන් විසින් ඔවුන්ට පමුණුවා පමුණන පින් ලබාගන්නේ කෙසේද? මේක අර ඊයේ අහපු ප්‍රශ්නෙට බොහොම සමානයි අර භවෙන් භවයට ගමන් කරන්නේ මොකද්ද කියන එක අන්තර්භවය කියන කතාව ආස්වාද ප්‍රසආද දෙක මැද තියෙන ગેප් එක තමයි. ગેප් එකක් තියෙනවද නැද්ද කියලා බැලුවොත් සාමාන්‍ය බැලු බැලමට ඒකේ මොකක්වත් පේන්නේ නැහැ. නමුත් ආස්වාද ප්‍රසආද පැවැත්මක් තියෙනවා. නමුත් ඒකේ මොකක්වත් වෙන්නේ නැහැ. මේ ආස්වාසය මේ හැපැත්තට යනවා ප්‍රසවාසයක් බාටපත් වෙනවා. යන හොලඟම තමයි එළියට එන්නේ. ඉතින් ඕන්නම් කෙනෙකුට කිය හැකි ඒකමයි කියලා වෙනකොට කිය හැකි නෑ වෙන එකක් කියලා. ඒ අතරමැද හොඳට බලාන හිටියොත් ආස්වාසේ ඉඳලා ගෙවෙන කම් ඉඳලා ප්‍රස්වාසයෙන්කම් බැලුවොත් පේනවා මේකම තමයි පරිවර්තන වෙවි පරිවර්තන වෙවි දිගට දිගට යනවා. මේ වෙලාවට මේකට ආස්වාසේ කියනවා මේකට ප්‍රස්වාසේ කියනවා. ඒ වගේ දෙයක් තමයි මේකේ පවතින්නේ. ඉතින් මේක හොඳටම දැක්කනම් මේ හැමන හුලඟෙයි ආස්වාස ප්‍රස්වාසෙයි දෙකේම තියෙන හුදු වායෝ ධාතුව පමණයි කියන එක මිස මේ වායෝ ධාතුවට ආශ්වාස කියනවා මේ වායෝ ධාතුවට ප්‍රශ්වාස කියනවා මේක එයාගේ ආශ්වාසය මේක මගේ ප්‍රශ්වාසය කියලා ඒවට නම් වණක් දෙන්න දෙයක් නැහැ අජ්ජත් පටවිද අජ්ජත් වායෝ ධාතු බහිද්දා පටවි ධාතු පටවි ධාතු රේවේසා ආධ්‍යාත්මික වායෝ ධාතුවයි බාහිර වායෝ ධාතුව හුදු වායෝ ධාතු පමණයි අන්න ඒ වගේ බලන්න පටන් අර ගන්නවා කියලා කියන්නේ ඒ අවිද්‍යාව නැතුව ඇති හැටි බලන්න පටන් අරගත්තොත් ඒ වායු ධාතු සම්බන්ධ කරන අපිට ලොකු කතන්තර ගොත කොට ඉන්න දෙයක් නෑ මේක අපි බැලුවත් නැතත් ඒක ස්වභාවය. ඒ වගේ තමයි මේ භවයේ මම ඉන්නවා මම සැප විඳිය යුතුයි කියන මෝහේ තියෙන තාක්කල් ඒ සැප විඳින්නෙක්ගේ වෙවනල්ලක් ගමන් කරන ගතියක් පේනවා. යම් දවසක දැක්කොත් දැනටමත් නැහැ කියලා වර්තමානයේදීම දැක්කත් ඒක ඉතින් එහාට යන්න නියුරෝසස් eh, එකක් එහෙම නැත්නම් මොකද්ද කියන්නේ මේ ආසාවක් ඉතින් ඒක එතනම සංසිඳනවායි කියනවා මේ දියසුලියක් වතුරට දීවිලා ගියා වගේ යනවායි කියලා. නමුත් ඒක ප්‍රශ්න වෙලා තියෙන්නේ එසේ නොමැති නම් ඔවුන් විසින්ම ඔවුන්ට පමුණවන පිං ඔවුන් විසින්ම ඔවුන්ට පිං පමුණවා කියන එක නෙමෙයි තියෙන්නේ ඔවුන් විසින් කාට හරි පිං පැමිණෙවිලක් සාමාන්‍ය තියෙන්නේ. කොහොම කෙරුවක්වත් ඒ පිං පැමිණුණාට යනවද කියන එක කවුරක්වත් තාම සාතික කරලා නැහැ. ඒ කියපු එකනටම. නමුත් කවුරු හරි මේකෙන් පින් ගන්නවා ඇති කියනක සරුවචනාංශේ සැක කරලා කියනවා. පරදත්තුප ජීවි ප්‍රේතයන් භවයේ කවදා හරි කෙනෙක් ඉඳිට තියෙනවා. නමුත් අපි පින් දෙන එක නාම පරදත්තුප ජීවි ප්‍රේතුත් මොකයිද මොනවද කියන දන්නේ නැහැ. ඒක නිසා මේක මේ සාමාන්‍ය ධර්ම සාකච්ඡාවකට ගියාම චතුරාර්ය සත්‍ය වගේ ප්‍රශ්න හතරක් තියෙනවා හැමදාම ඒව එනවමයි. කොච්චර උත්තර දුන්නා කවදාකවත් නාහා ඉන්නෙත් නැහැ. මරුණාම පින් දෙන්න ඕනද? එතනින් ගියාම මේ මරණයෙන් මත්තේ ආත්මයක් තියනවද? ඔය වගේ මේ සමතෙන් විපස්සනාට හරවන්නේ කොහොමද? ඔගේ ප්‍රශ්න හතරක් පහක් වෙනවා හැමදාම හැම හැම ධර්ම සාකච්ඡාවෙදී විර දෙනවා. ඒ කියන්නේ මේක මේ කවදාකවත් මූල ධර්මෙන් එහාට අපිට ය아가න්න බෑ. මේ වගේ විසඳගත්තයි කියලා අපේ දුකේ දුක අවබෝධ කිරීම පිළිබඳව කිසිම සක්‍රීය සම්බන්ධතාවයකුත් නැහැ. ඒක නිසා ඒ ප්‍රශ්න ඒවා ඉතුරු කරමු අපි මතු පහල වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් අහලා සුද්ධ කරගමු. ඒ නිසා පුළු පුළුවන් කටිය දැම්ම දැම්ම ගොඩ වෙන එකයි තියෙන්නේ. එහා පැත්තට. එහෙනම් මේක ඒ අර මේ කේමනන්ද සාංශී ඉන්න කාලෙත් ඒ ඉන්න කාලේ උන්වහන්සේ කියනවා මේ අන්තරා භවයක් කියනවාද කියනකොට මට කියන්න තියෙන්නේ භවය අන්තරාදායකයි කියන එක විතරක් නම් කියා කිව්වා. එච්චරයි කියන්න තියෙන්නේ මේක ඒ අතරමැද තිබුණා නැතත් මේක ඉන්නකම් අන්තරාදායකයි. ඒ නිසා ඕක හොද හොද බල බල ඉන්න දෙයක් නෑ. ඕක අතහැරලා දාන්න කියනවා. එතකොට මේ සමතය වැඩුවත් විදර්ශනාව කියන්නේ ආස්වාස සමත පැත්තෙන් අරගෙන ගියත් එහෙම නැත්නම් ආස්වාස ප්‍රාසස් වල ගති ලක්ෂණ අරගෙන විදර්ශනා පැත්තෙන් ගියා මේ තියෙන තැනට එන්න ඕන. එහෙම සමනාවක් එහෙම නැත්නම් ප්‍රශ්නේ අහන්නේ මේ සමතය පැත්තෙන් කියන්නේ මේ ආස්වාස ප්‍රාසස් දිග කෙටි වශයෙන් අරගෙන ගිහින් යම් ධ්‍යාන කියන වචනයක් පාවිච්චි කරනවා ඒ ඒ ධ්‍යාන මට්ටමකට ඉහළ මට්ටමකට හිත පුරා දියුණු කරලා මේ වගේ තැනකට එනවාද විදර්ශනා පැත්තට එහෙම නැත්නම් විදර්ශනා වශයෙන් ගති ලක්ෂණ වෙනකොට ඒක ඉක්මනින් ඒ කියන සත්‍යයට ළඟා වෙනවා ඒක තිබෙන්නේ මෙහෙමයි ඒකට මම හිතනවා මම අවබෝධ කරුවයි කියලා ප්‍රශ්නෙම කියන්නේ මොකද්ද කියලා. ඒක සාමාන්‍ය ප්‍රශ්නකින් නගන් තියෙන්නේ සමාධියකටපත් නොවි විදර්ශනා කරන්න පුළුවන්ද නැත්නම් කෙලින්ම විදර්ශනා පටන් ගන්න පුළුවන්ද කියන වගේ ප්‍රශ්නයක් ඒකද ඊයේ මම කියනවා කිව්වේ දෙවිදියක් ගැන කිව්වනේ සමත නැත්නම් විදර්ශනා පැත්තයි එතකොට දැන් උලන් රැල්ල පිටකේදී අරගෙන යන එක සමත ක්‍රමයේ කිව්වා උලන් රැල්ලේ ගති ලක්ෂණ විතරමයි සමතට යන්නේ ඒකට හැපෙන තැන උණුසුම් සිසිල් ගති වගේ අත් දකින්න කොටස් වැටෙන්නේ විපස්සනා පැත්තට ඒකට අනිත්‍ය ප්‍රතිපදින නෑ ඇත්තටම සමාධිය කියලා කියන්නේ නිර්ාමිෂ සුඛයක් නේ. ආමිෂ සුඛය කියන්නේ මොකද්ද? ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස, හිතට හිතවිලි ආමිෂේනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ධර්ම කියනවා ආමිෂ. ඒකෙන් ලැබෙන සැපයට අපි කියනවා ආමිෂ සැප කියලා. ඒවට කියනවා ඉන්ද්‍රිය බද්ධ සැප කියලා. ඉන්ද්‍රිය බද්ධ සැප තමයි කාම ලෝකේ කියන්නේ. ඒක තමයි තිරසනුන්ටයි මනුස්සයටයි සාධාරණ දෙන්නේ. තීසනත් කරන්නේ ඉන්ද්‍රිය බද්ධ සැප වැඩි කරන්න උත්සාහ කරනවා මිනිස්සයත් කරන්නේ ඒකයි. නමුත් මිනිස්සයාට තියෙන පරිණාමයේ වැදගත් ලාභය තමයි අනින්ද්‍රිය ප්‍රතිබද්ධවත් ඊට වැඩිය වටිනා සැපක් තියෙනවා ප්‍රයෝගයෙන් උත්සාහයෙන් යන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? ඇහැට රූප දකින්න වෙනුවට ඇස් දෙක වහ ගන්න සිද්ධ වෙනවා. අරකින් කරන්නේ ඇහැට හොඳද රූප පෙන්නිල්ලෙන් ඇහ කුප්පණ එකනේ. මෙතෙන්දි කරන්නේ ඇස් දෙක වහ ගන්න. අරගෙදි කරන කන සද්දාස්සලා විවිධ මිහිරි සද්ද දෙනවෙන්න මේ නිස්සද්ද තැනකට යනවා. ගඳ නැහැ, රස නැහැ, පහස නැහැ. ඒක liver වෙලා අර ආනාපානේ වගේ කාය ඉන්ද්‍රිය අරගෙන ඒකේ හොඳටම ගොරෝසු තැන ඉඳලා ඇතුළට නිකන් බස්සනකොට බස්සනකොට හිත තේරුම් අර ගන්නවා මේ කිපිලා නැත්තම් ඒකට කියන්නේ ඇවිස්සීලා කිටි කැවිලා ගන්න සැපකුත් තියෙනවා ආමිෂ කියලා කිපෙන්නේ නැතුව නිස්සද්ද වීමෙන් ලැබෙන සැපකුත් තියෙනවා ඒ සැපයට ගියාට පස්සේ තමයි අපිට ආමිෂ සැපේ තියෙන ආදීනව වටහා ගන්න පුළුවන්. ආමිෂ සැපේට විශාල හම්බු කිරිලක් හම්බ කරන්න ඕන නඩත්තු කරන්න ඕන කොච්චර දුන්නත් ඉවර කරන්න බෑ. ඉතින් ඒකෙදී රණ්ඩු සරුවල් ඇති වෙනවා ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඇති වෙනවා. නමුත් නිර්ආමිෂ සැපේ නිතර ගෙල් ලැබෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස මොකක්වත් නැහැ. ඇහ කන දිව නාසයත් ඇතුළට නැමිලා ඕන අරකට යන්නත් පුළුවන්. ඒ නිසා මේ දෙක දැක්කට පස්සේ කාමයාගේ ආදීනව වැටහෙනවා. ඒක සරුවචනාංශිකේ ආනුභුබ්බේ ධර්මදේශනාදී කියනවා ඉස්ලාම දාන කතාව කියලා දෙන්නේ කියලා. දාන කතාව කියලා කියන්නේ නැති පරිමන්සුට දීපාන්. තමන්ගේ බඩ පුරන වගේම සැපක් තියෙනවායි කියලා. ඊට පස්සේ ස්වර්ග සම්පatti විස්තර කරන්න කියනවා. තමන්ගේ බඩ පුරව ගන්න ඊර්ෂ්‍යා කෝධමාන කරනට අනුන්ට දීමෙන් මෙලවත් ආත්ම සන්තුෂ්තියක් ලැබෙන අතර යාට මත්තටත් අපාගත වෙන්නේ මේ තරම් වූ ස්වර්ග සම්පත්තියක් අපිට නැති වෙන්නේ අපි මේ ඉඳුරම් පිනවීම Taman ඉඳුරම් පිනව ලොක් කරගෙන අනුපුංචි කරගෙන සිල්පද කඩාගනින්න. ඒක නිසා කාමයාගේ ආදීනව පෙන්ලා දෙන්න කියනවා මේ කාමයන් කියලා කියන කවදාත් ඇති වෙන જાතියක් නෙවෙයි. ඒක මේ මෙන්න මේ වගේ ගොරෝසු දෙයක්. නමුත් ඊට වැඩි යටින් තියෙනවා නිර්ආමිෂ සුඛයක්. එතකොට තමයි යාට පුළුවන්න්නේ තේරුම් ගන්න මේක නැතුව බෑ මේක අවශ්‍යයි. නමුත් ඉඳුරන් හා සන්තෝෂ කරලා සතුටු වෙච්ච කෙනේ ලෝකේ කවුරුත් නැහැ. ඒ වෙනුවට විකල්පයක් වශයෙන් ඒ ඉඳුරන් සංසිඳවලා එහෙම නැත්නම් රූපසමනය කරලා සමාධියකටපත් කරලා ඇතුලේ තියෙනවා ඊට වැඩි බොහොම පිරිච්ච හැබයක් ඒක ආධ්‍යාත්මික සහ ආගමික ස්වරූපයක් තියෙනවා. මෙතෙන්ද ගියේ නැතුව මේ කාම ලෝකේ සහ රූප ලෝකේ අතර වෙනස දකින්න නැතුව අපිට ඇතුලට යන්න බෑ. ඒ නිසා සමතයෙන් තමයි මේක අපි සාමාන්‍යයෙන් කීකරු කරගන්නේ. ඊට පස්සේ බුදුරජාණන් කියන්නේ සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. හිත සමාහිත වුණාට පස්සේ කියන්නේ ඇතුළට නැමිලා නිරාමිෂ සුපේ ආවට පස්සේ මනුස්සයර තේරෙන්න පටන් අර ගන්නවා තිරසනුට නැති විශාල අපිට තියෙන තෝතැන්නක් ඒකට ගියොත් අපිට තේරෙනවා මේ තිරසනුන් එක්ක කරන විදිය මේ කාමයට ආස කරලා ගත කරන එක ඒකෙන්ම මැරෙන්න ඕන කමක් නැහැ කියලා. ඒක දැක්කට පස්සේ තමයි මේ කා මේ නිර්ාමිෂ සුඛය ප්‍රයත්න කරනකම් විතරයි තියෙන්නේ. ඒක ප්‍රයත්න අතාරපු ගමන් ආයෙ කාමයට වැටෙනවා. කියන්නේ අනුසේ මේ පරිවෘත්තාන කෙලෙස් ඉර කරගෙන නිවර්ණ අයින් කරගෙන ඉන්න තාක්කල් මේ ප්‍රබාසර හිත අනිත්‍ය ප්‍රතිපද හිත තියෙනවා. නමුත් ඒ රබර් බෝලයක් වතුර යට කරගෙන ඉන්නවා වගේ. අත අතාරපු ගමන් බුක් ගාලා උඩට එනවා. ඒකවල හිතනවා මේක තියෙනවනම් తాවකාලිකව මනක ස්ථිර කරගන්න බැරිද කියලා. එතකොට තේනවා මේ සමත භාවනාවේදී නීවරණයටපත් කරාට ඊට යටින් තියෙන අනුසය කෙලස් කපන්න සමත භාවනාව බෑ. ඒකට වෙනම ප්‍රයත්නයක් කරන්න ඕනේ. ඒකට වෙනම සටන් උපක්‍රමයක් තියෙනවා. ඒ ලෙඩේ දැන් අහු වෙනවා හැබැයි විස බීජ අහු වෙනවා. ඊට පස්සේ තමයි විපස්සනා කරන්නේ. එතකොට සමතේ නැතුව විපස්සනා කරන්න බෑ. එහෙම නැත්නම් කියන්නේ සමාධියක් නැතුව විපස්සනාට යන්න බෑ. නමුත් මේ මෑතක දුනේ මොකද්ද? වෙනමම හදලා නැද සමාධියක් නැති වුණත් විපස්සනා කරනකොට මුල් කාලයේ විපස්සනාවෙන්ම සමතයක් ඇති කරන්න උත්සාහ කළා ඒ සමතේම අරගෙන ඉදිරියට යන එක. එතන සමතයක් අවශ්‍යයි. ඒකට කියනවා විපස්සනා සමාධිය කියලා. අර ඉස්සලා කියපට කියනවා සමත සමාධිය කියලා. එතකොට මොකද්ද විපස්සනා සමාධිය කෘත්‍යය? මොකද්ද සමතක සමාධිය කෘත්‍යය කියලා කියන්නේ ඇති හැටිය පෙන්නිල්ල. අපි මේ ගත කරන මේ නරාවලේ ගත කරන නරුම ජීවිතේ වෙනුවට මේ ආධ්‍යාත්මික සැපයක් තියෙනවා. ඒකට මේ තරම් රණ්ඩු කරන දෙයක් නෑ. ඒකට කවුරුත් ඒක නිකන් නිතරගෙන් ලබන දෙයක්. හැබැයි ක්‍රමානුකූලව යන්න ඕන. නීවරණ කපන්න ඕන. ගිහිලා ගියාට පස්සේ තමයි යාට තේරෙන්නේ ඒකේ තියෙන දුර්ලභකම තමයි తాවකාලික බව. එන එක ස්ථිර කරගන්න ඉතින් යටින් තියෙන කෙලෙස් මට්ටමත් එක්ක වැඩ කරන්න ඕනේ. අනුසය කෙලෙස් විපස්සනා කරන්න ඕනේ කියන එක තමයි සරුවචන් වහන්සේ විශේෂයෙන් අඳුන්ලා දීපේක. ඒ සමත සුඛය සරුවචන්සේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණා. ඒ නිසා මේ විපස්සනාවට යන්න සමතේ අවශ්‍යමයි. කියන්නේ ලෙඩා ඔපරේෂන් කරන්න ඉස්සලා සීනති කරන්න ඕනේද කියලා අහනවා වගේ. නමුත් යුද බිමේදී හදිසියේ කකුලක් කැපුණොත් තුවාල වුණොත් දොස්තරලාට අයිතිවාසිකමක් තියෙනවා ටෙන්ට් එකට ගෙනිලා කෝව කපලා දාන්න. ඇනස්තීෂියා කර කර ඉන්න වෙලාවක් නැහැ. කර කර ඉන්නකෝ කරන්න බෑ. මොකද යොදු බිමේදී කරන්න හැකියාවක් නැහැ. ඒ වෙලාවට ලෙඩාගේ කට වැව්වා කැපුවා. එහෙම නැත්නම් ඊට වැඩි අනතුරක් සිද්ධ වෙනවා මේකේ ඉන්ෆෙක්ෂන් එනවා ඊට පස්සේ තුවාලට බෙහෙත් ගන්නවා. ඒ වගේ කරන එකක් තමයි විපස්සනා භාවනා කියන්නේ. ඇනස්තීෂියා කරන්නේ නැතුව කපනවා. එනිසා ඒකට දුක්ඛ ප්‍රතිපදා කියලා කියනවා. සමථ ප්‍රතිපදාවට කියනවා සුඛ ප්‍රතිපදා කියලා. ද ඒකද මතු කරන්න හදන ප්‍රශ්නේ. නෑ ඇත්තටම අනිත්‍ය ප්‍රතිපද විඥාණයට අපිට යන්න බෑ. නමුත් එවැනි දෙයක් කසේයාව පේන්න පටන් අර ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවනම් ආනාපානයේ ආස්වාද ප්‍රසආස දෙක බැඳෙනවයි දැනෙනවයි කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපදයි. නොදැනී යනවයි කියන්නේ. ඉන්ද්‍රිය ප්‍රතිපද භාවයෙන් අපි නිදහස් වෙක නිදහස් වෙකන යනවා. ආනාපානේ ආස්වාද ප්‍රසවාස වෙනස පේන්නේ හුස්ම ගන්න බවක් දන්නේ නැව මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ, කලාන්ත වෙලත් නැහැ. එතකොට ඇහෙන් රූප බලනවත් නෙමෙයි. මොකේකව සම්බන්ධ නැති හිත බින්ග කරින් ගත්තා වගේ තනකට යනවා. ඒකට කියනවා inner space කියලා කියනවා, whole body experience කියලා කියනවා. ඒක 100% අනින්ද්‍රිය ප්‍රතිපද නෙමෙයි. පූර්ණ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ භවෙන් නිදහස්කමක් ඇති කර ගන්න. ටිකෙන් ටික ටිකෙන් ටික. මේක බය එළවෙන සුළුයි සක්කාය දිට්ඨිය තියෙන කෙනාට. මේක බය එළවෙන සුළුයි ආත්ම සංඥාවෙන් බලන කෙනාට. ඒ නිසා එයා ආයේ ඉඳුරන් අරලා ඇත්ත කරලා මේක බල්ලා අතගාලා අර නැති වෙච්ච දේවල් සාතික කරන්න හදනවා. ඒ වෙනුවට කියනවා නෑ මේකත් එක ඉක්විලිබ්‍රියම් එකක් එක සමතුලිතතාවය මේකත් පුරුදු කරන්න පුළුවන්. ඇහෙන් රූප පෙන්නේ නැතුවට, ශබ්ද නැතුවට, ගන්ධ නැතුවට, පහස නැතුවට අර ඇතුළට ගිහිල්ලා හයිබර්නේෂන් එකක් වගේ, ශිෂ්‍ර තරණයක් වගේ ඉබ්බ කට්ට ඇතුළට ගත්තා වගේ මේක ට්‍රේන් කරන්න පුළුවන්. ට්‍රේන් කරනකොට තියෙනවා ඒකත් සමතුලිත තත්වයක්. ඒක සමාධියක්. ඒක සමතිමුත් දෙන්න යන පුළුවන් විපස්සනාට යන්න පුළුවන්. ඒකට 100% අනින්ද්‍රිය ප්‍රතිපද නෙවෙයි. 100% ඉන්ද්‍රිය ප්‍රතිපද බවෙන් විමුක්තියක් තියෙනවා එතන. රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් නෙවෙයි එන්නේ වෙන වෙනමම මේ සමතුලිතතාවයක් තියෙන බව මිනිස්යාගේ මානසිකත්වයේ පමණක් ඒ ඒ කම්බිනේෂන් එක තියෙනවා. අන්න එකට ගිය දවසේ තේරෙනවා මේ මේකට යන්නේ නැත්නම් ජීවිතයේ තිරසනුගේ සපහ සමාන වෙනවා. මේකට ගියහම මිනිසෙකුට ලැබිය හැකි විශේෂ ධ්‍යාන සුඛයක්, සමත සුඛයක්, ආධ්‍යාත්මික සුඛයක්, ආගමික සුඛයක් තියෙනවා කියන එක. ඒක හැමෝටම ගන්න බෑ. හැමෝට මේක ගන්න බෑ. විශේෂම හීනමාන අධිමාන තියෙන කෙනාට යම් යම් වේදනන්ට රෝග තියෙන කෙනාට අබහුවයි ඒගොල්ලෝ. ඒගොල්ලන්ට යන්න බෑ එතන. කලාතුරකින් කෙනෙකුට තමයි යන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අනේක නෙවෙයි. ගිහිල්ලා මේක අගය කරන්නේ අපි. මොකද එතකොට අපි තනි වුණ බවක් වැටෙන්නේ. පාළුකමක් වැටෙන්නේ. පාකමක් වැටෙන්නේ. මොකද සක්කාය දිට්ඨියට තියෙන සම්බන්ධකම නැතු යන්නේ. විඳින්නේ මමද? මේ ලැබපු දේ මගේද? මේකද ආත්මය වගේ කියලා කනුදුන කරන්න කරන්න ආයේ හිත ඉන්ද්‍රයන්ට බැඳෙනවා. ඔය මේක කියන්නේ ස්විමින් pool එකේ ඩයිවිං බෝඩ් එකේ කෙලවර කියලා. ඩයිවිං බෝඩ් එකට ගිහිල්ලා තමයි පිනුම ගන්න අපි. ඒකෙන් තමයි තෙපුල් ගන්නේ. ඒක පොළවේ නෙමෙයි තියෙන්නේ පොළවේ හයි කරලා මෙතන තියෙන්නේ. මෙතන ගියාට පස්සේ ඒක ටිකක් කෙපුල් ගන්න පුළුවන්. එතනින් ඉල්ල තමයි සමසෝල්ට් එකක් ගහලා පණින්න එහා පැත්තට. ඒකට දැන් සමාධිය වුණත් සාමාන්‍ය සමාධිය උපදා ගන්න මේ தත්ත්වය පව කරලා පව කරලා තමයි යන්නේ. ඔව් මේ සත්‍ය මේ සත් මේ தත්ත්වය ඉක්මල මොකද්ද මේ අර්පණ සමාධියක් කියලා කියන්නේ ඒ ඇතිවෙච්ච தත්වයත් එක්ක හඳුනාගෙන මේක මම මේක මගේ කියලා හඳුනාගෙන ඊට ගෙවැදිලා සමවැදීමක් කරනවා. විපස්සනාදී දැනගන්නවා දැන් මේක වාංගු කරන්න පුළුවන් කාමිෂ සුඛයට සාපේක්ෂව එකක් තියෙනවා කියන බව වුණාට ඒකට සමවදින්න යන්නේ නැහැ. ඒක අඳුනගන්න යන්නේ නැහැ. ඒකට ගෙවදින්න යන්නේ නැහැ. ඒක ඒකට සාපේක්ෂව ඒක මේ වාහනයක් උස්සනකොට ගල් අත්තිලා ගලට වාංගු කරන්නේ අපි. කොටයක් තියලා අන්නගේ කොටේට ගන්නවා මේක. වාංගු කරන්න අරගන්න. මත ඒකට සමාදින්න යන්නේ ඒක රෙකග්නයිස් කරන්නේ නැහැ. ඒක මම කියාගන්නේ. ඒකට ගෙවදින්න යන්නේ. අභිනිවේෂණය කරන්නේ ඒක. ප්‍රීතිසුඛ දැනුණට ඒක ආඩම්බරයට ගන්නෑ. ඒකට ඒකට ගෙවදින්නේ නැහැ. අබිනිවේෂණය කරන පරමර්ශණය කරන්නේ සම්මර්ෂණය කළ නතර වෙනවා. මේක මේ ක්‍රමයේ ආපුරසා මේක තිබුණා. නමුත් මේකට සම වැදුනොත් ආනාපානෙට බාධා වෙනවා. ආනාපානෙ මග ඇරෙනවා. අනදර වෙනවා. ඒ නිසා මේ පේන දේවල් ඒ මේකෙන් ආපු අතුරුපාල බව දැනගන්න. නමුත් මේක මට වේවා හෙටත් වේවා කියලා ඒකට ආසාවක් හෝ නොවුණයි කියලා කනගාටුවක් නැහැ. ඒ විපස්සනා වේදී මේ පේන අතුරුපලත් එක්ක ලොකු අඳුනා ගැනීමක් කරන්නේ නැහැ. නිකන් හුදු පාරේ යනකොට හම්බෙන හැතපුම් කණු වගේ දැක ගන්නවා. නමුත් හැම හැතන් කණු ළඟම බැලලා වැඳ වැඳ ඉන්න යන්නේ නැහැ. එතකොට ගමන පාඩු. මේකෙදිත් පැහැදිලිවම විතක්ක ਵਿਚාර පීචසුක වශයෙන් විස්තර කරන්න පුළුවන් ඒක අර in this life in this very life කියන පොතේ ඒ සංස වෙනම අරගෙන විපස්සනා ඥාන කියලා වෙනම chapter එකක් කරන විස්තර කරලා දෙනවා දෙකේ තියෙන parallelism එක. සමත ධානය සහ විපස්සනා ධානය සමත පළවෙනි ධානය සම්මසන ඥානය වශයෙන් උත් සමන දෙවෙනි ධානය තරුණ උදයබ්බේ ඥානය වශයෙන් උත් තුන්වෙනි ධානය බලවත් උදයබ්බේ වශයෙන් උත් හතරවෙනි ධාන සංකාරූපේක්ඛා වශයෙන් උත් පැරලිසම් එකක් තියෙනවා ප්‍රැග්මැටිකලි ප්‍රයෝජනේ සලකලා පෙන්න තැයි ඒකට කියන්නේ අටුවාව කියන්නේ සදිසූපචාරය ඒ වැඩේ ඒකම නොවුනට එකෙන් කෙරෙන්න ඕනේ වැඩේ කරනවා මේ. නෑ ඒක වේදක නෙමෙයි පළවෙනි එක වැටෙන්නේ නෑ ඒ වුණාට ඒව සාම විපස්සනාට පෙළ ගැසන ඥාන කියනවා තරුණ උද්‍යප්පේ තමයි ප්‍රධාන විපස්සනා ඥාන වෙන්නේ නව මහ විදර්ශනා වලට පටන් ගන්න උද්‍යප්පේ ඉඳලා නාම රූප පරිඥාන පච්චේ පරිග්‍රහ ඥාන සම්මසර ඥාන කියනවා විපස්සනාට පාදක වෙන දේ හරියට මේ ගොඩනැගිල්ලේ පොළවෙන් උඩ තියෙන හරිය වගේ පොළවේ යට ෆවුන්ඩේෂන් එක වගේ තමයි නාම රූප පච්චේ පරිග්ග සම්මසනය. අනේක ගොඩනැගිල්ල හැදුවට පස්සේ ඒක පේන්නේ නැහැ. ඒක ෆවුන්ඩේෂන් එක. මොකක්ද කියන්නේ තේරුම් ගන්නවා කියන්නේ? ප්‍රීතිය කන දැක්කම ප්‍රීතිය අරම දැකලා තාපි ඉස්සරහට යනවා. නෑ අපිට මෙහෙම ප්‍රශ්නයක් හිතාගේ අපි දැන් මේ විදුලිය වැඩ ගන්නවා අපි දන්නවද විදුලිය කියන්නේ මොකද්ද කියලා සමහර සම්මුතියක් තියෙනවා ධන කෝණේ ඉඳලා ඍණ කෝණේ දක්වා ඉලෙක්ට්‍රෝන වර්ගයක් පයින්නවා කියලා. දැන් ඉස්සලා කිව්වේ ඍණ කෝණේ ඉඳලා දැන් කියනවා ঋණ කෝණේ ඉඳලා ධන කෝණයට යන්නේ කියලා සම්මුතියෙන් පස්සේ. අපි දන්නේ එතනට අපි හැයෙන වැඩ ගන්නවනේ. නමුත් ඉංජිනේරට බෑ එහෙම කියලා. එයා දැනගන්න ඕනේ මෙතන මෙච්චර කරන්ට් එක වැඩිවෙච්චාම මැරෙනවා. මේක මෙහෙමයි කියලා. නමුත් අපි වැඩ කරන අපිට වැඩ ගන්න අවශ්‍ය නැහැ. කාර් එකක් පදවන්න ඩෑෂ්බෝඩ් එක දැනගත්තොත් ඇති. ඒකෙන් එහා පැත්තේ බොනට් එක ගාලා වැඩ කරන්න දන්නවා. හොඳයි. නමුත් ඉංජිනේරට ඒක බෑ. ඉංජිනේරට ඕන වෙනවා තියෙන ඔක්කොම දැනගන්න. නිසා භාවනාවට වගේ සමහර ඉංජිනේරට ඩ්‍රයිවිං බෑ. ඩ්‍රයිවර්ස්ලාට ඉංජිනේරිං ඕන තියෙනවනම් වැඩිපුර ලාභයක්. ඒ නිසා මේ හැමදේම සම්පූර්ණ දැනගෙනම කරනවා කියන එක theory for the sake of theory කියන එක. මේකෙදී තියෙන්නේ theory for the sake of human practical කියන එක. ඒ නිසා මේ වැඩේ නාම රූප පරිච්ඡේ ඥානෙද මේ ඉන්නේ නැද්ද කියන එක අපිට අවශ්‍යතාවයක් නෑ එන්න ඕනේ වෙනස ඇති කරනවා. නමුත් ਸਰුවචනාංශයට සිද්ධ වෙනවා කෙනෙක් නිවන් දක්නකොට වගේම ඒ මාර්ගය තව කෙනෙකුට කියලා දෙන්න ගියාම ටෙක්නිකල් ටර්ම්ස් දාන්න වෙනවා. ටෙක්නිකල් ටර්ම්ස් දාලා මෙකැනිසම් එක කියලා දෙනවා. ඒක බර්ඩ්ස් අයි view එක. ඒක වෙනයි ලෙඩා ශරීර කරන එක වෙනයි. ඉතින් අපි අර අද ඉන්න සමාජයේ බොහෝම තාක්ෂණික වශයෙන් දියුණු නිසා සමහර විටක ඒ තොරතුරු දෙනවා ඩ්‍රයිවර් කෙනෙකුට එන්ජින් එක ගැන පොඩ්ඩක් කියලා දෙනවා වගේ. නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මේ ඇත්තටම ඔය කියන ටික දැන් අවුරුදු 1000කට විතර ඉස්සෙල්ලා මොනවත් තිබිලා නැහැ. ඒක පසු කාලින ඇති වෙච්ච සංග්‍රහ පොත්වල තියෙන දේවල්. ඒක හොඳයි. හැබැයි ඒකේ ලිමිට්ස් දැනගෙන වැඩ ගන්නවා. එවන දැනගත්තයි කියලා දැන් සෝපාකලාට පටාචාරාවට අඟුලිමාලාට ඔය මොනවාක්වත් දන්නේ නැහැනේ ඔය හිතු කිව්වා එච්චරයි. ඒකට වැඩි වෙලා. හොඳයි අපි ඊගා ප්‍රශ්නෙට යනවා ලිඛිත ප්‍රශ්නෙට. කොයිතරම් උත්සාහ කළත් සක්මන් භාවනා එතරම් ලේසිපාසු කාර්යයක් නොවන බව වැටහි. සිත නොයේ කරුණු කරා විසිරියයි. ඒ අතහැර පසුබිමෙන් ලාවට සතියක් වගේ දෙයක් දැනේ. කරුණාකර සතිය තාවුතු කර ගැනීම සඳහා උපා ක්‍රමයක් කියා දෙන්න. පළවෙනි එකම තමයි මේක කොච්චර අමාරු වුණත් දැන් වැඩේ අල්ලලා තියෙන බව පේනවා. මේකම කරන්න. අර මේ අපේ සිංහල ක්‍රමයේට කිතුල් පිටි මිරිකලා මේ තල්ල පිටි ගන්න හැටි දන්නවද මම මේ අනවශ්‍ය අප්‍රසප්‍රස්ත ප්‍රශ්න ගේන්නේ මේ රටේ කොහෙද කිතුල් පිටි ඇවිල්ලා ඒ කියන්නේ මේ ඔව් කිතුල් තල්ල තල්ල තල්ල කඩපිම්මට වතුර බැඳලා ඒක උඩ තියලා උඩ ඉඳලා මිරිකනොට මිරිකනොට මිරිකනොට යට ඒ මේ මණ්ඩි කිතුල් පිටි තැම්පත් වෙනවා ඉතින් ඒකෙදී කියනවා මේ ඒක මිරිකන ගමන් කඩපිම් මැරලා අත දාලා බලන්න යන්න එපයි කියලා මේක එකතු වෙනවද කියලා එතකොට වෙනකොට ඒක මණ්ඩි බිනිල්ල තැම්පත් වෙනවා. අතේ තියෙන රොඩුත් ඒකට ගිහිල්ලා අරක සවුත්තු වෙනවා. එහෙම නෙවෙයි. බොන්නේ මිරිකන මිරිකන ඵලයක්. ගියානේ ඊට පස්සේ අන්තිම බලන්න මේ අඟලක විතර තට්ටුවක් එහෙම තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේක මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බල බල යන්න බෑ. දැන් මේක තියෙනවා නම් ඒත් නෑ මම නෑ කියන්නේත් නෑ. ඒක තියෙනවා. අතහැර ඒ අතහැර අතරතුර පසු මේ ලාවට සතිය වගේ දෙයක් දැනේ. well and good. ඕකම කරන එකයි තියෙන්නේ. මම නෙමෙයි මේ ලාවට කියලා ඉල් තියෙන ප්‍රශ්නේ අහන්නේ කරන්නේ. කරුණාකර සතිය තහවුරු කරගෙන සසහාගන්න. මට මතක් වෙනවා ඉස්ලාම සක්මන් කරගෙන ඉන්න වෙලාවේදී මට ওই වෙච්ච වැඩේ වෙච්ච වෙලාවේදී. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ අපේ ධම්මික හම්දුරෝ මට කිව්වා මේ භාවනාව නෙවෙයි මේ බුද්ධ ආගම නෙවෙයි වැදගත් වෙන්නේ මොකක් හරි දැනුමක් ඕන සතියයි වැදගත් වෙන්නේ. ඉතින් මං කෝ ඒක නෑ අපේ පොතේවත් එහෙම එකක් අහලවත් නෑ මේ 79 මට කිව්වේ. 78 හරි 79 හරි. ඉතින් මෙයා පුළුවන් තරම් කිව්වා උඹ මොනවා කිව්වක්වත් මං ගණන් ගන්නෑ. පුළුවන් නම් සීලය ඕනෙත් නෑ, සමාධිය ඕනෙත් නෑ, ප්‍රඥාව ඕනෙත් නෑ. ඔක්කොම හැදේ සතිය පිහිටවපන් කියලා. මොකද මොකද්ද මේ මල දාන සතිය කියන්නේ කියලා. ඒ තේරෙන්නේ නෑනේ මොනවා කිව්වත් තේරෙන්නේ. ඉතින් මේ ශාසනය ඇත්තටම වාඩි කරවගෙන මම විතරයි. වාඩි කරනකෝ ආනාපාන කරනකොට මෙහෙමයි මං කො මං ආනාපාන කරන්නේත් නෑ වාඩි වෙලත් නෑ. ඊටසක එන සක්මන් කරනකොට කරපන්. මං කො සක්මන් කරනවා කියන්නේ මේ යනකොට යන බව දැනගන්න. ඉතින් මේක ග්‍රීක් වගේ කිව්වට ඉතින් තේරෙන්නේ නෑනේ මේ මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට කියනවා කකුල තියෙනකොට බරගතිය. ඉතින් නානා ප්‍රවිධියට කිව්වා. කියනකොට කිව්වා හැබැයි මේක කවුරුත් එක්ක කරන්න බෑ. තනියම යන ගමන් ඔබ ඒකේ নিমগ্ন වෙලා යනකොට උඹට වැටහි වෙලාවක් කියලා. එතකොට ඉතින්දා වැඩ කරනකොට දත් මදිනකොට මූණ හොදනකොට හාමුදුර කෙනෙක් දකින්නකොට ඔය වගේ තැන් ටිකක් කියලා දුන්නා සත්‍යමත්වයන් කියලා. ඉතින් මම මේක දන්නේ හැබැයි මම උත්සාහ කළා තියෙනවා. සෑහෙන උත්සාහ කළා තියෙනවා. එක දවසක් ලෙක්චර්ස් ඉවරයි. ඉතින් ඒ ගෙදරට එනකම් මට හැතම් විනාඩි 45ක් පයින් යන්න තියෙනවා. පයින් එනකොට ඒ ස්ට්‍රීට් එක ටිකක් බිසි. ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය වැඩ ඇරලා යනවා. බැංකුවේ කට්ටිය වැඩ ඇරලා යනවා. අපේ කට්ටිය මේ පැත්තට යනවා. ඉතින් සෙනග ඉතින් අපිත් කොල්ලෝ හතර පහ දෙනෙක් ඉතින් කයිවාරු ගගා තමයි ඉවර වෙලා එන්නේ. ඉතින් මං අර හාමුදුරුවෝ කිව්වා මේ කට්ටියත් එක්ක මේක කරන්න බැරි නිසා මම හිමීට උපක්‍රම දාලා කොල්ලෝ හැලුවා. මොකක් හරි තියෙනවා. දැන් තනියම මම යනවා. යනකොට මම දන්නවා මිනිස්සු වෙනවා බයිසිකල් යන නිසා මගේ සයිඩ් එකට ගිහිල්ලා ඉතින් මට හොඳට මතකයි අර අචාමල්ලා කියලා කියන්නේ උරමල්ල එල්ලෙනවා. ෆයිල් එකත් අතේ නිකන් සාමාන්‍ය බාත් รู ම් සිපක් දාගෙන හිටියේ. මම හිතාගත්ත මොනවාක්වත් මම මේ කරත් දාන්නේ යන හැටි බලනවා. මිනිස්සුත් යනවා හෝගාල වීදියේ බිසි. ඒ යනකොට යනකොට ඉතින් උත්සාහ කරන යනකොට මට තේරෙනවා නිකන් රූකඩයක් වගේ මේක යන්න ගන්න. මම මේ වීදියේක ඉන්න බව මොනවත් මතක නැහැ. රූකඩට යන එක පාරට මේක මේම වයින් කර බොනික් එක යනවා වගේ මේකද දන්නේ සතිය කියනකොටම ආයෙ කැඩුනා. කැඩලිවල දැන් ආයෙ මම දන්නවා දැන් ඉන්නේ වීදියේ කියලා. ආයෙසරයක් උත්සාහ කරා අර විදියම කරන දැන් ගන්න බෑ. එන්නේ නැහැ. හැබැයි මට තේරෙනවා මෙහෙම ඒකෙම নিমগ্ন වෙන ගතිය. එතනින්ම යන්න පුළුවන් ෂෝට් කට් එකකින් ධම්මික හමුතු වෙන තැන මම ඉතින් ගිහිල්ලා හතනමාට වෙදදී මම ඉතින් හිතුන ඉතලට යනවා. මම ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්ව එක මම දැන මම කෙරුවා. මේ ඇවිදිනකොට මම සම්පූර්ණ පරිසරයෙන් අයින් වෙලා මේකටම ගිලිලා මිනිස්සු කවුරු හිටියත් මට ගාණක් නැහැ මම නිකන් ඒකෙම මම බයින් කරව බොනික් එක කරනවා දන්නවයි කියලා. බොයි කියන්නේ මොකද්ද මන් දන්නේ නැහැ. හැබැයි මොකද්ද වෙලා තියෙන බව දන්න ඕකම කරන්නයි කිව්වා. ඉතින් පහුවෙන්දත් එනකොට ඒ කියන්නේ කොච්චරක්වත් අපි එනකොට කවුරුත් එක්ක කතා කර කර තමයි යන්නේ ඒක ඉතින් ඒ ස්වභාවය. ඉතින් ඒකෙදී ප්‍රයෝගශීලීව කරන්න වෙනවා අහලන්න වෙනවා. අල්ලලා Taman තේරුම් අරගන්න දැන් මෙතෙල්ල දිගට යනකම යනකොට යනකොට මට තේරෙන පටන් අරගත්ත සමහර වෙලාවල් වලට මේ තියෙන බාහිරයට යන ගතිය හිත ඇතුළට නැමෙනවා. එලාදී හුතු ඇවිදිනවා විතරයි මුළු හදින්ම ඇවිදිනවා. මහ පොළොව මත පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. වෙන මම කිසිම ආගමික හැඟීමක් මොකක්වත් මට තිබුණේ නැහැ. සද්ධාාවක් ගෞරවයක් තිබුණෙත් නැහැ. ඇවිදිනකොට ඇවිදිනකොට මේක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් තමයි දිගින් දිගට දිගින් දිගට තේරුම් ගත්තේ අපි නිතරම ඉන්න බාහිරවර්තී බවත් කියන්නේ බාහිර ගැන උනන්දු බවත් බාහිර ගැන උනන්දු එහෙම තිය තමන්ට ඇතුළට යන්න පුළුවන්කමක් තියෙනවා ඒකට ඒක අනුදිනොත් එහෙම සිද්ධ වෙනවා නමුත් ඇතුළට ගැන නැමෙන අවස්ථාව ඉතින් ඒක මේ පරියන්කේදී ලේසි මොකද හේතුව ඇස් දෙක වහන්නට මේ කරන නිසා නමුත් ඇස් දෙක අරපොගම කැඩලා යනවා සක්මනේ අමාරුයි නමුත් අර වගේ කැඩලා යන්නේ නැහැ. අරගෙනමනේ පටන් ගන්න. ඇස් අරගෙනමයි පටන් ගන්න. ඉතින් ඒ නිසා මේ මේ මේ දේ පරිේශනයක් කියලා තමයි කියන්නේ. කාටවත් කාටවත් ඒ මේ දෙයක් පෙන්වන්න වගේ රූප සටහනක් ඇඳලා සමීකරණයක් මාර්ගයෙන් කරන්න බෑ. උත්සාහ කරන්න. උත්සාහ කර කර කර ඉන්නකොට Tamandi ඉබේම තේරෙන්න පටන් ගන්නවා නිකන් ලෝකෙන් cut off වෙනවා. Taman ඒ වැඩේ මුළු හදින්ම ඒ වැඩේ කරනවා. ඒ අර මේ පිකාසෝද මන් දන හොඳ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් යායේ ලස්සන චිත්‍රයක් ඇඳලා හැඩ බලන්න අටල්ලේ පිටිපස්සෙන් පිටිපස්සට එනකොට ඒ මනුස්සයාට මතක නැහැ මේ අටල්ලක ඉන්න කතාවක්. දැන් මේ හැඩේ බලාන පස්සරන ගෝලයා දැනගත්තා මේකේ තව පියවරක් පස්සර තිබ්බොත් මේක පල්ලේ වැටෙනවා කියලා. මිනිහා දැනගත්තා සර් වැටේ කියන්නේ කියනනම් අහුවෙන්න බෑ. චිත්‍රයට ගහුවා වතින්ට පාරක්. අර මනුස්සයා පැන්න ගෝලයට ගහන්න කියලා පයින්කොට පන බේන ගැහුවට මට කමන්නේ නැහැ. තාම වඩියක් පස්සට තිබ්බන ඒ තරම්ම ඒකේ ඇබ්බැහි වෙලා හිටියේ. ඒකේ සත්‍යමත් වෙලා හිටියේ. දැන් මීෙක් අල්ලන්න හදනකොට බල්ලෙක් හැසිරෙන හැටි බලන්න එයා හරියට ඇන්ගල් එක ගන්නවා. අරලා මීය හැසිරෙන තැන ආපුවාම එහෙම තැම්පත් වෙලා හැබැයි එයා දන්නවා දැන් පනින්න වෙලාව නෙවෙයි කියලා. ඊට පස්සේ මීයට ලං කරනකොට ගන්න ක්‍රියාමාර්ග ටික බලන්න. පුදුමාකාර සතියක් තියෙනවා. එලාදී කොච්චර හයියෙන් ගැහුවත් බුස් පුසට පණින්නේ මීයා තමයි. ඌ කවදා ගැහුවේ කවුද කියලා බලන්න මොකුත් දන්නේ නැහැ ඌ ඒ වට නැහැ. ඌ ඉන්නේ අතන. ඌගේ එල්ල හැදිලා තියෙන්නේ කෑ ගැහුවත් මොනවා කරත් ගහපු ගමන් ඌ පන්න නම් ඉස්තර පණින්නේ ගහපු නිසා පණිනවා. අර පැත්ත තමයි පණින්නේ. අන්න වගේ මේ මේ ශක්තිය අපි නිතර පාවිච්චි කරනවා. හැබැයි අපි මේක සතිය බව දන්නේ නැහැ. චිත්‍රයක් අඳිනකොට ගානක් හදනකොට මේ ගොඩින් මහත්තයා ඒ දවස්වල කියන්නේ බැංකුවල වැඩ කරන කට්ටිය ලොකු සල්ලි ගණන් ගණන් කරන්න ගියාට පස්සේ ෆෙට් කරගෙන ගණන් කරන ගණන් කරන ගණන් කරන ගණන් කරන යන වෙලාවල් තියෙන්නේ. ඒකෙදි හැම අතින් යන මෙවකම එකක් පණින බව දන්නවා. හිතෙමුත් කැල්කියුලේෂන් එකක් කරනවා. ඒ වෙලාවේ මොනම දෙයකටවත් වටපිට බලන්න බෑ. බලපු ගමන් හරියට මේ කෙල් කලයක් ඔළුවේ තියාගෙන මිනිස්සේ වටවිට බලලා තෙල් හලා ගන්නවා වගේ ඒකේ එහෙමම යනවා. කඹේ ඇවිදින මිනිස්සේ එනතන දඩයක් කාරයක් ඒ දඩේමට ලඟ වෙනකොට මේ ගතිය අපි ළඟ නිතරම තියෙනවා. හැබැයි ඒක අපි වායච කරන්නේ කාමයේ නැත්තම් මේ ආමිෂයක් වෙන්නේ මේකේ මොකක් අසඳහා නෙවෙයි ඒක දැන ගැනීම සඳහා ඒක නිසා ඒක මේ කරන විදිහට යනවා නම් ලේසිම වැඩේ තමයි නැවත නැවත නැවත නැවත ඒක කරනකොට ඒකේ අයිතිවාසිකම වැඩි වෙන්න පටන් ගන්නවා. ක්‍රියාවේදී ඉන්නකොට ඒතර පුද්ගලයා නෑ නැතුවද ඒ ඉන්නාට අකල් සතියේ නෑ සතියේ තීන තාක්කල් බොඩි නොලෙජ් එක විතරයි වැඩ කරන්නේ බොඩි එක වැඩ කරනවා ඒක වැඩ කරන්නේ කලින් කරපු රුචි අරුචිකම් වල හැටියට එතකොට ඒක ක්ලේම් කරන්න බෑ මම කරයි කියලා. හැබැයි වෙච්ච බවට 100 100ක් අත්දැකීම තියෙනවා. අපේ කියන අර බුද්ධල කියන ආවිභවස්ම වැටලා යනවා කියන්නේ අර ඇඟිලි ගැහිම් නෑ මම යන්නේ. ඔව් ඒක ඒක තමයි අමාරු දෙය. එතකොට අපිට බයක් ඇති වෙනවා දැන් මම මේ මගේ සරුංගලේ නූල කඩලා ගිහිල්ලා වගේ. එතකොට තමයි අපි ආයේ 100 එලවලා වටපිට බලලා අතපත ගාලා ආයෙ අර මම යගෙනල්ලා වෙල්ඩින් කරලා හදලා ඒක දැක්කට පස්සේ තමයි ඔන්න 100 එන්නේ. සත්‍ය හුඟවර පුරුදු කරනවා කියලා කියන්නේ මම නැති බව දැනගත්තත් අප්පා බොහොම දැත් ඕනේ නැති එකමයි හොඳ කියලා යන්න පුළුවන්. නින්දට පෙර සතිය පුරුදු පුරුදු කිරීම සුදුසුද සතිය නින්දට බාධාවක්ද පහදා දෙන්න. හොඳයි ප්‍රශ්නේ අතට. මොකද හේතුව මේ උදාහරණයක් වශයෙන් කියනවා අපි රැයට ඔය බණ කියන්නේ. ඒකේ බණ කියන වෙලාවේ දැන් මම දේශකයන් වහන්සේ වගේ මෙතෙන් එනකොට මට තියෙන්නේ පළවෙනිම ටෝක් එකක් නෑ. ඉස්ලාම් වශයෙන් මම ඉංග්‍රීසියෙන් කතා කරන්න හදනවා, දන්නේ නැති කෙනෙක් කතා කරන්න හදනවා. මම ගොඩාක් ප්‍රිපෙයාර් වෙනවනේ. ප්‍රිපෙයාර් වෙලා මෙතෙන් එන්නේ ෆුල් ටෙන්ෂන් එකේ. ඒක වරද්දක් නැතුව මේක කරන්න ඕනේ කියලා. ඒක කරලා පස්සේ දේශනා සාර්ථකව අසාර්ථක වුණාට පස්සේ ආයෙ ගිහලා බුදිය ගන්න ගියාට පැය දෙකකට නිින්ද යන්නේ අර ඇති වෙච්ච මේ මේක දිගට යනවා. ඒක ඇත්තටම සතිය ප්‍රශ්න නෙවෙයි වීරිය ප්‍රශ්නයක් තියෙන්නේ. වීරිය අපි හරියට වැය කරන අලුත් වැඩවලදී. ඉතින් ඊට පස්සේ මේ වැඩ ඉවර වුණාට අර ඇති කරපු අර මොමන්ටම් එක ඒ මොබිලයිස් වෙච්ච එක ඉවර වෙන්නේ නැහැ. සතිය එහෙම එකක් නැහැ. සතිය එහෙම සිලිලාරයක් නැහැ. වීරිය තියෙනවා. වීරිය අවශ්‍යකතර පස්සේ හරි අමාරුයි. සතිය වරද්දගත්ත තැන තියෙනවා. මෙන්න මෙහෙම වෙනවා. ආනාපානෙදි තමන් ආනාපානෙට හිත යොදනවා. ගුරුවරයා කිව්වට යොදන්නේ හැබැයි එතන නෙවෙයි හැපෙන තැන. ඇත්තටම හැපෙන්නේ ඇත්තටම ස්වභාවය වෙන තැනක. ඉතින් තා හිත එතෙන් යන්න හදනවා ආයාසයෙන් මෙතෙන් ගියන. ඉතින් එතකොට රබර් පටිය ඇද්දා වගේ භාවනා කරන්න කරන්න ටෙන්ෂන් එක නැගෙනවා. තියෙන ටෙන්ෂන් එක නැග්ගට පස්සේ යාගේ හිත උද්දච්චයට වැටෙනවා. වැටලා මේක කරකෙන්න පටන් ගත්තට පස්සේ ආය මොනවත් නැහැ හොඳට ඇදලා තියෙන වීණා තතකට තට්ටු කරා වගේ හ්ම් ගාලා ඇතුලේ ভাইබ්‍රේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක පටන් ගත්තට පස්සේ සමහරවිට දවස් ගණන් නිින්ද යන්නේ ස්වභාවිකව යන අරමුණට නෙවෙයි හිත තියන්නේ වෙන දෙයකට හිත තියලා. ඊට පස්සේ දැඩිව ආයාස කරනවා. ඒ වගේ දෙයක් වෙච්චාම ඔය නිින්ද ප්‍රශ්න හිතෙනවා. නැත්නම් සතිය නින්දට යන්නේක 18 පොලක සරුවචන සඳහන් කරලා තියෙනවා මිත්තානි සංසූත්‍රය අහලා තියෙනවනේ සුඛං සුපති සුඛං පටිපුජ්ජ සුඛං පාපකම් සුඛිනම් පස්සති කියලා මෛත්‍රී නින්දර ගියොත් සවසේ නින්ද යනවා සවසේ අයිදි වෙනවා අවදි වෙනවා නපරිහින පේන්නේ නැහැ කියලා ඒක කායනුපසනාවටත් එහෙමයි ආනාපාන හිත දැම්මත් ඉන්න හිතන ඉරියව්වට හිත දැම්මත් දෙතිස් කුණ පිට හිත දැම්මත් ඒ ආනිසංස එහෙම තියෙනවා එනිසා එතන සතිය આવොත් නම් පැටලෙන්නේ නැහැ නමුත් අමෝරා ආරමුණකට දාන්න පටන් අරගත්තොත් හිත රබර් පටියක් දාගේ ටෙන්ෂන් වෙනවා ඒක උඟ දෙනකොට මේ අධික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ආට සිදුවෙන දෙයක් ගුරුවරයා කියපු නිසා ආනාපානට දාන්න දැම්මට ඇත්තට මේක නෙවෙයි යාගේ ස්වභාවික ආරමුණ එහෙම එහෙම වුණොත් ඒ ඇවිස්සිලක් වෙනවා. ඒක සතියට හේතු කරන අමාරු වේදේ. ඊට පරිගෙම අර අධික ආශාව නිසා වැඩි ලෙස වීර්ය වැය කරන්න ගත්තොත් ඒත් නින්දට විතරක් නෙවෙයි එදිනදා වැඩවලදීත් හිත කලඹිලි වලට එන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රසන්ට් මොමන්ට් එකට එන හැටි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. කවුද කැමති මේක ගැන කියන්නේ? වර්තමාන මොහොතේ එළඹ සිටීමට එන හැටි කියලා දෙන්නේ කියනවා. ඒ තරමටම අපේ රස්තියාදු වෙලා ඈත ගිහිලා තියෙනවා. කියන අපේ නිවස අපිට අමතක වෙලා දැන්. දැන් අහනවා එන්නේ කොහොමද කියලා ආපහු. ගෙදර එන පාර අහනවා. මේ වගේ ඇත්තට පුළුවන් තරම් එකතු කරන්න ඕනේ තොරතුරු වර්තමාන රුවන්ට ආවා හෝ එන බව දැනගන්න මොනවද අපි තියාගෙන ඉන්න ක්‍රයිටීරියන්ස් මම දැන් මෙතන කිව්වම එකක් ඒ වගේම අර කිව්වාගේ වැඩක් කරනකොට වැඩේටමත් වෙලා ඉක්මනට කරන ආශාව නෙවෙයි මේ වැඩේ ස්වභාවයෙන් යන අතර මේ වැඩේ කිරීම පිළිබඳව හිත යොදනවා එනතන ඩිස්ට්‍රැක්ෂන්ස් එනවා වැඩ දෙක තුනක් එකවර කරනවා අයින් කරලා එක වැඩකට එකක් කරනවා එහෙම නැත්නම් මුළු හදින්ම මොනවා කරත් සතියෙන් කියලා හිතා ගන්න. 100%ක්ම අපි හිත යොදලා ඇත්තටම අපි කරන අඩුයි වැඩක්. අපි හැම වෙලාවෙම දෙක තුනක් ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒක නිසා එකක්වත් හරියන්නේ නැහැ. පුංචි කාලේ අපිට ඒක නැහැ. පුංචි කාලේ තියෙන මොනාරි කෙරුවා නම් එච්චරම තමයි. ඉතින් ඒකට සෑහෙන සතියක් තියෙන. ඒ නිසා සතියෙන් වැඩ කරන වෙලාවේ අපි 100%ක්ම ඒකේ ඉන්නේ. ඒකේ පවුපින් නෑ ભેදයක් නෑ. ඒක තමයි අපිට දරා ගන්න බැරි වැඩේ. පවක් කරත් 100ට 100ම ඒක කරනවා නම් ඒක පිළිබඳ ලොකු අවබෝධයක් ඇති වෙනවා. තහොරකමක් කරනවා සතෙක් මරනවා වුණත් ඒක හරියට කරනවා නම් තේරෙන පටන් අර ගන්නවා මේකේ තියෙන ආදීනව ආස්වාද. ඒකට මත් වෙලා ඒක ඉක්මනට කරන්න හදන දඟලිල්ල වගේ නෙවෙයි. ඒක නිසා මේ සත්‍යයට සදාචාරයක් නැහැ. ඒකේ ඇත්තට කැමති නැහැ කවුරුත් ඒක පිළිගන්නවට. නිසා සතිය පිළිහිටවන්න සිල්වත් විය යුතු නැහැ. එහෙම කියනකොට මම පිළිගන්නවද නැත්නම් මොකද කියන්නේ? එතකොට ප්‍රශ්නයක් අහනවා සීලයේ තිබුණ පමණින් පුළුවන් ද අපිට සෝවන් මාර්ගයට යන්න සතියක් නැතුව. ඒක නිසා මේක කවදාකවත් එක චිත්තක්ෂණයක වැඩක් නෙවෙයි. ඒක සඳහා තියෙන ක්‍රියාවලියක්. ඒ නිසා අපිට ඒකට බැහැ ගන්න පුළුවන් තොටුපළවල් රාශියක් තියෙනවා. ඒ තොටුපළවල් වලින් අපි දන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමය. සීලයේ තිබිලා සීලෙන් සමාධි සමාධියෙන් ප්‍රඥා. ඒකට සත්‍ය පිළිබඳව එච්චර ලොකු මූලිකත්වයක් එතන දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නේ සත්‍ය සීලවත් සීලෙක පිළිහිටලා සතිය පිළිහිටෝලා සමාධිය අරගෙන ප්‍රඥාවට යන ක්‍රමය. ඒ නිසා ආගමික දේවල් වල මොන දේ පටන් ගන්න ගියා සිල් දීලා ඒ සම්මතේ පවත්නවා. නමුත් සති සම්පජඤ්ඤ සූත්‍රයේදී සරුවචනාංශ දේශනා කරනවා සති සම්පජඤ්ඤම් භික්කවේ ආසති සති සම්පජඤ්ඤම් විපන්නස හතුපනිසෝ හෝති හිරොත්තප්පං කියලා. මහණියම් කිසි මිනිසෙකුට සති සම්පජඤ්ඤේ නැත්තම් එයා සති සම්පජඤ්ඤේ වියුක්ත නම් අර කවදාකවත් හිරියොතප් කියන බයලජ්ජා දෙක පහළ වෙන්න හේතු නැහැ කියලා තියෙනවා. බයලජ්ජා දෙක පහළ වෙන්න ආසන්නම හේතුව සතිය. ඒ නිසා සති සම්පජාන්නේ විවුක්ත කෙනාට බයලජ්ජා දෙක පහළ වෙන පවට බය සහ පවට ලජ්ජා පහළ වෙන්නේ. හිරොත්තපම් බිකවේ අසති හිරොත්තපම් බිකවේ විපන්නස්ස හතුපනිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ. බයලජ්ජා නැති කෙනෙකුට කවමදාකවත් ඉන්ද්‍රිය සංවරේ පිටින්න පුළුවන් පදනමක් හිටින්න බෑ කියලා. මොකද ඉන්දිය සංගරයට ආසන්න හේතුව බයලජ්ජා. ඊට පස්සේ ඉන්දිය සංගරම්භික වේ අසති ඉන්දිය සංගරම්භික වේ විපන්නස්ස හතෝපින සංඝෝති සීලං. ඉන්දිය සංගරයක් නැති කෙනාට ඉන්දිය සංගරයෙන් වෙන් වෙච්ච කෙනාට සීලයක් කවදාකවත් පිටන්න බෑ කියලා තියෙනවා. සතියෙන් හිරියෝතප්පයත් හිරියෝතප්පෙන් ඉන්දිය සංගරයත් ඉන්දිය සංගරේ සීලෙත් කිව්වම සතියෙන් පටන්ගෙන සීලෙට යන්න පුළුවන්. ගියාට පස්සේ සීලේ නිසා විපිලිසරකම නැති වෙනවා හිතේ. ඒ විපටිසාරකම නැති වෙනවා නැති වෙච්චාම ප්‍රසාදේ පහළ වෙනවා ප්‍රීති සුඛ පහළ වෙලා සමාධියට යනවා සමාධියට ගියාම ඇති හැටි දකිනවා ඇති හැටි දැක්කට පස්සේ ප්‍රඥාව පහළ වෙනවා ඒ නිසා සීලයෙන් සමාධියට සතියට යන ක්‍රමයකුත් තියෙනවා ඊට පස්සේ සතියෙන් සීලයට යන ක්‍රමයකුත් තියෙනවා මේවා ප්‍රත්‍යুৎපන්න ධර්ම ඉතින් අද කාලේ මේ අපි ඉන්න මේ සංකර සමාජයේ හැටියට පටන් ගන්න ඉස්සලා සීලවන්ත වෙන්න ඕනයි කියලා කිව්වොත් උඟ දෙනෙක් මේක ආගමික කරගන්න හදනවා. එහෙනම් මේ බුද්ධ ධර්මයට බඳව ගන්න හදන්නේ. උඹ নমස්කාරය කියපන් බුදුන්ට වැඳපන් සිල් ගනින් කිව්වට පස්සේ ඒගොල්ලන්ට පේනවා මේ මොකද්ද වෙන බිස්නස් එකක් යන්නේ කියලා. එතන නෑ උඹ ඕන ඉන්න විදිහටම කරන කරන දේ සතියෙන් කරන්න. එතකොට යාට පේන්න පටන් ගන්නවා ගොඩක් දේවල් ඔළුවේ දාගත්තොත් සතිය తీරන අමාරුයි. ඒ නිසා නොකලිත නොපනත්කම් නොකිරීම සතිය පිටීමට ලාභයි. නොකළ යුතු නොපනත්කම් නොකිරීම තමයි සීල කියන්නේ. එතකොට තේනවා සතියේ අන්තම් තේරන් ගත්ත එකනට පේනවා සීල අවස්ථා දෙන්න දෙන්න සතිය දියුණු වෙනවා. එතකොට යා සීලේ පිටන්නේ බුදුහාමර කියපු නිසාවත් අපි කියපු නිසාවත් නෙවෙයි. තමන්ම තේරුම් ගන්නවා මේ සතිය වැඩෙන සීලය අවශ්‍යයි කියලා. අන්න ඒ ක්‍රමයේ තමයි අද බටහිර ලෝකේ මේ බුද්ධ ආගම පැතිරෙන පළවෙනිම හේතුව. මොකද බටහිර ලෝකේ කිසිම විදියකට කාම මිත්‍යාචාරය කියන්නේ වැරද්දක් නෙවෙයි. ඒගොල්ලන් කිව්වොත් එහෙම මේ කාම මිත්‍යාචාරය සිල්පද සමාදන් වෙන්න කියලා. ඒක තේරෙන්නේ නැහැ. එසගෙන ඔය ඔය යන ක්‍රමයට මේ යන්න. යන ගමන් සිල්වන්ත වෙන්න. ආ සිල්වන්ත වෙනකොට තේරෙන පටන් ගන්නවා මේ নানা ආකාර සම්බන්ධකම් එක කරන්න බෑ කියලා. එතකොට යා එන්න පටන් අරගන්න. ඒක නිසා සීලෙන් ඒකට යන ඇත්තොත් නැතුව නෙමෙයි බොහොම සුළු පිටක් බටහිරක් තියෙනවා. උංගව දෙනෙක් සීලයට යන්නේ සතියේ. මගේ ගමන සිද්ධ වෙලා තියෙනෙත් පස්ස හැරලා බලනකොට මට සීලෙන් සතියට ගිය ගමනක් මට මතක් කරන්න අමාරුයි. සතියෙන් සීලයට ගිය ගමනක් තමයි වෙලා තියෙන්නේ. ඒක නිකන් මේ සාමාන්‍ය ආගමික පරිසරය කියලා කියනකොට ඒක විරෝධාත්මයක් වගේ පළ වෙනවා. ඒ කියන්නේ ඒක වෙන්න බෑ නේද කියලා. නමුත් ආගිය කරන්න පුළුවන්. නමුත් සතිය කියන එක හොඳට වඩන්න පටන් ගන්න සතියට ලාභ හේතුදායක කරුණු මොනවද කියලා හොයන කෙනාට අනිවාර්යයෙන්ම සීලේ තියෙන වටිනාකම තේරෙන්න පටන් අර ගන්නවා. ගොඩාක් දේවල් පටලවාගෙන හිත අවුල් කරගෙන මේ සතිය හදාගත්ත එක නඩත්තු කරන්න බෑ. එතකොට සතියෙන් සීලයට ගිහිලා සීලය හදාගෙන සමාධිය හදාන ප්‍රඥාවෙන් දිගට යනවා. නමුත් ඒකෙන් මතක අමතක කරන්න එපා. සීලෙන් සතියට යන්න පාරකුත් තියෙනවා. මේවා දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙලා තමයි ගමන යන්නේ. ඒ නිසා වර්තමාන මොහොතට පැමිණීම කියන හැටි පැහැදිලි කරලා දෙන්න අමාරුයි. නමුත් තම තමන් එක එක උපක්‍රම හොයා ගන්න ඕනේ. කරලා කරලා කරලා සාකච්ඡා කරනකොට අපි පුළුවන් තරම් අපි අපි එක එකනා ඒකට කරන උපක්‍රම කියනකොට කාටත් ඒක මේ ඒ ප්‍රශ්න දිහා විවිධ කෝණ වලින් බැලීමේ වාසියක් හිටිනවා. ඒක නිසා මේ මේවා තේරුම් අරගන්නේ වැරදි කරලා. වැරදි කරන වෙලාවට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ. ඒ කියන්නේ සත්‍ය පිහිටවන්න කියලා පිහිටවන්න බැරි වෙන වෙලාවල් එනකොට අන්තිමට ඒ බැරි වෙන හේතුවම පස්සේ හේතුවක් වෙනවා. ආ මෙහෙම කෙරුවොත් බෑ. මෙහෙම කෙරුවොත් පුළුවන් කියලා ඒ Taman තුලින්ම ඇති වෙන්න ඕන. මේකට මම හරියට කැමැති මම මතක් කරලා දෙන්න ඕන Power of Mindfulness කියන පොතේ මේ හරියට ඒ ස්වාමීන් වහන්සේ ඒකට මේ බෙදා හදා ගන්නවා මේ කියවන්නත් එක්ක මේකෙදී පුංචි උපක්‍රම කියන්නේ. එකක්වත් නෑ ආගමික ක්‍රම. එකක්වත් නෑ ධාර්මික ක්‍රම. නිකන් සාමාන්‍ය common sense තියෙන. ඒව බලනකොට මේ ලෝකෙ මෙතෙක් පහළ වෙච්ච සෑම වීර චරිතයක්ම කියවලා බලනකොට ඒ සෑම වීර චරිතයක්ම දන්නේ නැතුව සතියෙන් ගිහිලා තියෙනවා. හැබැයි කියවන කෙනාවත් එයාවත් මේ සතිය කියන එක දැනගෙන නෙමෙයි කතා කරන්නේ. ඒක ඉස්මතු කරන්නේ නැහැ. නමුත් මේ පෙළ පෙළගස්සලා දීලා තියෙන සතියෙන් තමයි. සක්මන් භාවනා කළ යුත්තේ කෙසේද යන්න කෙටි හඳුන්වීමක් කරමින් ඔබ වහන්සේට ගිල්ලා සිටිමි. මේක අපි ධර්ම දේශනාවට අතුල් කරමු. සමති විපස්සනා භාවනා යන අරමුණු වෙනස සමානතා සහිතව කෙටි පැහැදිලි කිරීමක් කරගත්තොත් කරතොත් මැනවි. මේ සමත විපස්සනා භාවනා ගන්න මේ තියෙන්නේ සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍ය දෙක අතර තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය කියන දෙක ගෝචර වෙන්නේ විපස්සනා යෝගාවචරයට පමණයි. සමත යෝගාවචරය සම්පූර්ණයෙන් සම්මුතියෙන් පටන් ගන්න සම්මුතිය හමාර කරනවා. විපස්සනා යෝගාවචරය සම්මුතියේ සමතේ තුකින් ගිහිල්ලා එතන ගිහිල්ලා මේකේ හැපතර පයින්නවා. සම්මුතියේ ඉන්න තාක්කල් අපි අරමුණු අතර වෙනස්කම් දැකීමෙන් තමයි අරමුණු වෙන්කොල්ල හඳුනගන්නේ. පරමාර්ථයට ගියාට පස්සේ හැම දෙයකම තියෙන සමානතාව දකින්න පටන් ගන්නවා. සමානතාව දැකපු ගමන් අර ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන වලට අවශ්‍යතාවයක් නැති වෙනවා. ඒක නිසා ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස හලලා දීමෙන් තමයි අපි සමාධිය ඇති කරන්නේ. සමාධිය හොඳට වැඩනට පස්සේ දෙකේ වෙනස නැතුව යනවා. ආස්වාද ප්‍රසවාස සම වෙනවා. එතකොට අපිට පේන්නේ ආස්වාද ප්‍රසවාස නැති වුණා වගේ. නමුත් සිදු වෙන්නේ දෙක අතර වෙනස නැති වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ කිරි භාජනයකුයි ගොම භාජනයකුයි දෙක වෙන වෙනම ගත්තොත් කිරි වලට කිරි වල තියෙන පිරිසුදුකමත් පෝෂණ පදාර්ථයි තියෙනවා, ගොමෝල තියෙනවා, පොහොර ගතිය. දෙක කලවම් කරුවොත් මොකක්ක කමකට ගන්න නැත්තරටපත් වෙනවා. අන්නේ ඒ වගේ අපිට සාමාන්‍ය ලෝකේ බලනකොට කීටි වෙනමයි, ගොම වෙනමයි තියෙනවා නම් ප්‍රයෝජනයක් තියෙනවා. ඒක තුනට පස්සේ දෙකම නැති වුණා වගේ කියන හැඟීමක් එනවා. මෙන්න මේ වගේම එකක් තමයි ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස දකින්න තාක්කල් සම්මුති ලෝකේ ඉන්නේ අපි. හැබැයි සමාධියක් වැඩෙනවා. සමාධිය වැඩෙනකොට පේනවා දෙකේම තියෙන කම්පන චංචල විතරයි. දෙකේම තියෙන වෙනස් වෙන ගතිය පමණයි කියනකොට අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ හැම දෙයකටම සජීවී අජීවී පොදු ලක්ෂණ මතුවේ. පොදු ලක්ෂණ මතුවෙනවත් එක්කම ඊර්ෂ්‍යා ක්‍රෝධමාන එන්නේ නැහැ. ඉතින් භාවනාදී අපි කරන්නේ වෙනස්කම් දැකලා වෙනස්කම් හිතට හොඳට වද්දලා දීලා ඒකම බලන් ඉන්න කියලා. ඉන්නකොට අර දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසීම සුදු වෙලා වගේ අරක විවරණ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක වැරද්දක් නෙවෙයි, දෝෂයක් නෙවෙයි, කෙලෙසයක් නෙවෙයි කියලා ස්වභාවය බලන්න හිටියාම විවරණ වුණත් ඒකම දිහා බලන්න හිටියොත් ඒකත් ප්‍රත්‍යක්ෂ කළ හැකියි. වර්ණ විචිත්‍රතාව තියෙනකොට ප්‍රත්‍යක්ෂ කළ හැකියි. මේ දෙකම එකේම ඇතුළට கிඳා බැහිමක් බව දැක්කට පස්සේ අපි මෙතෙක් නොදැක්කර ඇතුළ ගැන බලනකොට ඒකේ තියෙන සමාන ලක්ෂණ මතුවෙන පටන් ගත්තාම කෙලස් උපදවන්න ගැටුම් ඇති වෙන දෙයක් නැති වෙනකොට තමයි අපි මේ ලෝකෙ නිදහස් වීම සිදුවෙන්නේ. අපගේ ආයුෂ උපදීයේම තීරණය වී ඇද්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. මෙහෙම එකක් ඇත්තටම අපේ මේකේ සඳහන් වෙන්නේ නැහැ. උපමාවලදී කතා කරනවා මෙහෙම උපදීයේම තීරණය වෙලා ඇතයි කියන එකට කියන්නේ නියතගතික වාදය කියලා සර්වඥාන්සේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපේ රූප ලෝකයේ නැත්නම් මේ මනින්න පුළුවන් දේවල්, කිරන්න පුළුවන් දේවල් කර්මයෙන්, චිත්තයෙන්, උතුයෙන්, ආහාරයෙන් කියන හේතු හතරකින් පහළ වෙන්නේ. ඒක නිසා ඔය විනිශ්චයක් තියෙනවා නම් අපිට කවදාවත් නිවන් දකින්න බැරි වෙනවා. වෙනස් කළ හැකි නිසා තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒක නිසා කියනවා මේ train your mind and change your brain කියලා. හිත හොඳට පුහුණු කෙරුවොත් මේ අනිත් ඕන දා වෙනස් කරතයි. අවශ්‍ය වුණත් අකාලේ මරණ දේවල් නැති කරන්න ඕන. ඇක්සිඩන්ට් වලින් මරනකොට අපිට කියන්න බෑ ආවුස තියෙද්දි මරණවත් දන්නේ නැහැ නිසා මේ වගේ අදහස් මේ අර උපමාවල් වැරදියට තේරුම් ගැනීමෙන් තමයි ඇති කරලා තියෙන්නේ. එහෙම තීර්ණාත්මකයි කියන එක නියත ගතික කියන වැරදි මතය කියලා බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා. ඒක මේ ප්‍රතික්ෂේප කළ යුත්තක්. කම්මසකතා ඥාන සම්මාදීට්ඨිය යනුවෙන් ඔබ වදාළ දෙය කරුණාවෙන් නොදන්නා අයට පැහැදිලි කර දෙන සීක්වා. කම්මසකතා ඥාන සම්මාදීට්ඨිය කියන එක අපි කියන්නේ good begets good bad begets bad. එහෙම නැත්නම් කල කල දේ පළ පළ දේ කියන්නේ. ඒක තියෙන කෙනාට විතරයි කියනවා බයලජ්ජාවක් සදාචාරයක් තියෙන. Taman කරන දේ Tamanට නෑ කියලා කියනවනම් කවදාකවත් එයාට සදාචාරයක් දෙන්න බෑ. ඒ නිසා සර්වඥයන් සඳහන් කර තියෙනවා ලෝකයේ තියෙන වාදවලින් කැතම වාදය තමයි කියලා කියනවා. ඒ Taman කළ දේ Taman නෑ කියලා කියන උච්ඡේතවාදය. එයාව ගොඩ ගන්න අමාරුයි. එයා නාස්තික පුද්ගලෙක් වෙනවා. අනුන්ගේ මානව අයිතිවාසිකම නොසලකන කෙනෙක් බාටපත් වෙන නිසා ඥාන සම්මාදිට්ඨිය වලින් පළවෙනිම වූත් ආරම්භක වූ සම්මාදිට්ඨිය කම්මස්සකතා ඥාන කම්මේ සෝකී කර්මේ සෝකී කොට ඇත්තේ කියන එකයි. කම්මස්සකෝමි කම්මදායදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ කියලා කියන්නේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය අපි කියන්නේ කල කල දේ ඵල ඵල දේ. නැත්තම් කර්මේසා කර්මඵලයේ කියන එක තමයි මේකෙන් සඳහන් කරන්නේ. Uh, I went to the walking meditation, went to uh, the I, I when I do the walking meditation, I would like to go through in couple of steps such as right foot touching the floor, lifting, not touching and then touching the floor. Similarly for the left foot and kept continue. Is it okay to uh, break into steps? Uh, this is okay, breaking into step is nothing you do, that is what we call stepping, that is what we call walking. But uh, the what I would like to give the directions or the inclination is touching the floor, you have to explain what kind of a touch. Touch of hardness versus softness, heat versus coldness, steady thing against the, moving thing. Something like that, the, the sensation of touch is the what very important. That is the juice, that is the sap of your meditation, that is the sap of your experience. That has to come into the report. Then uh, each time you are keeping the leg, you feel different kind of shades of touching and therefore that means ever you are fresh, ever you are uh, diligent, uh, each step means adding more and more information to the meditation. That is called the sap of the Dhamma. You, each difference, each touch, each phenomena, you try, try to understand the touch corresponding to that particular moment, that particular uh, phenomena, and then your alertness, your vigilance is ever increasing. So therefore, while changing the right and left, each step means what is the meaning of it, what is the, or oh, you have to give the විශේෂණ පද වලට මොකක්ද කියන්නේ ඉංග්‍රීසියෙන් විශේෂණ පද කියලා adjectives you have to add as much as possible adjectives it's a soft touch it's a hard touch it's a warm it's cold it is moving one it's a steady one it's an undulated one it's a flat one starting from the heel to the toes or toe to the heel all the kind of adjectives give the, the uh, dramatic nature of the, this thing and uh, you, more and more you have to add it then uh, walking will be a it will be like a hobby just like collecting stamps many many many many instruction uh, information going to come so then uh, the walking meditation part I will try to incorporate into the evening talk uh, because now we have already taken 2 hours and 2 minutes, 10 minutes. So we will go for walking and we'll be coming here at uh, 4.30. And 4.30 to 5.30 we will be um, gathering here for a sitting meditation. Okay, that will be the end of it. Thank you very much for participation. Teruvan